සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය. කුද්දක නිකාය විමාන වස්තුපාලි പ്രേත වස්තුපාලි පරිවර්තනය පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ තථාගතප්පවේදීතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයත් විනයත් බබලන්නේ විවෘත වූ විටය සැඟවී තිබෙන විට නොවේ අංගුත්තර නිකාය තික නිපාතය භාරණ්ඩු වර්ගය නාමය සූත්‍රය ප්‍රස්තාවනාව චේතනා හම්බික්කවේ කම්මං වදාමි චේතයිत्वा කම්මං කරෝති කායේන වාචාය මනසා පින්වත් මහණෙනි මම චේතනාවට කර්මය කියමි චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි නිබ්බේධික සූත්‍රය අංගුත්තර නිකාය 6 වෙනි නිපාතය. කර්මය යනු සකල ලෝකවාසී බොහෝ දෙව් මිනිසුන් හට තවමත් විසඳාගත නොහැකි වූ අద్භූත ප්‍රහේලිකාවකි. එනමුදු අපගේ ශාස්ත්‍රූන් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙකී කර්මයේ ස්වභාවයත් එය ලෝක සත්වයා විශේෂෙහි බලපවත්වන ආකාරයත් එයින් නිදහස් වන ආකාරයත් අත්‍යඹුලක්සේ සාක්ෂාත් කොට වදාළසේක මානව වංශ කතාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කොට වදාළ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ කර්මය කොතරම් මැනවින් අවබෝධ කොට වදාළසේක් දැයි කර්මය පිළිබඳව ඉහතින් කරන ලද නිර්වචනය තුලින් මැනවින් දිස්වේ. කර්මය හෙවත් චේතනාව හටගන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙනි. ස්පර්ශය යනු අභ්‍යන්තර ආයතනයත් බාහිර ආයතනයත් සමග විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තුලින් එක්වීමයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ඇසත් රූපත් නිසා චක්කු විඤ්ඤාණය හටගනී. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයෙන් හටගන්නේ රූප සංචේතනාවයි. එනම් ඇසින් දුටු රූපය මුල් කොට චේතනාව ක්‍රියාත්මක වීමයි. එවිට සිතින්, කයින්, වචනයෙන් කර්ම කරයි. සෑම කර්මයක්ම සිදුවන්නේ ඔවැනි පසුබිමක් තුලය. ලෝක සත්වයා ජීවත් වන්නේ කර්මෙහි දාසයන් පරිද්දෙනි. කර්මයෙන් නිදහස් විය නොහැකි ලෙස ඔවුන් කර්මයටම සිරවී සිටින්නේ කරත්තයේ රෝදය කඩෑනයකින් සිරවී පවතින ලෙසිනි. එය කොතරම් බලසම්පන්න දෙයත් ලෝකයෙහි සැප දුක් තීරණය කිරීමේ ප්‍රධානතම බලවේගය වශයෙන් කර්මය ගැන කතා කිරීම වරදක් නැතැයි හඟිමි. පින්වත් මහණෙනි, මේ සත්වයෝ කර්මයම තමා අයත් දේ කොට සිටිති. කර්මය දායාද කොට සිටිති. කර්මය උත්පත්ති ස්ථානය කොට සිටිති. කර්මය ඥාතියා කොට සිටිති. කර්මය පිළිසරණ කොට සිටිති. කල්යාණ වූ හෝ පාපී වූ හෝ යම් කර්මයක් කරයි නම් ඔහුගේ දායාදේ බවට පත්වන්නේ එම කර්මයයි. සංසප්පනී පරියාය සූත්‍රය අංගුත්තර නිකාය 10 වෙනි නිපාතය මේ අයුරින් බලපවත්වන කර්මය විසින් ලෝක සත්වයාව සැපවත් වූ ලෝකවලත් දුක්ඛිත වූ ලෝකවලත් උපදවමින් කර්මානුරූප විඳීම් ලබා දෙන ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාරන ලද්දේ මේ අයුරින්ය. පින්වත් මහරජ, එය මෙවැනි දෙයකි. සිව් මන්සලක මහල් සහිත ප්‍රසාදයක් තිබේ යයි සිතමු. එම ප්‍රාසාදයෙහි උඩුමහලෙහි සිටින දෑස් පෙනෙන පුද්ගලයෙක් පහළ බලයි. එවිට නිවසට ඇතුළු වන්නා වූ මිනිසුන්ද නිවසෙන් නික්මෙන්නා වූ මිනිසුන්ද දකී. එමෙන්ම මංමාවත්හි ඔබ මොබ ඇවිද යන්නා වූ මිනිසුන්ද දකී. ඒ සිව්මන්සල මැද වාඩි වී සිටින්නා වූ මිනිසුන්ද දකී. එවිට ඔහුට මේ අදහස ඇතිවේ. මේ මිනිස්සු නිවසට පිවිසෙති. නිවසෙන් නික්මෙති. මේ මිනිස්සු මංමාවත්හි ඇවිද යති. මේ මිනිස්සු සිව්මන්සල මැද වාඩි වී සිටිති යනුවෙනි. පින්වත් මහරජ මේ සසුනේහි භික්ෂුව ඔය ආකාරයෙන්ම සිත සමාහිත වූ විට පිරිසිදු වූ විට දීප්තිමත් වූ විට බාධක කරුණු නැති වූ විට උපක්ලේශ නැති වූ විට මෘදු වූ විට ක්‍රියාවට යෝග්‍ය වූ විට නොවෙනස්ව පවතින විට සත්වයන්ගේ චුතියත් උපතත් පිළිබඳව අවබෝධ කර ගැනීම පිණිස සිත යොමු කරයි සිත නැඹුරු කරයි එවිට ඒ භික්ෂුව පියවි මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විසුද්ධ වූ දිවසින් සත්වයන් දකි චුතවන්නා වූද උපදින්නා වූද සත්වයන් දකි. හීන වූද උසස් වූද වර්ණවත් වූද දුර්වර්ණ වූද සුගතියේ උපදින්නා වූද දුගතියෙහි උපදින්නා වූද ඒ ඒ කර්මානුරූපව උපත කරා යන්නා වූ සත්වයන් පිළිබඳව දැනගනී. අහෝ මේ භවත් සත්වයෝ වනාහි කාය දුෂ්චරිතයෙන් සමන්විත වූවාහුය වාචී දුෂ්චරිතයෙන් සමන්විත වූවාහුය මනෝ දුෂ්චරිතයෙන් සමන්විත වූවාහුය ආර්යයන් වහන්සේලාට උපවාද කළාහුය මිසදිටු වූවාහුය මිසදිටු මත සමාදන්ව සිටියාහුය ඔව්හු කය බිදී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයෙහි ඉපිද සිටිති. එනමුදු මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් සමන්විත වූවාහුය. වාචී සුචරිතයෙන් සමන්විත වූවාහුය. මනෝ සුචරිතයෙන් සමන්විත වූවාහුය. ආර්යයන් වහන්සේලාට උපවාද නොකලාහුය. සම්දිටු වූවාහුය. සම්දිටු මත සමාදන්ව සිටියාහුය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව ඉපද සිටිති. යනුවෙන් පියවි මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විසුද්ධ වූ දිවසින් සත්වයන් දකි. චුතවන්නා වූද උපදින්නා වූද සත්වයන් දකි. හීන වූද උසස් වූද වර්ණවත් වූද දුර්වර්ණ වූද සුගතියේ උපදින්නා වූද දුගතියෙහි උපදින්නා වූද ඒ ඒ කර්මානුරූපව උපත කරා යන්නා වූ සත්වයන් පිළිබඳව දැනගනී සාමාන්‍ය ඵල සූත්‍රය දීඝනිකාය මෙයින් ඊතා පැහැදිලිව පෙනෙන්නේ සුගති දුගති ලෝකවල උපත ලබා සැප දුක් විඳීමට මුළුමනින්ම කර්මය බලපාන ආකාරයයි. මෙය සිත දියුණු කළ උතුමන්ට පමණක් අදාළ විෂයක් බව පෙනේ. හතරවන ධානයට සමාධිය දියුණු කොට සිත මෙහෙයවා චුතුපපාත ඥානය උපදවාගත් බුද්ධකාලීන භික්ෂූන් වහන්සේලා පවා තම තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට එය පත්කරගෙන සිටියහ. බොහෝ දෙනෙකු සිතා සිටින්නේ තම තමාහට සිත් වූ පරිද්දෙන් කර්මයෙන් මගහැර යා හැකි බවයි. එහෙත් අනාවරණ ප්‍රඥා ඇති සමන්ත භද්‍ර වූ බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව කරන මෙම විග්‍රහය දෙස බලන්න. පින්වත් මහණෙනි, චේතනාත්මකව කරන ලද්දා වූ, රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම නොකියමි. එම විපාක වනාහි මෙලොවදී පල දෙන්නට පුළුවනි. එසේත් නැතහොත් ඊළඟ ජීවිතයකදී පල දෙන්නට පුළුවනි. නැතහොත් භවයේ උපදින තාක් කිසියම් තැනකදී පල දෙන්නට පුළුවනි. එම නිසාම පින්වත් මහණෙනි චේතනාත්මකව කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම නොකියමි. මේ කරුණෙහිලා පින්වත් මහණෙනි දොස් සහිත වූ වැරදි සහිත වූ අකුසල සංචේතනාවන්ගෙන් යුතු කායික ක්‍රියාවන්හි ප්‍රභේද තුනකි. මේවායින් දුක් උපදවයි. දුක් විපාක ඇති කර දෙයි. දොස් සහිත වූත්, වැරදි සහිත වූත්, අකුසල සංචේතනාවන්ගෙන් යුතු වාචසික ක්‍රියාවන්හි ප්‍රභේද සතරකි. මේවායින් දුක් උපදවයි, දුක් විපාක ඇති කර දෙයි. දොස් සහිත වූත්, වැරදි සහිත වූත්, අකුසල සංචේතනාවන්ගෙන් යුතු මානසික ක්‍රියාවන්හි ප්‍රභේද තුනකි. මේවායින් දුක් උපදවයි, දුක් විපාක ඇති කර දෙයි. පඨම සංචේතනික සූත්‍රය අංගුත්තර නිකාය 6 ප්‍රාණඝාත කිරීමත් සොරකම් කිරීමත් වැරදි කාමසේවනයත් අයත් වන්නේ කායික අකුසල ක්‍රියාවන්ටය බොරු කීමත් කේලාම් කීමත් පරුෂ වචන කීමත් හිස් වචන කීමත් අයත් වන්නේ වාචසික අකුසල ක්‍රියාවන්ටය අනුන් අයත් දෙය තමා සතු කරගන්නට ඇති ආශාවත් ව්‍යාපාදයත් මිත්‍යා දෘෂ්ටියට අයත් වන්නේ මානසික අකුසල ක්‍රියාවන්ටය. එමෙන්ම එම දේශනාවේදීම බුදුරජාණන් වහන්සේ කායික වාචසික මානසික ක්‍රියාවන්හි ඇති අකුසල් පක්ෂය පිළිබඳව මෙසේ පෙන්වා දෙන සේක. මෙකරුණෙහිලා පින්වත් මහණෙනි සම්පත් සහිත වූත් කුසල සංචේතනාවන්ගෙන් යුතු කායික ක්‍රියාවන්හි ප්‍රභේද තුනකි. මේවායින් සැප උපදවයි. සැප විපාක ඇති කර දෙයි. සම්පත් සහිත වූත් කුසල සංචේතනාවන්ගෙන් යුතු වාචසික ක්‍රියාවන්හි ප්‍රභේද සතරකි. මේවායින් සැප උපදවයි සැප විපාක ඇති කර දෙයි. සම්පත් සහිත වූත් කුසල සංචේතනාවන්ගෙන් යුතු මානසික ක්‍රියාවන්හි ප්‍රභේද තුනකි. මේවායින් සැප උපදවයි සැප විපාක ඇති කර දෙයි. පඨම සංචේතනික සූත්‍රය අංගුත්තර නිකාය 6 එනම් සතුන් නොමැරීම සොරකම් නොකිරීම වැරදිකාම සේවනයේහි නොයෙදීම කායික කුසල ක්‍රියාවේ බොරු නොකීම කේලම් නොකීම පරුෂ වචන නොකීම හිස් වචන නොකීම වාචසික කුසල ක්‍රියාවේ අනුන්ගේ සම්පත් තමා අයත් කර ගැනීමට නොසිතීම ව්‍යාපාද නැතිව සිටීම, සම්මා දිට්ඨියෙන් යුතුව සිටීම මානසික කුසල ක්‍රියාවේ. එය ජීවිතය සමග පවතින්නේ පොළොවෙහි සිටුවන ලද බීජයක් පරිද්දෙනි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ දැක වදාළේ මෙසේය. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය තිබෙන පුරුෂ පුද්ගලයාගේ ඒ දැක්මට අනුරූප වූ යම්කිසි කායික ක්‍රියාවක් ඇත්නම් ඒ දැක්මට අනුරූප වූ යම්කිසි වාචසික ක්‍රියාවක් ඇත්නම් ඒ දැක්මට අනුරූප වූ යම්කිසි මානසික ක්‍රියාවක් ඇත්නම් ඒ දැක්මට අනුරූප වූ යම්කිසි චේතනාවක් ඇත්නම් ඒ දැක්මට අනුරූප වූ යම්කිසි පැතුමක් ඇත්නම් ඒ දැක්මට අනුරූප වූ යම්කිසි අදිටනක් ඇත්නම් ඒ දැක්මට අනුරූප වූ යම්කිසි සංස්කාරයක් නම් ඒ සියල්ලම ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතකර වූ සැපවත් වූ දෙයක් බවට පත්වන්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, ඒ දැක්ම වනාහි සුන්දරය. පින්වත් මහණෙනි, එය මෙවැනි වූ දෙයකි. උක් බීජයක් හෝ ඇල්වි බීජයක් හෝ මිදි බීජයක් හෝ තෙත පොළොවක සිටුවන ලද්දේ යැයි සිතමු. එවිට යම්ම වූ පෘථුවි රසයක් ඇදගනිමින් යම්ම වූ තෙත් රසයක් ඇදගනිමින් ඒ බීජය වැඩෙයිද ඒ සියල්ලම මధుර බව පිණිස මිහිරි බව පිණිස අතිශයින්ම රසවත් බව පිණිස පවතින්නේය. එයට හේතුව කිම පින්වත් මහණෙනි එය සුන්දර වූ බීජයක් බැවිනි. අංගුත්තර නිකාය තුන්වන නිපාතය මිසදිටු මතගත් කෙනෙක් ඒ මතයෙහි පිහිටා යම් කර්මයක් කරන විට මෙහි පවතින්නේ පවිටු බීජයක ක්‍රියාකාරීත්වයයි. මේ දෙසුම දෙස බලන්න. පින්වත් මහණෙනි මිත්‍යා දෘෂ්ටිය තිබෙන පුරුෂ පුද්ගලයාගේ දැක්මට අනුරූප වූ යම් කායික ක්‍රියාවක් ඇත්නම් ඒ දැක්මට අනුරූප වූ යම්කිසි වාචසික ක්‍රියාවක් ඇත්නම් ඒ දැක්මට අනුරූප වූ යම්කිසි මානසික ක්‍රියාවක් ඇත්නම් ඒ දැක්මට අනුරූප වූ යම්කිසි චේතනාවක් ඇත්නම් ඒ දැක්මට අනුරූප වූ යම්කිසි පැතුමක් ඇත්නම් ඒ දැක්මට අනුරූප වූ යම්කිසි අදිටනක් ඇත්නම් ඒ දැක්මට අනුරූප වූ යම්කිසි සංස්කාර ඇතනම් ඒ සියල්ලම අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ අහිතකර වූ දුක් වූ දෙයක් බවට පත්වන්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, ඒ දැක්ම වනාහි පවිටුය. පින්වත් මහණෙනි, එය මෙවැනි වූ දෙයකි. කොහොම බීජයක් හෝ තිත්ත ලබු බීජයක් හෝ තෙත පොළොවක සිටුවන ලද්දේ යැයි සිතමු. එවිට යම්ම වූ පෘථිවි රසයක් ඇදගනිමින් යම්ම වූ තෙත් රසයක් ඇදගනිමින් ඒ බීජය වැඩෙයිද ඒ සියල්ලම තිත්ත බව පිණිස කටුක බව පිණිස අමිහිරි බව පිණිස පවතින්නේය. එයට හේතුව කිම පින්වත් මහණෙනි එය පවිටු බීජයක් බැවිනි. අංගුත්තර නිකාය තුන්වන නිපාතය මෙවන් ස්වභාව ඇති කර්මයේ විපාක වශයෙන් උපතක් කරා යන විට තම තමන්ගේ යහපත් ක්‍රියා කොතරම් උපකාර වන්නේ දැයි අපට සිතාගත හැකිය. මේ දෙසුම දෙස බලන්න. පින්වත් මහණෙනි, මේ කරුණෙහිලා ඇතම් කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට දන් දෙයි. ආහාර පාන, වස්ත්‍ර, ආසන, මල් සුවඳ විලවුන්, නිවාස, පහන් ආදී දෑ දෙයි. ඔහු යමක් දෙයි නම් එය යලි ලබනු කැමති වෙයි. ඔහුට මෙවැනි දෙයක් ද අසන්නට ලැබේ. චාතු මහරාජික දෙවිවරු වනාහි දිගාසිරි ඇත්තෝය. පැහැපත් වූවෝය. සැප බහුලයෝය වශයෙනි. එවිට ඔහුට මේ හැඟීම ඇති වෙයි. අහෝ මමද කය බිඳී මරණින් මතු චාතුම් මහරාජික දෙවියන්ගේ ස්වභාවයට පත්වන්නෙම් නම් ඊතා මැනවී කියා ඔහු ඒ සිත තබයි. ඒ සිත එහි පිහිටුවයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ සිත හීන වූ කාමලෝකයෙහි පිහිටුවාලු හේයින්ද මත්තෙහි නොවැඩූ හේයින්ද එහි ඉපදීම පිණිස හේතු වේ. කය බිඳී මරණින් මතු චාතුම් මහරාජික දෙවියන් අතර උපදී. එයද වනාහි සීලවන්තයා හට යයි කියමි. දුස්සීලයා හට නම් නොවේ. පින්වත් මහණෙනි, සිල්වත් තැනැත්තාගේ සිතින් කරන ලද අදිටන ඉටුවන්නේ පිරිසිදු බව නිසාය. දානූපපත්ති සූත්‍රය අංගුත්තර නිකාය 6 උපතක් පිණිස කෙනෙකුගේ සිතේ ස්වභාවය මුළුමනින්ම බලපාන බව මෙයින් පැහැදිලි වෙන කරුණයි. ඒ සිත දූෂිත සිතක් වුවහොත් ඔහුට නවතින්නට සිදුවන්නේ නිරයේය. පින්වත් මහණෙනි, මම මෙහි ඇතැම් දූෂිත සිත් ඇති පුද්ගලයෙකුව මගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දකිමි. මොහු අනාහි මේ වෙලාවේ කලුරිය කරන්නේ නම් ඔසවාගෙන එන ලද බරක් බිමින් තබන්නේ යම් අයුරින්ද එලෙසින්ම මොහු නිරයේ උපදින්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, ඔහුගේ සිත දූෂිත වී තිබීමයි. පින්වත් මහණෙනි, සිත දූෂිත වීම හේතුවෙන් මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතියෙහි නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදින්නාහුය. පින්වත් මහණෙනි, මම මෙහි ඇතැම් ප්‍රසන්න සිත් ඇති පුද්ගලයෙකුව මගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දකිමි. මොහුවනාහි මේ වෙලාවේ කලුරිය කරන්නේ නම් ඔසවාගෙන එන ලද බරක් බිමින් තබන්නේ යම් අයුරින්ද එලෙසින්ම ඔහු සුගතියේ උපදින්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්න වී තිබීමයි. පින්වත් මහණෙනි, සිත ප්‍රසන්න වීම හේතුවෙන් මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදින්නාහුය. අංගුත්තර නිකාය පළවෙනි නිපාතය. කෙනෙක් උපතක් ලබන විට ඔහුට ලැබෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හයයි. එය තනිකරම කර්ම විපාකයකි. ඒ තුලින් ඔහුට සිදුවන්නේ තම තමන්ගේ කර්මානුරූපව සැප දුක් වේදනා විඳීමටය. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව වදාළ මේ කරුණ දෙස බලන්න. පින්වත් මහණෙනි, පුරාණ කර්මය යනු කුමක්ද? පින්වත් මහණෙනි, ඇස පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුලින් දැනගන්නා දෙයකි. කන පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුලින් දැනගන්නා දෙයකි. නාසය පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුලින් දැනගන්නා දෙයකි. දිව පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුලින් දැනගන්නා දෙයකි. කය පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුලින් දැනගන්නා වූ දෙයකි. මනස පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුලින් දැනගන්නා දෙයකි. පින්වත් මහණෙනි, මේ වනාහි පුරාණ කර්මයයි කියනු ලැබේ. කම්ම සූත්‍රය සංයුක්ත නිකාය 4 මෙම කර්මයෙන් අපට නිදහස් විය නොහැකිද? කර්මය යනු නিত্য වූ දෙයක්ද? නැත. සැබවින්ම අපට කර්මයෙන් නිදහස් විය හැකිය. කර්මය වනාහි අනිත්‍ය වූ දෙයකි. නිරුද්ධ වන දෙයකි. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක. පින්වත් මහණෙනි, කර්මය නිරුද්ධ වීම යනු කුමක්ද? පින්වත් මහණෙනි කාය කර්ම වාචී කර්ම මනෝ කර්ම යන කර්ම නිරුද්ධ වීමෙන් විමුක්තිය ස්පර්ශ කරයිද පින්වත් මහණෙනි මෙය වනාහි කර්ම නිරුද්ධ වීමයි කියනු ලැබේ පින්වත් මහණෙනි කර්මය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කුමක්ද එය වනාහි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, පින්වත් මහණෙනි, මෙය වනාහි කර්ම නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යයි කියනු ලැබේ. කම්මසූත්‍රය සංයුක්ත නිකාය 4 කම්ම විපාක යනු ලෝකයෙහි අචින්තනීය වූ දෙයකි. එය විෂය වන්නේ බුදුවරයන් වහන්සේලාට පමණි. ඒ පිළිබඳව යාන්තමින් හෝ දැනගත හැකි වන්නේද බුද්ධ කාලයකදී පමණි. කර්මයෙන් නිදහස් විය හැකි වන්නේද බුද්ධ කාලයකදී පමණක් ලැබෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කිරීමෙන් පමණි. බුද්ධ ශාසනය අංග 9කින් සමන්විත වේ. එහි ඇතුළත් ගාථා නම් වූ ශාසනයට අයත් විමානවත්තු പ്രേතවත්තු දැන් ඔබට කියවිය හැකිය. මෙම විමාන වස්තු පාළි හා പ്രേත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ කුද්දක නිකායටය. මෙහි විමාන වස්තුවේ තිබෙන්නේ මිනිස් ලොවෙහිදී පින්කම් කොට දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරන පිරිස ගැනයි. പ്രേත වස්තුවේහි තිබෙන්නේ പ്രേත ලෝකයේහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැනයි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපවය. විමාන වස්තු කියවීමේදී ඒ ඒ කර්මානුරූපව දිව්‍ය විමාන පහළ වී ඇති ආකාරය ගැන පුදුමසහගත තොරතුරු ඔබට ඉගෙන ගත හැකිය. ඔවුහු මිනිස් ලොවෙහිදී යහපත් කර්මයන් කොට ඒ ප්‍රතිවිපාක විඳිමින් සුවසේ කල් ගෙවති. പ്രേත වස්තුවෙන් කියවෙන්නේ പ്രേත ලෝකයේහි තොරතුරුය. මනුෂ්‍යයන් විසින් දූෂිත සිතින් යුතුව සිතකය වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට ඉගෙන ගත හැකිය. ඔවුන් ඊතා දුක් සහිත ලෙස සෙම් සොටු ලේ සැරව ආදී අනුභව කරමින් ස්වකීය සාපිපාසා නිවා ගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුළුය. එමෙන්ම අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතින්ම සිදුවේ. ලෝකයෙහි කර්ම හා කර්ම විපාක පිළිබඳව සටහන් වී ඇති අනේක විධ තොරතුරු වලට මෙම විමාන වස්තු, പ്രേත වස්තු දෙකෙන් ඉස්මතු වෙන කතා ප්‍රවෘත්තීන්ගෙන් ලැබෙන්නේ බලවත් එළියකි. අචින්තනීය වූ විෂයක් පිළිබඳව මේ අංශු තොරතුරු ස්වල්පය පවා අපගේ ජීවිතවලට ඊතා මැනවින් යා යුතුය මගත් නොයා යුතුය මගත් පෙන්වා දෙයි. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට පොදු ජනතාව වෙනුවෙන් පළමුවෙන්ම දේශනා කොට වදාලේ විමාන වස්තුව හා പ്രേත වස්තුවයි. ඒ තුලින් කර්මෙහි ඇති සැබෑ ස්වභාවය පෙන්වා දුන් උන්වහන්සේ අනතුරුව වදාලේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඊතා වැදගත් දේශනා රාශියක් අන්තර්ගත වූ සංයුක්ත නිකායෙහි සත්‍ය සංයුක්තයයි. ප්‍රථම ධර්ම සංගායනාවේදී කුද්දක නිකායෙහිලා සංග්‍රහ ලද විමාන වස්තු പ്രേත වස්තු පිළිබඳව දැනීමක් තෙරුවන් සරණ ගිය කා තුලත් තිබිය යුතුයමය. මේ පරිවර්තනය සඳහා උපකාරී කරගත්තේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවට ආයත් කුද්දක නිකායේ පෙළ පොතත් බුරුම චට්ට සංගායනාවට අයත් පෙළපොත හා අටුවාවත් ඒ වගේම එංගලන්ත පාලි පොත් සමාගමේ මුද්‍රිත පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂයත්ය. එම ග්‍රන්ථ පිළියෙල කළ සෑම උතුමෙකුටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. මෙම පරිවර්තනයෙහිලා පරිගණක අකුරු සැකසීමේදී මහමෙවුනාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේලාගෙන් ලද සහයෝගය වෙනුවෙන් මා මහත් සොම්නසින් පුණ්‍යානුමෝදනා කරන අතර උන්වහන්සේලාටද ඊතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා මේ උතුම් පොත් වහන්සේ මුද්‍රණාද්වාරයෙන් එලි දැක්වීම පිණිස ඊටමත් ශ්‍රද්ධාවෙන් අපට උපකාර කරන්නේ ආණ්ඩියම්බලමේ ඉලේෂන් ප්‍රින්ටර්ස් අධිපති එස්.ඒ. ප්‍රසාද් සිල්වා මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලයයි. මෙහි මුද්‍රණ කටයුතු පිළිබඳව පූර්ණ අධීක්ෂණය කෙරෙන්නේ අපේ රණසිංහ අයියා අතිනි. මේ සියලු දෙනාටද වහවහා චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. ඉතාමත් ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව මෙම පොත් වහන්සේ යලි යලිත් කියවුව මැනව. එම කරුණු මතකයේ රඳවාගත මැනව. එහි අරුත් වැටහෙන පරිද්දෙන් නුවණින් මෙනෙහි කළ මැනව. අවබෝධ කර ගැනීම පිණිස සිහි නුවණ පිහිටුවාගත මැනව. යලි යලි ඉපදෙන ලෝකයේ ස්වභාවය හඳුනාගෙන එහි ඇති භයානකකම තේරුම්ගත මැනව. සසරින් නිදහස් විය හැකි එකම මාර්ගය නම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කිරීම පමණි. එම නිසා ඔබටත් අපටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිසරණ කරගනිමින් මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උතුම් ශ්‍රී සද්ධර්මය පරිවර්තනය කිරීමෙන් ලත් මේ කුසල ධර්මය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ. මහමෙවුනා භාවනා අසපුව වඩුවාව පොල්ගහවෙල. සූත්‍ර පිටකයට අයත් විමාන වස්තු පාළි. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතෝති දස බලයන් වහන්සේ නැමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දියදහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් බොහෝ කල් ගලා බස්නාසේක්වා සලායතන සංයුත්තය උද්දාන ගාථා සූත්‍ර පිටකයට අයත් විමාන වස්තු පාළි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පීඨ වර්ගය පළමු පීඨ විමානය පින්වත් දෙව්දුව ඔබ පැළඳගෙන ඉන්න ඔය දිව්‍ය සලුපෙලි දිව්‍ය මල් මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයත් හරිම උදාරයි. රත්තරන්ින් කළ එකක්. ඔබ කැමති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. වලාකුළු ඇතුලෙන් දිලිසෙන විදුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුට වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ මං ඒ කාලේ මිනිස් ලෝකේ හිටියේ එදා ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. මං උන්වහන්සේට වැඩ සිටින්න ආසනයක් පිළියෙල කළා. වන්දනා කළා. নমස්කාර කළා. මට පුළුවන් හැටියට දානයත් පූජා කරගත්තා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සන මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලවනවා. දෙවැනි පීඨ විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ පැලඳගෙන ඉන්න ඔය දිව්‍ය සලුපෙලි දිව්‍ය මල් මාලා හරිම ලස්සනයි ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයත් හරිම උදාරයි. වෛරෝඩි මාණික්කයෙන් කළ එකක්. ඔබ කැමති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. බලාකුළු ඇතුලෙන් දිලිසෙන විදුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. පින්වත් ස්වාමින් වහන්ස මං ඒ කාලේ මිනිස් ලෝකෙ හිටියේ. එදා ආගන්තුක ස්වාමින් වහන්සේ නමක් වැඩම කළා. මං උන්වහන්සේට වැඩ සිටින්න ආසනයක් පිළියෙල කළා. වන්දනා කළා. নমස්කාර කළා. මට පුළුවන් හැටියට දානයත් පූජ කරගත්තා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. තුන්වෙනි පීඨ විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව ඔබ ඔය පැලඳගෙන ඉන්න දිව්‍ය සලුපිලි, දිව්‍ය මල් මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයත් හරිම උදාරයි. රත්තරනින් කළ එකක්. ඔබ කැමති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. වලාකුළු ඇතුලෙන් දිලිසෙන විදුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලවනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. පින්වත් ස්වාමින් වහන්ස මං කලින් ජීවිතයක කරගත්තු යම්කිසි පිනක් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ආනුභාවයකින් මාව දිලිසෙන්නේ. කලින් මනුස්ස ජීවිතයේදී මං කරගත්තේ ඊතා පොඩි පිනක්. මට භික්ෂුන් වහන්සේ නමක් දැක ගන්න ලැබුණා. උන්වහන්සේ කිසි කැළඹීමක් නැති භික්ෂුවක්. පුදුමාකාර ශාන්තභාවයක් තිබුණේ. කෙලෙස් රහිත සිත් ඇති කෙනෙක්. මගේ සිත ගොඩාක් පැහැදුනා. මගේ දෑතින්ම උන්වහන්සේට වැඩ සිටින්නට මං පුටුවක් දුන්නා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. හතරවෙනි පීඨ විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ පැලඳගෙන ඉන්න ඔය දිව්‍ය සලුපිලි දිව්‍ය මල් මාලා හරිම ලස්සනයි ඔබ ඔය වාඩිවී ඉන්න ආසනයත් හරිම උදාරයි. වෛරෝඩි මාණික්‍යයෙන් කළ එකක්. ඔබ කැමති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. වලාකුළු ඇතුලෙන් දිලිසෙන විදුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ මං කලින් ජීවිතයක කරගත්තු යම්කිසි පිනක් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ආනුභාවයකින් මාව දිලිසෙන්නේ. කලින් මනුස්ස ජීවිතයේදී මං කරගත්තේ ඊතා පොඩි පිනක්. මට භික්ෂුන් වහන්සේ නමක් දැකගන්න ලැබුණා. උන්වහන්සේ කිසි කැළඹීමක් නැති භික්ෂුවක්. පුදුමාකාර ශාන්තභාවයක් තිබුණේ. කෙලෙස් රහිත සිත් ඇති කෙනෙක්. මගේ සිත ගොඩාක් පැහැදුනා. මගේ දෑතින්ම උන්වහන්සේට වැඩ සිටින්නට මං පුටුවක් දුන්නා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමින් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. කුංචර විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව ඔබේ මේ ඇත්වාහනය උත්තම එකක්. නොයෙක් මැණික් වලින් මේ ඇටාව සරසලයි තියෙන්නේ. හරිම සිත්කලුයි. ශක්ති සම්පන්නයි. වේගවත් ගමනක් තියෙන්නේ. අහසින් ගමන් කරන්නේ. පින්වත් දෙව්දුව ඔබේ ඇස් පවා නෙළුම් පෙති වගේ. මේ ඇතා බබලන්නෙත් නෙළුම් මහනෙල් පාටිනුයි. නෙළුම් රේණු වලින් මේ ඇතාගේ ඇඟ වැහෙනකම්ම සැරසලා තියෙනවා. රණින් කළ නෙළුම් මල්මාලාවන් මේ ඇතා පැළඳගෙන ඉන්නවා. මේ ඇතා ගමන් කරන්නේ නෙළුම් පිරුණු මාවතක. ඒ නෙළුම් පත්වලින් මේ මාවත බබලනවා. සුන්දර විදිහට මේ ඇතා පාතබමින් යන හැටි හරිම අපූරුයි. ඒ ඇත්වාහනය ගමන් කරද්දී මිහිරි නාදය පැතිරෙනවා. රණින් කළ සීනුවලිනුයි ඒ නාදය පැතිරෙන්නේ. පංචාංගික තූර්යනාදය වගේම ඒ සුන්දරයි. මේ ඇත්රජාගේ පිට උඩ ඉන්න ඔබ දිව්‍ය සලුපිලිවලින් ලස්සනට සැරසලා ඉන්නේ. ඔබව පිරිවරාගත් අනෙක් දිව්‍ය අප්සරාවන්ටත් වඩා සුන්දරත්වයෙන් බබලන්නේ ඔබමයි. ඔබේ මේ පුණ්‍ය විපාකය ලැබුවේ දානයක් පූජා කරලාද? එහෙමත් නැත්නම් උතුම් සීලයක් රැකලාද? එහෙමත් නැත්නම් ඇඳිලි බැඳ වන්දනා කොට රැස් කළ පිනක්ද? මේ අහන කරුණට පිළිතුරු දෙනු මැනව. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං සත්පුරුෂයන් වහන්සේ නමක් දැක්කා. උන්වහන්සේ ගුණ සම්පන්නයි. ධාන වඩනවා. ධානයෙහි ඇලී වසනවා. ඉතින් මං ලස්සනට මල් අතුරලා අලුත් පිරුවටයකින් සරසලා ආසනයක් පිළියෙල කරලා උන්වහන්සේට පූජා කළා. ඒ ආසනය වටේ බිම ලස්සනට නෙළුම් මල් මාලාවන් තැන්පත් කළා. නෙළුම් මල් පෙති ලස්සනට විසිරුවා දැම්මේ මේ අත්වලින්මයි. ඒ කුසල කර්මයේ විපාක වශයෙන් තමයි මෙවැනි සම්පත් ලැබුණේ. දැන් දෙවිවරු මට සත්කාර කරනවා. ගෞරව කරනවා. පුදනවා. ඇත්තෙන්ම යම්තා කවබෝධයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වුන ශාන්ත ජීවිත ඇති බ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි සිත පහදවා ගන්නවා නම් ආසනයක් පූජා කරගන්නවා නම් එබඳු කෙනෙකුට මට වගේම දිව්‍ය සම්පත් ලබාගෙන සතුටු වෙන්න පුළුවනි. අන්න ඒ නිසා තමන්ගේ යහපත කැමති පුණ්‍ය විපාක ලබන්න මහත් ආශා ඇති කෙනා අන්තිම දේහ දරා වැඩ සිටින ඒ රහතන් වහන්සේලාට ආසනයක්මයි පූජා කරගන්න ඕනේ. පළමු නාවා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව රත්තරන්ින් නිම කළ ලස්සන වහලයක් ඇති නැවකයි ඔබ ඉන්නේ දිව්‍ය වූ නිලුම් මල් තියෙන පොකුණට බැහැලා අතින් නෙළුම් නෙළමින් නේද ඉන්නේ? ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒ කලින් ජීවිතයේ මං හිටියේ මනුස්ස දුවක් වෙලා. එදා මං පිපාසයෙන් කලන්ති හැදිලා වැටිලා හිටිය ස්වාමින් වහන්සේලා කිහිප නමක් දැක්කා. මං ඉක්මනට නැගිටලා උන්වහන්සේලාට වළඳන්න පැන් ටිකක් පූජා කරගත්තා. ඉතින් කවුරු හරි කෙනෙක් පිපාසෙන් කලන්ති හැදලා වැටිලා ඉන්න කෙනෙකුට ඉක්මනින්ම වළඳන්න පෑන් ටිකක් දුන්නොත් ඒ කෙනාට සීතල දියදහර පිරී ගිය ලස්සන මල් ගොඩාක් පිරුණු සුදු නෙළුම් පිපිලා තිබෙන ගංගාවන් පහළ වෙනවා. එතකොට ඒ දිව්‍ය විමානයේ වට කරගෙන ලස්සන සුදු වැලි තලාව හැදෙනවා. ඒ මතින් තමයි සිහිල් දියදහරා ඇති ලස්සන ගංගාවන් හැම තිස්සෙම ගලා බහින්නේ. ඉතින් මේ හැම තැනම මල් පිපුණු අඹ ගස් තියෙනවා, සල් ගස් තියෙනවා, තිලක ගස් තියෙනවා, දඹ ගස් තියෙනවා, ඇහැල ගස් තියෙනවා, පළොල් ගස් තියෙනවා. එවැනි බිම් පෙදෙස්වල තමයි දිව්‍ය විමාන පහළ වෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨ දිව්‍ය විමාන පුදුම විදිහේ සුන්දරත්වයෙන් යුක්තයි. ඉතින් ස්වාමීනි එදා මා කළ ඒ පින්කමින් තමයි මේ විපාකය ලැබුණේ. පින් කළායට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව පැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. දෙවෙනි නාවාභිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ වාග්්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව රත්තරනින් නිම කළ ලස්සන වහලයක් ඇති නැවකයි ඔබ ඉන්නේ දිව්‍ය වූ නෙළුම් මල් පිපුණ පොකුණට බැහැලා අතින් නෙළුම් නෙලමින් නේද ඉන්නේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි පැපලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒ කලින් ජීවිතයේ මං හිටියේ මනුස්ස දුවක් වෙලා. එදා මං පිපාසයෙන් කලන්ති හැදිලා වැටිලා හිටිය ස්වාමින් වහන්සේ නමක් දැක්කා. මං ඉක්මනට නැගිටලා උන්වහන්සේට වළඳන්න පැන් ටිකක් පූජා කරගත්තා. ඉතින් කවුරු හරි කෙනෙක් පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිලා ඉන්න කෙනෙකුට ඉක්මනින්ම වළඳන්න පෑන් ටිකක් දුන්නොත් ඒ කෙනාට සීතල දියදහර පිරීගිය ලස්සන මල් පිරුණු සුදු නෙළුම් පිපිලා තිබෙන ගංගාවන් පහළ වෙනවා. එතකොට ඒ දිව්‍ය විමානය වටකරගෙන ලස්සන සුදු වැලි තලාව හැදෙනවා. ඒ මතින් තමයි සිහිල් දියදහරා ඇති ලස්සන ගංගාවන් හැම තිස්සෙම ගලාගෙන බහින්නේ. ඉතින් මේ හැම තැනම මල් පිපුණු අඹ ගස් තියෙනවා. සල් ගස් තියෙනවා. තිලක ගස් තියෙනවා. දඹ ගස් තියෙනවා. ඇල ගස් තියෙනවා. පළොල් ගස් තියෙනවා. එවැනි බිම්බෙදෙස්වල තමයි දිව්‍ය විමාන පහළ වෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨ දිව්‍ය විමාන පුදුම විදියේ සුන්දරත්වයෙන් යුක්තයි. ඉතින් ස්වාමීනි එදා මා කළ ඒ පින්කමින් තමයි මේ විපාකය ලැබුණේ. පින් කළ අයට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ. ඒ පිනෙන් තමයි මේ වැඩි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. තුන්වෙනි නාවා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව රත්තරණින් නිම කළ ලස්සන වහලයක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්‍ය වූ නෙළුම් මල් පිපුණ පොකුණට බැහැලා අතින් නෙළුම් මල් නෙලමින් නේද ඉන්නේ? ඒ ඔබේ දිව්‍ය විමානයේ සුවිශාල මන්දිර තියෙනවා. හරි අපූරුවට කාමර වශයෙන් බෙදලා තියෙනවා. හාත්පස සතර දික් භාගයේම ඒ විමානය දිලිසෙනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒ කලින් ජීවිතයේ මං හිටියේ මනුස්සදුවක් වෙලා. එදා මං පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිලා හිටිය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් දැක්කා. මං ඉක්මනට නැගිටලා උන්වහන්සේලාට වළඳන්න පෑන් ටිකක් පූජා කරගත්තා. ඉතින් කවුරු හරි කෙනෙක් පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිලා ඉන්න කෙනෙකුට ඉක්මනින්ම වළඳන්න පෑන් ටිකක් දුන්නොත් ඒ කෙනාට සීතල දියදහර පිරී ගිය ලස්සන මල් පිරුණු සුදු නෙළුම් පිපිලා තිබෙන ගංගාවන් පහළ වෙනවා. එතකොට ඒ දිව්‍ය විමානය වට කරගෙන ලස්සන සුදු වැලි තලාව හැදෙනවා. ඒ මතින් තමයි සිහිල් දියදහරා ඇති ලස්සන ගංගාවන් හැම තිස්සෙම ගලාගෙන බහින්නේ. ඉතින් මේ හැමතැනම මල් පිපුණු අඹගස් තියෙනවා. සල්ගස් තියෙනවා. තිලක ගස් තියෙනවා. දඹ ගස් තියෙනවා. ඇහැල ගස් තියෙනවා. පළොල් ගසුත් තියෙනවා. එවැනි බිම්පෙදෙස්වල තමයි දිව්‍ය විමාන පහළ වෙන්නේ. ඒ දිව්‍ය විමාන පුදුම විදිහේ සුන්දරත්වයෙන් යුක්තයි. ඉතින් ස්වාමීනි එදා මම කළ ඒ පින්කමින් තමයි මේ විපාකය ලැබුණේ. පින් කළායට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ. ඒ මගේ දිව්‍ය විමානයේ සුවිශාල මන්දිර තියෙනවා. හරි අපූරුවට කාමර බෙදලා තියෙනවා. හාත්පස සතර දික් භාගයේම ඒ විමානේ දිලිසෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. දීප විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? පින්වත් දෙව්දුව ඔබේ සිරුරෙන් විහිදෙන එළිය හරිම නිර්මලයි. මොන වගේ පිනකින්ද ඔය තරම් බබලන්නේ? ඔබේ සුන්දර වූ සියලු අඟපසඟින් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලන්නේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ඒ අතීත ජීවිතයේ මිනිස් ලොවේ මනුස්ස දුවක් වෙලයි හිටියේ. මහා ඝන අන්ධකාරයක් තිබුණා. පහන් ආලෝකයක් අවශ්‍යම වෙච්ච වෙලාවක්. ඉතින් මම ඒ පහන් ලබා දුන්නා. කවුරු හරි කෙනෙක් ඝන අන්ධකාරය පවතින විට පහන් ආලෝකය අත්‍යවශ්‍ය වන ඒ වෙලාවට පහන් පූජා කරනවා නම් අන්න ඒ කෙනාට ජෝතිරස කියන දිව්‍ය විමානයේ උපදින්න පුළුවනි. ඒ විමානයේ ගොඩාක් ලස්සන මල් වර්ග තියෙනවා. සුදු නෙළුම් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. ඒ නිසා මගේ සිරුරෙන් විහිදෙන එළිය හරීම නිර්මලයි. ඒ පින නිසාමයි මෙතරම් බබලන්නේ. ඒ පින නිසාමයි මගේ සුන්දර වූ සියලු අඟපසගින් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලන්නේ. මහානුභාව සම්පන්න වූ ස්වාමින් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි වං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. තිල දක්ඛිනා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒ අතීත ජීවිතයේදී මං මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. ඉතින් මට බුදුරජාණන් වහන්සේව දැක ගන්නට ලැබුණා. උන්වහන්සේ කැළඹිලා නැහැ. අතිශයින්ම ප්‍රසන්නයි. කෙලසුන්ගෙන් තොරයි. දන්පැන් ලැබීමට සුදුසු වූ බුදුරජාණන් වහන්සේ ගැන මං පැහැදීමෙන්මයි හිටියේ. දානෙට පූජා කරගන්න මොකවත් තිබුණ නැති වුණත් අකමැත්තෙන් නමුත් මං මේ දෑතින් තල දෝතක් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. පටිබ්බතා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා මේ විමානය හරිම ලස්සනයි ලස්සන මල් පිරිලා ඉතිරිලා තියෙනවා විචිත්‍ර රූප සෝභා ඇති දෙවිවරුන් දිව්‍යාංගනාවන් නිතරම ගැවසෙනවා. කොස්වාලහිනියන් දිව්‍ය වූ මොනරුන් දිව්‍ය හංසයන් පිරිලා ඉන්නවා. කෝකිලයන්ගේ මధుර වූ හඬ හැම තැනම පැතිරෙනවා. පින්වත් දෙව්දුව ඔබ මහානුභාව සම්පන්නයි. එක එක විදිහේ ස්වરૂප ඇති 이르දි ප්‍රාතිහාර්ය දක්වනවා. ඔබව වටකර සිටින ඒ දිව්‍ය අප්සරාවන් නටනවා, ගී ගයනවා, සතුටු කරවනවා. මහානුභාව ඇති පින්වත් දෙව්දුව ඔබ 이르දිමත් කෙනෙක්. මිනිස් ලෝකේ ඉන්න කාලේ මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං අතීත ජීවිතයේදී මිනිස් ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. මං කවදාවත් වෙනත් පුරුෂයෙකුට ඇලුම් කළේ නෑ. පතිවෘතාව රැකගත්තා. අම්මා කෙනෙක් දරුවෙකුව රකින්නවා වගේ මං මගේ ස්වාමියාව රැකගත්තා. මට කේන්ති ගිය වෙලාවන් තිබුණා. නමුත් මං නපුරු වචනයක් කිව්වේ නෑ. මං ඇත්තමයි කතා කළේ. බොරු කීම දුරු කරලයි හිටියේ. දන් දෙන්න මං හරි කැමතියි. අනුන්ට සංග්‍රහ කරන ගතිය මා තුල පිහිටලාම තිබුණා. දන්පැන් පූජා කරන්නේ සිත පහදවාගෙනමයි. බොහෝම පිළිවෙලට මං මහා දන් දීලා තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. දෙවැනි පතිබ්බතා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා මහානුභාව ඇති පින්වත් දෙව්දුව ඔබේ දිව්‍ය විමානයේ වෛරෝඩි මාණික්‍ය වලින් කරපු ලස්සන කැටයම් තියෙනවා. හරිම සිත් කලුයි. ප්‍රභාෂ්වරයි. ඒ විමානයට නැගගත් ඔබ සිතූ සිතූ පරිද්දෙන් එක එක විදිය 이르දි ප්‍රතිහාරයන් දක්වනවා. ඔබව වටකරගෙන සිටින මේ දිව්‍ය අප්සරාවන් නටනවා, සින්දු කියනවා, සතුටු කරවනවා. මහානුභාව ඇති පින්වත් දෙව්දුව. ඔබ 이르දිමත් කෙනෙක්. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම පබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං අතීත ජීවිතයේදී මනුස්ස ලෝකේ මනුස්ස දුවක් වෙලා හිටියා. මං ඒ සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූ උපාසිකාවක් වෙලා හිටියා. මං සතුන් මැරීමෙන් වැළකුණා. ලෝකයේහි සොරකම කියන දේ මං දුරු කළා. මං මත්වෙන දේවල් පාවිච්චි කරපු කෙනෙක් නොවෙයි. බොරු කියපු කෙනෙකුත් නොවෙයි. මං සතුටු වුණේ මගේ ස්වාමියාත් එක්ක විතරයි. මන් දන්පැන් පූජ කරන්නේ පහන් සිතින්මයි. පිළිවෙලකට මහාදාන මන් දීලා තියෙනවා. ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. පළමු සුනිසා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවම බබළු වෙන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒ අතීත ජීවිතයේදී මං මනුස්ස ලෝකේ මනුස්ස දුවක් වෙලා මාමණ්ඩියාගේ ගෙදර ලේලිය හැටියටයි හිටියේ. ඉතින් මට ස්වාමින් වහන්සේ නමක් දැකගන්ට ලැබුණා. උන්වහන්සේ කැළඹිලා නෑ. අතිශයින්ම ප්‍රසන්නයි. කෙලසුන්ගෙන් තොරයි. මං උන්වහන්සේ ගැන ගොඩාක් පැහැදුනා. මගේ අතින්ම කැවුමක් පූජා කරගත්තා. මං මේ නන්දන වනයෙහි සතුටු වෙවි ඉන්නේ. මට ලැබුණු කොටසින් භාගයක් පූජා කරලයි. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. දෙවැනි සුනිසා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒ අතීත ජීවිතයේදී මං මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් වෙලා මාමණ්ඩියගේ ගෙදර ලේලිය හැටියටයි හිටියේ. ඉතින් මට ස්වාමීන් වහන්සේ නමක් දැකගන්න ලැබුණා. උන්වහන්සේ කැළඹිලා නෑ අතිශයින්ම ප්‍රසන්නයි. කෙලසුන්ගෙන් තොරයි. මං උන්වහන්සේ ගැන ගොඩාක් පැහැදුනා. මගේ අතින්ම පැණි පිට්ටුවක් පූජා කරගත්තා. මං මේ නන්දනවනයේහි සතුටු වෙවි ඉන්නේ පැණි පිට්ටුවෙන් භාගයක් පූජා කරලයි. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. උත්තරා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිවුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ අහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ගිහි ජීවිතය ගත කළේ. නමුත් කාටවත් ඉරිසියා කළේ නැහැ. මා සතු දෙයින් තව කෙනෙක් සැප විඳිනවාට ඇති අකමැත්ත කියන මසුරුකම මා තුල තිබුණේ නෑ. මං එකට එක කළෙත් නෑ. මං ස්වාමියාට කීකරුව හිටියේ ක්‍රෝධ නැති සිතින්මයි. මං අප්‍රමාදීව ඒ කියන්නේ හැමදේටම වඩා මුල් තැන දුන්නේ නිතරම උපෝසත සිල් රකින්නමයි. චාතුද්දසී දවසට පුන් පොහෝ දවසට අටවක පොහොයට පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසත සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන් පැන් බෙදා දුන්නා. මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ. සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙනුත් වැළකීලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නැහැ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුණෙත් නැහැ. මත්පැන් පානය කළෙත් නැහැ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න තරම් මා තුල දක්ෂකමක් තිබුණා. ඒ නිසාමයි පැතිරුණු යශෝරාවය ඇති සදහම් මැස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ. ඉතින් ඒ මම මගේ සීලය නිසා යසස නිසා වඩ වඩාත් කීර්තිමත් වුණා. මං මේ අනුභව කරන්නේ මගේ පිනමයි. ලෙඩක් දුකක් නැතුව සැපසේමයි දැන් මං ඉන්නේ. ඒ පිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. පින්වත් ස්වාමීන් වහන්ස මගේ වචනයනොත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපාකමල් සිරසින් වන්දනා කළ මැනව. ස්වාමීනි, උත්තරා නම් වූ උපාසිකාව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපාකමල් වන්දනා කරන්නී කියා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා පිළිබඳව යම් කිසි මාර්ගඵලයක් වදාළසේක් නම් ඒ ගැන මං පුදුම වෙන්නේ නෑ. ස්වාමීනි, මං සකදාගාමි ඵලයටපත් වූ බව භාග්‍යවතුන් වහන්සේ මට වදාලා සිරිමා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව ඔබේ අශ්වරතය හරිම ලස්සනයි. ඒ අශ්වයන්වත් දිව්‍යමය ආභරණ වලින් ලස්සනට සරසලා තියෙන්නේ. ඒ අශ්වයන් මුහුණ පහලට හරවාගෙනයි ඉන්නේ. අහසින් යන්නේ. හරි බලවන්තයි. වේගවත් ගමන් තියනවා. ඔබේ පිනෙන් නේද ඔය අශ්වරත පන්සියයම පහළ වුණේ. රියදුරෙක් හොඳින් මෙහෙයවන අශ්වයන් වගේ මේ අසුන් ඔබේ සිතැඟි අනුවයි යන්නේ. ලස්සන දිව්‍යාභරණ වලින් සැරසිලා උතුම් දිව්‍ය රතේ ඔබ වාඩි වී සිටිද්දී බබලන්නේ සුන්දර ගිනිසිලුවක් වගේ. මහා එළිය දෙන දෙයක් වගේ. අලාමක පෙනුම ඇති උතුම් දිව්‍ය කායක් දරා සිටින තැනැත්ති. බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට ඔබ ආවේ කවරනම් දිව්‍ය ලෝකයකින්ද? ඒ දිව්‍ය ලෝකය කාමසැපෙන් අග්‍රතැනක්. අනුත්තර වූ දෙවුලක්. එහි දෙවිවරුන් Taman කැමැති කැමැති දිව්‍ය සැප මවා ගනිමින් එහි ඇලෙමින් සතුටු වෙනවා. මන් දිව්‍ය අප්සරාවක්. මං ඉන්නෙත් මා කැමැති දිව්‍ය රූප මවාගෙනයි. මං ඒ ලෝකයේ ඉඳලයි බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න මෙහි පැමිණුනේ. පින්වත් දෙව්දුව ඔබ අතීතයේදී මොන වගේ සුචරිතයකද හැසිරුණේ? අප්‍රමාණ කීර්තිය ඇති සැපසේ ජීවත් වෙන ඔබ මේ සැප ලැබුවේ මොන වගේ පිනකින්ද? ඔබ 이르දිමත්. ඔබ උතුම්. ඔබ අහසින් යනවා. ඔබේ ආලෝකයෙන් දස දිශාවම එළිය කරනවා. පින්වත් දෙව්දුව ඔබව දෙවිවරුන් පිරිවරාගෙන ඉන්නවා. සත්කාර කරනවා. ඔබ මේ සුගතියෙහි ඉපදුනේ කබර ලොවකින් චුත වෙලාද? ඔබ කබර ශාස්ත්‍රූවරයෙකුගේ ධර්මය අනුගමනය කරන කෙනෙක්ද? යම් හේයකින් ඔබ බුද්ධ ශ්‍රාවිකාවක් නම් එය මාහට පවසනු මැනව. පංච පර්වතයන් අතරයි ඒ උතුම් නගරය ලස්සනට මවලා තිබුණි. ඒ ශ්‍රීමත් වූ බිම්සර රජාණන්ගේ මහේෂිකාවක් වෙලා මං හිටියේ. ඒ කාලේ මං ලස්සනට නටනවා. සින්දුත් කියනවා. රජගහ නුවර කවුරුත් මාව දැනගෙන හිටියේ සිරිමා කියලා. බුදුරජාණන් වහන්සේ මහා ඉසිවරයෙක්. දෙව් මිනිසුන්ව නිවන් මගේ හික්මවන මහා මුනිවරයෙක්. උන්වහන්සේ තමයි මට මේ දුකේ හට ගැනීමත් මේ දුකත් අනිත්‍යයි කියලා පදාලේ. සනාතන වූ අසංකත වූ දුක්ඛ නිරෝධය වන ඒ අමා නිවනත් මට වදාලා. සුන්දර වූත් ඇද නැති වූත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මට වදාලා. මං ඒ අසංකත වූ අමා මහ නිවන ගැන ඒ තථාගත වූ උතුම් බුදුරජාණන් වහන්සේගේ බුදුසසුන ගැන හොඳින් අසාගත්තා. නරෝත්තම වූ ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ධර්මයෙහි මං පිහිටියා. මාත් සිල්වත් වුණා. පුදුම විදියට මං සංවර වුණා. ඒ නිකලෙස් වූ අසංකත වූ නිවන ගැනත් තථාගත වූ උතුම් බුදුරජුන්ගේ සසුන ගැනත් මං අවබෝධ කරගත්තා. ඒ නිවන් මගෙහි පිහිටලා සමත භාවනාවෙන් මං සමාධිය ස්පර්ශ කළා. ඒ සමාධියමයි මගේ නිවන් මාර්ගයේ උතුම් නිවන් මඟ වුණේ. මං ඒ අති උත්තම වූ අමා මහ නිවන අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මයේහි අවබෝධයට පැමිණුණා. සැක රහිත වුණා. බොහෝ දෙනෙක් මට පූජා සත්කාර කරනවා. මං අපමණ වූ සැප සම්පත් විඳිමින් දිව්‍ය ක්‍රීඩාවෙහි යෙදෙනවා. මම ඒ උතුම් වූ තථාගත බුදුරජුන්ගේ ශ්‍රාවිකාවක්. ඒ වගේම ඒ අමාමහා නිවන දකින දෙව්දුවක්. චතුරාර්ය සත්‍ය ධර්මය දැකගත්තු කෙනෙක්. ප්‍රථම ඵලය වන සෝවාන් ඵලයටපත් වූ කෙනෙක්. මට නම් දුගතියක් නැහැ. ඒ මම බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්නයි පැමිණුණේ. ඒ භික්ෂූන් වහන්සේලා දුටුවන් පහදිනවා. කුසලයානය තුලයි ඉන්නේ. ශ්‍රීමත් වූ ධර්මරාජයන් වහන්සේගේ සොඳුරු ශ්‍රමණ සමාගම ගෞරවයෙන් নমස්කාර කරන්නයි මම පැමිණුණේ. නරෝත්තම වූ පුරිස ධම්ම සාරතී වූ තථාගත වූ මුනිంద్రයන් වහන්සේ දකින්නකොට net පිනා යනවා. සිතට හරිම ප්‍රීතියි. උන්වහන්සේ තණ්හාව මුලින්ම සිඳලා ඉන්නේ. අමා නිවනටයි ඇලුම් කරන්නේ. ලෝක විනායකයන් වහන්සේ පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මං ඒ තථාගතයන් වහන්සේ වන්දනා කරනවා. කේසකාරී විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා. මේ දිව්‍ය විමානය හරිම සිත්කලුයි ප්‍රභාෂ්වරයි. වෛරෝඩි මාණික්‍ය වලින් තමයි මේ විමානයේ කණු හැදිලා තියෙන්නේ. සුන්දර නිර්මාණයක්. රනින් කළ වෘක්ෂයන්ගෙන් හැම තැනම සුන්දර වෙලා තියෙනවා. මගේ පුණ්‍ය කර්මයක විපාකයක් හැටියටයි මේ විමානය පහළ වුණේ. කලින්ම මේ විමානයේහි දිව්‍ය අප්සරාවන් ලක්ෂයක් පමණ පහළ වෙලා ඉන්නේ. ඒ පිරිවර ඇතිව ඔබත් මෙහි පහළ වුණේ Tamanගේ පුණ්‍ය කර්මයේ ආනුභාවයක්මයි. ඒ කලින් උපන් දිව්‍යාප්සරාවන් පිරිවරාගෙන ඔබ බැබලෙමින් ඉන්නවා. සුපුන් සඳ රැස් විහිදා බබලනවා. එතකොට තරු එළියෙන් වැඩක් නෑ. ඒ නැකත් රාජයා වන සඳමයි බබලන්නේ. ඔබත් ඒ වගේමයි. මේ අප්සරාවන් පිරිවරාගෙන දිලිහි දිලිහි යසසින් බබලනවා. පින්වත් දෙව්දුව ඔබේ දර්ශනය අලාමකයි. මේ විමානයේ ඔබ පහළ වුණේ කවර ලෝකයකින් චුත වෙලාද? තෞතිසා දෙව්ලොව සක්දෙව් පිරිවරාගත් දෙවිවරුන් බ්‍රහ්මරාජයා දිහා එක දිගට බලාගෙන ඉන්නවා. සෑහීමකට පත්වීමක් නෑ. ඒ වගේමයි සියලු දෙනා ඔබ දිහා කොයි තරම් බලා හිටියත් සෑහීමකට පත්වීමක් නෑ. සක් දෙවිඳුනි දැන් ඔබ මගෙන් ඇසුවේ මේ දෙව්ලොවට මං ආවෙ කවර ලෝකයකින් චුත වෙලාද කියලානේ. කසීරට බරණැස කියලා නගරයක් තියෙනවා. අන්න ඒ නගරයේ මං කේසකාරිකා නමින් ඉපදිලා හිටියා. බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ ශ්‍රී සද්ධර්මය ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැනත් මගේ සිතේ ලොකු පැහැදීමක් තිබුණා. ඒ ශ්‍රද්ධාව ස්ථිරසාර එකක්. මං සැක රහිතවයි හිටියේ. නොකඩකොට සිල්පද රැක්කා. සෝවාන් ඵලයට පත් වෙලයි හිටියේ. මන් නියත වශයෙන්ම නිවන අවබෝධ කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ ශ්‍රී සද්ධර්මය ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැනත් ඔබේ සිතේ ලොකු පැහැදීමක් තිබෙනවා. ඒ ශ්‍රද්ධාව ස්ථිරසාර එකක්. ඔබ සැක රහිතවයි ඉන්නේ. නොකඩකොට සිල්පදත් රැකගෙන තියෙනවා. ඔබ සෝවාන් ඵලයට පත් වෙලයි ඉන්නේ. ඔබ නියත වශයෙන්ම නිවන අවබෝධ කරන කෙනෙක්. පින්වත් දෙව්දුව ධර්මය නිසාත් පිරිවර නිසාත් ඔබ බබලනවා. අපි ඔබේ මේ පැමිණීම සතුටින් පිළිගන්නවා. මේ ඔබට සුන්දර ආගමනයකි. පළවෙනි පීඨ වර්ගය නිමා විය. සාදු සාදු සාදු එහි පිළිවෙල උද්දානයයි. පීඨ විමාන වස්තු 5කි. නාවා විමාන වස්තු 3කි. දීපති ලක්කිනා විමාන 2කි. පතිව්‍රතා විමාන වස්තු 2කි. සුනිසා විමාන වස්තු 2කි. උත්තරා සිරිමා කේසකාරිකා යන විමාන වස්තුවලින් සමන්විත වූ වර්ගයයි කියනු ලැබේ. චිත්‍රලතා වර්ගය දාසී විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ ඉන්නේ මේ සොඳුරු චිත්‍රලතා වනයේ දිව්‍යාංගනාවන් පිරිවරාගෙන ඉන්නවා ඕසදී තාරුකාව වගේ හැම දිශාවක්ම බබලවනවා ඔබ දේවේන්ද්‍ර වූ ශක්‍රයා වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං අතීත ජීවිතයේ මිනිස්තුවක් වෙලා හිටියේ. මං ඒ කාලෙ දාසියක්. අනුන්ගේ ගෙවල්වල බැල මෙහෙවරකම් කළා. සදහම් ඇස් ඇති මහා යශෝරාවයක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් බවට මං පත් වුණා. අටලෝ දහමින් කම්පා නොවන ඒ බුදුරජුන්ගේ ශාසනයෙහිම සසරෙන් නිදහස් වෙන්නයි මට ඕනි වුණේ. ඒ කාන්තයෙන්ම මේ කය බිඳිලා ගියාවේ. මේ ධර්මය අවබෝධ කරගන්න මං ගන්න උත්සාහය ලිහිල් කරගන්නේ නෑ. ලෝතුරු සැප සලසන සුන්දර වූ නිවනට ඇති මාර්ගය මේ පන්සල් වලින් යුක්තයි. මේ මාර්ගයේ කෙලෙස් කටුකොහොල් නැහැ. කෙලෙස් පඳුරු නැහැ. ඍජුයි. බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා විසිනුයි මේ නිවන් මඟ පෙන්වා දෙන්නේ. මං ස්ත්‍රියක්. නමුත් යම් මාර්ගයකින් මේ දහම් මාවතේ ගමන් කරනවාද ඒ මගේ උත්සාහයේ ප්‍රතිඵල ඔබටත් දකින්න පුළුවනි. සියල්ල මැඩලන සක්දෙව් රජදුන්ගේ මధుර අල්ලාප සල්ලාපයන්ට මාවත් කැදවනවා. මාව සතුටින් පුබුදුවන්නට හැට දහසක් තූර්ය බාණ්ඩ වාදනය වෙනවා. ආලම්භ දිව්‍ය පුත්‍රයා. ඒ වගේම ගග්ගර, බීම, සාදුවාදී, සංසය, පොක්කර, සූපස්ස යන දිව්‍ය පුත්‍රයන්ද වීණා මොක්කා දිව්‍යාංගනාවද ඒ වගේම නන්දා, සුනන්දා, සෝනදින්නා, සුචිම්බිතා, අලම්බුසා, මිස්සකේසි, පුණ්ඩරීකා, අතිදාරුණී යන දිව්‍යාංගනාවන්ද ඒනිපස්සා සුපස්සා සුබත්තා මුදුවාදිනී යන දිව්‍යාංගනාවන්ද සංගීතයෙන් මාව සතුටු කරවන අය අතර ප්‍රශංසනීයයි. ඒ දේවතාවෝ මා කැමති වෙලාවට මා ඉදිරියට පැමිණෙනවා. අපි දැන් නටමු, අපි සින්දු කියමු, අපි ඔබව සතුටු කරනවා කියලා කියනවා. පින් නොකල උදවියට මේ වගේ දිව්‍ය විමාන ලැබෙන්නේ නැහැ. පින් කරපු අයටමයි ශෝක නැති තෞතිසා දෙවියන්ගේ මේ රම්‍ය වූ නන්දන මහවනය ලැබෙන්නේ. පින් නොකළ උදවියට මෙලොව සැපයකුත් නැහැ පරලොව සැපයකුත් නෑ. එනමුත් පින් කළ උදවියට නම් මෙලොව වගේම පරලොවත් සැප ලැබෙනවා. තෞතිසා දෙව්ලොව දෙවියන් හා එක්වෙන්න කවුරු හරි කැමති නම් බොහෝ සෙයින්ම කුසල් රැස් කරන්න ඕන. පින් කළ උදවියමයි දෙව්ලොව ඉපදිලා සැපසම්පත් ලබල සතුටු වෙන්නේ. ලකුමා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මගේ නිවස තිබුණේ මාළුවල්ලල මිනිසුන් ගම්දොරින් නික්මෙන තැන. ඒ පැත්තට මහා ඉසිවර බුදුරජුන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා පිණ්ඩපාත වඩිනවා. ඉතින් මං උන්වහන්සේලාට බත්ව්‍යාංජන පැණිපිට්ටු පලාකොල ලෝනසෝවීරක පූජා කරනවා. නිවන් මගෙහි සිත ඍජු කරගෙන ඉන්න උන්වහන්සේලාට මං පූජා කරන්නේ බලවත් පැහැදීමෙන් යුක්ත සිතින්මයි. චාතුද්දසී දවසට පුන් පොහෝ දවසට අටවක පොහොයට පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසත සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදියටයි ගෙදර ජීවත් වුනේ. සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙනුත් වැළකීලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාරි සත්‍ය ධර්මය තේරුම් ගන්න තරම් මා තුල දක්ෂකමක් තිබුණා. ඒ නිසාමයි පැතිරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මාගේ වචනයනුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපාකමල් සිරසින් වන්දනා කළ මැනව. ස්වාමීනි ලකුමානම් වූ උපාසකාව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපාකමල් වන්දනා කරන්නේ කියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මා පිළිබඳව යම් කිසි මාර්ගඵලයක් වදාළසේක් නම් ඒ ගැන මං පුදුම වෙන්නේ නෑ. ස්වාමීනි මං සකදාගාමී ඵලයට පත් වූ බව භාග්‍යවතුන් වහන්සේ මට වදාලා. ආචාමදායිකා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. ස්වාමීනි, ඔබ වහන්සේ පිණ්ඩපාතේ වැඩලා එක්තරා නිවසක් ළඟ නිශ්ශබ්දව වැඩ සිටිද්දී ඒ ගෙදර ස්ත්‍රියක් සිටියා. හරිම දිලිඳුයි, දීනයි. අනුන්ගේ නිවෙස්වලනුයි යැපෙන්නේ. ඇය ඔබ වහන්සේ ගැන සිත පහදවා ගත්තා. ඔබ වහන්සේට ඇගේ අතින්ම ඩන්කුඩ බතක් පූජ කළා. දැන් ඇය මිනිස් සිරුර අත්හැර ගිහින්. ඇය ගියේ කොයි දිශාවටද? සක්දෙව් රජුනි, මං පිණ්ඩපාති වැඩලා ගෙයක් ඉදිරිපිට නිශ්ශබ්දව හිටියා තමයි. ඒ ගෙදර ස්ත්‍රියකුත් හිටියා තමයි. ඇය හරිම දිලිඳුයි. දීනයි. අනුන්ගේ නිවෙස්වලිනුයි යැපෙන්නේ. ඇය මා කෙරෙහි සිත පහදවා ගත්තා. මාහට ඇගේ අතින්ම දන්කුඩ බතක් පූජා කළා. දැන් ඇය මිනිස් සිරුර අතහැර ගිහින්. ඇය චුත වුණේ ඒ දුක්ඛිත මිනිස් ජීවිතයෙන් නිදහස් වෙලයි. මහා 이르දිමත් දෙවිවරු ඉන්න නිම්මාන රතේ කියන දෙව්ලොවක් තියෙනවා. දන්කුඩ පූජා කළ ඒ ස්ත්‍රිය දැන් එහි ඉපදිලා සුවසේ සතුටින් ඉන්නවා. ඇත්තෙන්ම හරිම අසිරිමත්. ඒ දුප්පත් කාන්තාව මහා කස්සප මහරහතන් වහන්සේ කෙරෙහි ඉතා හොඳින් දානය පිළිගන්වලා තියෙනවා. ඒ දානය පූජා කරගත්තේ අනුන්ගේ නිවෙස්වල හිඟමනය ගිහින් සොයාගත්තු දෙයිනුයි. ඒ දානය සමෘද්ධිමත් වුණා. හරි පුදුමයි. සියලු අඟපසඟින් සුන්දර වූ ස්ත්‍රියක් ඉන්නවා. තමන්ගේ ස්වාමියාට ඇගේ දැක්මත් අලාමකයි. ඇය සක්විති රජුගේ අගමෙහෙසිය බවට පත්වෙනවා. ඒ වුණාට ඒ සම්පත් මේ දන්කුඩ දාන විපාකයෙන් සොලොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ. ලක්ෂයක් රන්කහබනු ලක්ෂයක් අශ්වයන් අශ්ව වෙළඹුන් යොදවපු ලක්ෂයක් අශ්වරත සුන්දර මිනිකොඩොල් ආභරණවලින් සැරසුණු ලක්ෂයක් කන්‍යාවන් කියන මේ කිසි දෙයක් දන්කුඩ දාන විපාකයෙන් සොලොස්වැනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ. හේමවත කියන වටිනා ඇත්තු ජාතියක් ඉන්නවා. ඒ ඇත්තුන්ට උතුම් රතරෝදයේ හැඩයට කරකැවී ගිය ඇත්දල තියෙනවා. රනින් කරපු ආභරණවලින් ඒ ඇත්තුන්ගේ බෙල්ල සරසලා තියෙනවා. එබඳු සෝභමාන වූ ඇතුන් සියයක් ලැබුණත් දන්කුඩ දාන විපාකයෙන් සොලොස්වැනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ. මේ ලෝකයෙහි කවුරුහරි කෙනෙක් සිව්මහා දිවයිනට අධිපති වෙලා සක්විති රජපදවීට පත්වෙනවනම් දන්කුඩ දාන විපාකයෙන් සොලොස්වැනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ. චණ්ඩාලී විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් චණ්ඩාල ස්ත්‍රිය මේ වැඩ ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ මහා කීර්තිමත් දැන් ඔබ උන්වහන්සේගේ සිරිපායුග වැඳ පුදා ගන්න. කල්ප සියයක් ඇතුළත පහළ වී වදාළ සත්වෙනි ඍෂිවරයාණන් වහන්සේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ වැඩ ඉන්නේ. රහතන් වහන්සේ කියන්නේ අටලෝ දහමින් කම්පා නොවන කෙනෙක්. සිත පහදවා ගන්න. ඉක්මනින්ම ඇඳිලි බැඳ වන්දනා කරගන්න. තව බොහෝම ටික වෙලාවයි ඔබට ජීවත් වෙන්න තියෙන්නේ. දියුණු කරපු සිතක් ඇති අන්තිම සිරුරක් දරන උත්තම මුනිදානන් වහන්සේ විසින් ඒ සැඩොල් ස්ත්‍රියව පිනට පෙළඹෙව්වා. ඉතින් ඒ සැඩොලියත් මහා කීර්තිමත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරිපායුග වන්දනා කරගත්තා. මේ ලෝකය අවිද්‍යා අන්ධකාරයෙන් කළුවර වෙලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය නැමැති හිරු එළියෙන් විතරයි ඒ ලෝකය එළිය වෙන්නේ. ඉතින් ඒ එළිය ලබා දෙන සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු සැඬොලිය ඒ අයුරින්ම වැඳගෙන බුදුරජුන් වඩින මග බලාගෙන හිටගෙන හිටියා. එතකොට ගව දෙනෙක් ඇවිදින් ඒ ස්ත්‍රියව ඇනලා මැරුවා. මහානුභාව ඇති බුද්ධ වීරයන් වහන්ස කීනාශ්‍රවයානනි නිකලස් මුනිදුනි තණ්හා නැති මුනිදුනි හුදකලාවේම වනමැද භාවනා කරන මුනිඳුනි. මං දෙව්ලොව ඉපදුනා. මං ඔබ වහන්සේට වන්දනා කරනවා. පින්වත් දෙව්දුව, ඔබ රන්වන් පාටයි. දිලිසෙනවා. මහා පිරිවර ඉන්නවා. නොයෙක් විසිතුරු දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා. දිව්‍ය විමානයෙන් බැහැලා මට වන්දනා කරන ඔබ කොයි දිව්‍යාංගනාවද? ස්වාමීනි මම චණ්ඩාල ස්ත්‍රියක්. මහාවීර වූ ඔබ වහන්සේ මාව පෙළඹෙව්වා. ඉතින් මමත් කීර්තිමත් ගෞතම නම් වූ අරහත් වූ බුදුරජුන්ගේ පාකමල් වන්දනා කරගත්තා. ඒ මං බුදුරජුන්ගේ සිරිපායුග වන්දනා කරගෙන සැඬොල් යෝනියෙන් චුත වුණා. නන්දන වනයේහි දිව්‍ය විමානයක උපන්නා. මේ විමානය හැම අතින්ම ලස්සනයි. දිව්‍ය අප්සරාවන් ලක්ෂයක පිරිවරක් මට ඉන්නවා. ඒ සියලු දෙනා අතරින් ශරීර ස්වභාවයෙන් යසසින් ආයුෂයෙන් ඒ හැම දෙනාටම වඩා උතුම් කෙනෙක් වුණා. යහපත් දේවල් ගොඩාක් මං රැස් කළා. සිහිනුවන පිහිටුවාගෙන හිටියා. ඉතින් ස්වාමීනි ලෝකයෙහි මහා කාරුණික මුනින්ද්‍රයන් වහන්සේ බැහැ දැකලා වැඳ පුදා ගන්ටයි මං ආවේ. ඒ චණ්ඩාලි දෙවඟන කෙලෙහි ගුණ දන්නවා. කෙලෙහි ගුණ සිහි කරනවා. ඉතින් නෑය ඔය විදියට පවසලා අරහත් මුනින්ද්‍රයන් වහන්සේගේ පාකමල් වන්දනා කරලා එතැනම නොපෙනී ගියා. බද්ධිත්ති විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්බර නුවණැති දේවදුව නිල් පාට කහ පාට කළු පාට තැඹිලි පාට රතු පාට ආදී නොයෙක් නොයෙක් පාටවලින් යුතු මල් රේණු වලින් ලස්සනට පිරීලා තියෙනවා. ඉතින් මේ මල් රේණු පිරුණු මදාරා මල් මාලාවක් ඔබ හිසේ පැලඳගෙනයි ඉන්නේ. වෙනත් දිව්‍ය ලෝකවල මෙතරම් ලස්සන සොඳුරු වෘක්ෂයන් දකින්නට ලැබෙන්නේ නැහැ. යසස් ඇති දෙව්දුව මොන වගේ පිනකින්ද ඔබ මේ තව්තිසාවේ උපන්නේ? ඒ කරුණ අසන අපට මොන වගේ පුණ්‍ය විපාකයක්ද කියලා පහදලා දෙන්න. මගේ නම බද්දීත්ති. මං කිම්බිලා නගරයේ හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා. මම සිල් රැක්කා. හැම තිස්සෙම දන් දෙන්නමයි කැමති වුණේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ හිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මම වස්ත්‍රදන් දුන්නා. ඒ වගේම ආහාරපාන, සේනාසන, තෙල් පහන් පූජා කරගත්තා. චාතුද්දසේ දවසට, පුන් පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසිත සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන් පැන් පෙදා දුන්නා. මං ඒ විදියටයි ගෙදර ජීවත් වුනේ. සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුණේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුණා. ඒ නිසාමයි පැතිරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ. තපස්වීන් වහන්සේලා යුගලවන දෑග සව්වන් වහන්සේලා පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මහා මුනිවරුනෙව ඉතින් මං පිඩුසිඟා වඩින මේ උත්තමයන් වහන්සේලාට සාදරයෙන් දන්පැන් පූජ කරගත්තා. මං යහපත කරගත්තා. පින් කරගත්තා. මිනිස් ලොවින් චුත වෙලා නන්දන උයනෙහි හැසිරෙන මගේ සිරුරෙන් රශ්මිය විහිදෙනවා. අප්‍රමාණ සැප ලබා දෙන අෂ්ටාංගික උපෝසත සීලය මං නිතර නිතර සමාදන් වුණා. මං යහපතත් කරගත්තා. පින් කරගත්තා. මිනිස්ලොවින් චුතවෙලා නන්දන උයනෙහි හැසිරෙන මගේ සිරුරෙන් රශ්මිය විහිදෙනවා. සෝන දෙන්නා විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබළුවන ඕසදී තාරුකාව වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? පින්වත් දෙව්දුව, ඔබේ සිරුරෙන් විහිදෙන එළිය හරිම නිර්මලයි. මොන වගේ පිනකින්ද ඔය තරම් බබලන්නේ? ඔබේ සුන්දර වූ සියලු අඟපසඟින් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලන්නේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ගැන කවුරුත් දන්නේ සෝන දෙන්නා කියලයි. මං නාලන්දාවේ හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා. මං සිල් රැක්කා. හැම තිස්සෙම දන් දෙන්නමයි කැමති වුණේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මං වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාර පාන, සීනාසන, තෙල් පහන් පූජා කරගත්තා. චාතුද්දසී දවසට, පුන් පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරීය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසත සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන් පැන් බෙදා දුන්නා. මං ඒ විදියටයි ගෙදර ජීවත් වුනේ. සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුණෙත් නැහැ. මත්පැන් පානය කළෙත් නැහැ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්න තරම් මහතුල දක්ෂකමක් තිබුණා. ඒ නිසාමයි පැතිරුණු යශෝරාවේ ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. උපෝසතා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ ඔය සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ගැන කවුරුත් දන්නේ උපෝසතා කියලයි. මං සාකේත නුවර හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා. මං සිල් රැක්කා. හැම තිස්සෙම දන් දෙන්නමයි කැමති වුණේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මං වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාර පාන, සේනාසන, ගිලන්පස, තෙල් පහන් පූජා කරගත්තා. චාතුද්දසී දවසට, පුන් පොහෝ දවසට, අටවක පොහොයට පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසත සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුණා. ඉදුරන් සංවර කරගත්තා. කාටත් දන් පැන් බෙදා දුන්නා. මං ඒ විදියටයි ගෙදර ජීවත් වුනේ. සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙනුත් වැළකීලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුණේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුණා. ඒ නිසාමයි පැතිරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ. ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මේ නන්දන උයන ගැන මට නිතර නිතර අහන්න ලැබුණා. ඉතින් මටත් ආශාවක් ඇති වුණා මෙහි උපදින්න ඕන කියලා. මන් තෞතිසාවෙහි ස්ථිත පිහිටුවාගත්තු නිසයි මෙහෙ උපන්නේ. මාගේ ශාස්තෘන් වහන්සේ හිරුගොත් වංශයෙහි උපන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය මං අනුගමනය කළේ නෑනෙව මේ හීන කාමලෝකයෙහි හිත පිහිටුවාගත්තු නිසා මන් දැන් පසුතැවිලි වෙනවා. පින්වත් උපෝස්ථා දෙව්දුව. ඔබ මේ දිව්‍ය විමානයේහි කොච්චර කල් ඉන්නවද? දැන් අපි අහන්නේ ඔබේ ආයුෂ ගැනයි. ඒ ගැන දන්නවා නම් කියන්න. මහා මුනිంద్రයන් වහන්සේ අවුරුදු 3 කෝටි 60 දහසක් මට ආයුෂ තියෙනවා. ඊට පස්සේ මං චුත වෙලා මිනිස් ලෝකයේ උපදිනවා. පින්වත් උපෝසතා මොනවට බය වෙනවද? ඔබ සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරලා නෙව තියෙන්නේ. ඔබේ දුගතිය ප්‍රහාණය වෙලානි තියෙන්නේ. සද්දා විමානයයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබළුවන ඕසති තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරින් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ගැන කවුරුත් දන්නේ සද්දා කියලයි. මං රජගහ නුවර හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා. මං සිල් රැක්කා. හැම තිස්සෙම දන් දෙන්නමයි කැමති වුණේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මං වස්ත්‍ර දෙකක් දන් දුන්නා. ඒ වගේම ආහාර පාන, සේනාසන, තෙල් පහන් පූජා කරගත්තා. චාතුද්දසේ දවසට පුන් පොහොය දවසට අටවක පොහොයට පාටිහාරීය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසත සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන් පැන් බෙදා දුන්නා. මං ඒ විදියටයි ගෙදර ජීවත් වුණේ. සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙනුත් වැළකිලා වචනය සංවර කරගත්තා. හොරකම් කළේ නැහැ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුණේ නැහැ. මත්පැන් පානය කළෙත් නැහැ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුණා. ඒ නිසාමයි පැතිරුණු යශෝරාවය ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. සුනන්දා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබළුවන ඖෂධි තාරුකාවක් වගේයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ගැන කවුරුත් දන්නේ සුනන්දා කියලයි. මං රජගහනුවර හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා. මං සිල් රැක්කා. හැම තිස්සෙම දන් දෙන්නමයි කැමති වුණේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මං වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාරපාන සේනාසන තෙල් පහන් පූජා කරගත්තා. චාතුද්දසී දවසට පුන් පොහෝ දවසට අටවක පොහොයට පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසිත සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන් පැන් බෙදා දුන්නා. මං ඒ විදියටයි ගෙදර ජීවත් වුනේ. සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙනුත් වැළකිලා වචනේ සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුණේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්න තරම් මා තුල දක්ෂකමක් තිබුණා. ඒ නිසාමයි පැතිරුණු යශෝරාවේ ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ. ඒ පිනෙන්ම තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. භික්ඛදායිකා විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං අතීත ජීවිතයේදී මිනිස් ලෝකේ මනුස්ස දුවක් වෙලා හිටියා. එදා මං බුදුරජාණන් වහන්සේව දැක්කා. උන්වහන්සේට නොකැලඹුණු හිතක් තියෙනවා. හරිම ප්‍රසන්නයි. කෙලස් නෑ. මගේ දෑතින්ම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන පිණ්ඩපාතය පූජා කරගත්තා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. දෙවැනි භික්ඛදායිකා විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබෙන්නේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං අතීත ජීවිතයේදී මිනිස් ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. එදා මං බුදුරජාණන් වහන්සේව දැක්කා. උන්වහන්සේට නොකැලඹුණ හිතක් තියෙනවා. හරීම ප්‍රසන්නයි. කෙලස් නෑ. මගේ දෑතින්ම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන පිණ්ඩපාතේ පූජා කරගත්තා. ඒ පිණින් තමයි මේ වැඩි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. දෙවැනි චිත්තලතා වර්ගය නිමා විය. එහි පිළිවෙල උද්දානයයි. දාසී විමාන වස්තු ලකුමා ආචාමදායිකා චණ්ඩාලී බද්දිත්ති සෝනදින්නා උපෝසතා ඒ වගේම නන්දා සුනන්දා භික්ෂාදායිකා විමාන වස්තු දෙක යන මෙයින් මේ වර්ගය කියනු ලැබේ. පළමුවෙනි බණවරයි. පාරිච්චත්තක වර්ගය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. උලාර විමානය පින්වත් දෙව්දුව. ඔබේ යසස නම් හරි උදාරයි. ඔය සොඳුරු පැහැය හැම දිශාවක්ම එළිය කරනවා. දිව්‍ය අප්සරාවන් වගේම දිව්‍ය පුත්‍රයනුත් අලංකාර දිව්‍යාභරණ වලින් සැරසිලා නටනවා. සින්දු කියනවා. පින්වත් දෙව්දුව, ඔබව සතුටු කරන්නයි ඒ උදවිය ඔය පිරිවරාගෙන ඉන්නේ. ඔබේ දිව්‍ය විමානය හරිම සුන්දරයිනේ. රත්තරණින් හැදිලා තියෙන්නේ. මේ පංචකාම සැපයෙන් සමෘද්ධිමත් වෙලා හැම දෙයකම අධිපති වෙලා ඉන්නේ ඔබයි. ඔබ නම් මහානුභාවය ඇති උපතක් ලබාගෙනයි ඉන්නේ. පින්වත් දෙව්දුව මේ දිව්‍ය නිකාය ගැන ඔබ ගොඩක් සතුටු වෙනව නේද? අපි මේ ඔබෙන් අහන්නේ මේ ලැබුණේ මොන වගේ පිනක විපාකයක් දැයි කියන්න කියලයි. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම පපලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං අතීත ජීවිතයේ මිනිස් ලෝකයේ මනුස්ස දුවක් වෙලයි හිටියේ. මං දුස්සීල පවුලක ලේලියක් වෙලා හිටියා. ඔවුනට කිසිම ශ්‍රද්ධාවක් නැහැ. හරිම ලෝබයි. ඒ වුණාට මා තුල අචල ශ්‍රද්ධාවක් තිබුණා. මං සිල් රැක්කා. හැම තිස්සෙම දන් දෙන්න ආසා කළා. දවසක් මං මුඹ වහන්සේ පිණ්ඩපාතේ වැඩිය වෙලාවේ කැවුමක් පූජා කළා. ඉතින් මං නැන්දාට කිව්වා ශ්‍රමණයන් වහන්සේ නමක් අද මෙහි වැඩියා නෙව. මගේ හිත පැහැදුනා මා තුන් වහන්සේට කැවුමක් පූජා කරගත්තේ මගේ අතින්මයි කියලා. එතකොට ඒ නැන්දා මට පරිභව කළා. තීනම් මහා අවිනීත ස්ත්‍රියක්. මං ශ්‍රමණයෙකුට කැවුමක් දෙනවා කියලා මගෙන් අහන්න අකමැති වුණා නේද කියලා. මගේ නැන්දනිය හොඳටම කිපුණා. මොහොල් ගහෙන් මට පහර දුන්නා. මගේ උර හිස් කැඩුනා. මං නැසුණා. වැඩිකල් ජීවත් වෙන්න බැරි වුණා. ඉතින් ඒ මං කය බිඳී මරණයටපත් වෙලා ඒ දුකින් නිදහස් වෙලා චුත වුණා. ඊට පස්සේ තමයි මේ තව්තිසාවේ දෙවියන් අතර උපන්නේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. ලච්චුදායිකා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව ඔබ නම් අහසත් පොළවත් එළිය කරන ඉරක් හඳක් වගේ හැබෑවටම බබලනවා. සක් දෙවිඳු ප්‍රධාන තෞතිසා දෙවියන් පරදවල බබලන බ්‍රහ්මරාජයෙක් වගේ ඔබත් බබලනවා. සිරියාවෙනුත් ශරීර සෝභාවෙනුත් යසසිනුත් තේජසිනුත් බබලනවා. සුන්දර දෙව්දුව නිල් මහනෙල් මල්මාලාවන් තමයි ඔබ පැළඳගෙන ඉන්නේ. ඔබට දිලිසෙන රන්වන් සමක් තියෙනවා. ඒ සොඳුරු සිරුර අලංකාර වස්ත්‍රවලින් සරසාගෙනයි ඉන්නේ. ඇත්තෙන්ම මට වන්දනා කරන ඔබ කවුද? ඔබ කලින් જાතියකදී මොන වගේ පුණ්‍ය කර්මයක්ද කරගත්තේ? හරි අගේට දන්පැන් පුදන්න ඇති නේද? එහෙම නැත්නම් ඊතා හොඳින් සිල් රැක ගන්න ඇති. මේ යසස් ඇති සුගතියෙහි උපදින්න හේතු උනේ මොන වගේ දෙයක්ද? පින්වත් දෙව්දුව ඔය පුණ්‍ය විපාකයේ ලැබුණු පුණ්‍ය කර්මය ගැන අසන අපට පිළිතුරු දෙන්න. ස්වාමීනි දැන් මේ ගමේදීමයි ස්වාමීන් වහන්සේ නමක් අපේ නිවසට පිණ්ඩපාති වැඩියේ. මගේ හිත පැහැදුනා. පුදුමාකාර ප්‍රීතියක් ඇති වුණා. ඉතින් මං උක්දණ්ඩක් රැගෙන මුඹ වහන්සේට පූජා කළා. පස්සේදී නැන්දා මගෙන් ඇහුවා ලෙහෙලියේ උක්දණ්ඩ කොහෙද තිබ්බේ කියලා. මං එතකොට මෙහෙම කිව්වා. මං ඒක වීසිකලේ නෑ. කෑවෙත් නෑ. ශාන්ත විහෙරණ ඇති ස්වාමීන් වහන්සේ නමකට මං ඒක පූජා කළා කියලා. අහා එතකොට මේ ගෙදර ප්‍රධානි අතීද? එහෙම නැත්තම් මම්ද? කියලා නැන්දා මට පරිභව කළා. එතන තිබුණු පුටුව මට පහර දුන්නා. මං මැරුණා. එයින් චුත වෙලා තමයි මං දෙව්දුවක් වුණේ. මං කරගත්තේ ඒ කුසල කර්මය විතරයි. Taman කරගත්තු ඒ කුසල කර්මය නිසා මං දැන් සැප විඳිනවා. දෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මං කරගත්තේ ඒ කුසල කර්මය විතරයි. Taman කරගත්තු ඒ කුසල කර්මය නිසා මං දැන් සැප විඳිනවා. සක් දෙවිඳුන් තමයි මේ තෞතිසාව රකින්නේ. ඒ දෙවිවරු තමයි මාව රකින්නේ. ඒ නිසා මං දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මෙබඳු වූ දඬු පූජාවකින් වුණත් මහා පුණ්‍ය විපාක තියෙනවා. මේ ලැබුණු පුණ්‍ය ඵලය අල්ප දෙයක් නම් නොවේයි. සත් දෙවිඳුන් තමයි මේ තවතිසාව රකින්නේ. ඒ දෙවිවරු තමයි මාව රකින්නේ. ඒ නිසා මං සත් දෙවිඳුන් වගේ සැපතින් සතුටු වෙනවා. ස්වාමීනි, මහත් අනුකම්පා ඇති ඥානවන්ත වූ උඹ වහන්සේ ළඟට මං ආවා. වන්දනා කළා. සැප සනීප ඇහුවා. ඉතින් මම සිත පහදවාගෙන මහත් ප්‍රීතියකින් තමයි මුඹ වහන්සේට උක්දණ්ඩ පූජා කරගත්තේ. පල්ලංක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. මහානුභාව ඇති දෙව්දුව. ඔය ආසනය ශ්‍රේෂ්ඨ එකක්. මැණික් වලින්, රත්තරන් වලින් සරසලා තියෙනවා. සුවඳ මල් පුරවලා තියෙනවා. මේක උදාර වූ යහනක්. ඉතින් මේ යහනේ ඉඳගෙන ඔබ එක එක විදිහේ 이르දි ප්‍රතිහාරය දක්වනවා. ඔබව වට කරගත්තු මේ අප්සරාවන් නටනවා සින්දු කියනවා ඔබව සතුටු කරවනවා. ඔබ මහත් ආනුභාව ඇති දිව්‍ය වූ අධිපති බව දරනවා. මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වගේ පිනක්ද කළේ? මොන වගේ පිනකින්ද මෙතරම් ආනුභාවයෙන් දිලෙන්නේ? ඔබේ ශරීරයේ එළියෙන් හැම දිශාවක්ම බබලනවා. මිනිස් ලෝකයේ මං හිටියේ මනුස්ස දුවක් වෙලා. මං හරි ධනවත් පවුලක ලේලියක් වුණා. මගේ ස්වාමියා ක්‍රෝධ කරන්නේ නෑ. ඉතින් මං එයාට කීකරු වෙලා හිටියා. අප්‍රමාදීව උපෝස්ත සිල් ආරක්ෂා කළා. මිනිස් ලෝකයේ හිටිය මං යෝන් වියේදිම පතිවත රකින්න කෙනෙක් වුණා. මං පහන් සිතින්මයි මගේ සැමියා සතුටු වෙන හැටියට ජීවත් වුණේ. දිවා රාත්‍රී දෙකේම මං හැසිරුණේ හිතේ සතුට ඇති වෙන විදියටයි. මං ඉස්සර හිටන්ම සිල්වත් කෙනෙක්. මං හිටියේ සතුන් මැරීමෙන් වෙන් වෙලයි. ඒ වගේම මං හේරක් නොවේයි. පිරිසිදු කායික ක්‍රියා තිබුණා. පිරිසිදු විදියට බඹසර රැක්කා. මත්පැන් බිව්වේ නෑ. බොරු කිව්වේ නෑ. මං සිල්පද සම්පූර්ණ කරමින් හිටිය කෙනෙක්. චාතුද්දසේ දවසට පුන් පොහෝ දවසට අටවන පොහොයට පාටිහාරීය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කරගත්තේ පහන් සිතින්මයි. උපෝසත සිල් රකින්නකොට හිතට හරීම ප්‍රීතියක් දැනෙනවා. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සැප විපාක ලබා දෙනවා. මං ඒ කුසලය සමාදන් වුණා. ස්වාමියාටත් යහපත සැලසෙන විදියටයි කීකරුව ජීවත් වුනේ. මං ඉතින් ඉස්සර ඉඳන් සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් නෙවෙයි. මම මිනිස් ලෝකෙදි මරණින් මත්තේ විශේෂභාගී වෙන ඔය වගේ පින්කම් තමයි කරගත්තේ. කය බිඳී මැරුණට පස්සේ සුගතයෙහි ඉපදිලා මේ දෙව්ලොව ප්‍රධානත්වයට පත් වුණා. මේ මනෝරම්‍ය වූ උතුම් දිව්‍ය ප්‍රාසාදයන් හරිම සුන්දරයි. අප්සරාවන් ගොඩක් පිරිවරාගෙනයි ඉන්නේ. ශරීරාලෝකයේ විහිදෙන මාව දෙවිවරු සතුටු කරනවා. මං මේ පැමිණුණේ දීර්ඝායුෂ ඇති දිව්‍ය විමානයකටයි. ලතා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රීමත් සක්දෙවිඳුන්ටත් වෙසමුණි දෙව් රජුටත් දිව්‍ය දෝනිලා ඉන්නවා ඔවුන්ගේ සිරුරු බබලනවා ලතා සච්චා පවරා අච්චිමුකී සුතා ආදී දිව්‍යාංගනාවන් යහපත් ගතිගුණ නිසාමයි බබලන්නේ. දවසක් මේ දිව්‍යාංගනාවන් පස් දෙනා හිමාලය පෙදෙසේ සුන්දර නදියකට දියනෑමට ගියා. ඒ නදියේ වතුර හරිම සීතලයි. නිලුපුල් පිපිලා තියෙනවා. ඉතින් මේ දිව්‍යාංගනාවන් ඒ නදියෙන් වතුර නෑවා. සතුටු වුණා. නැටුවා, සින්දු කිව්වා, එතකොට සුතා දෙව්දුව ලතා දෙව්දූට මෙහෙම කිව්වා. පින්වති, ඔයාට රන්වන් සමක් තියෙනවා. රන්වන් මලින් සැරසිලා ඉන්නවා. මහනෙල් මල් මාලාවන් පැලද ඉන්නවා. තඹ පාට ලස්සන ඇස් දෙකක් තියෙනවා. සරත් කාලයේහි ආකාශය වගේ ලස්සනයි. දීර්ඝායුෂ තියෙනවා. ඇත්තෙන්ම ලතා ඔයාට මේ යසස් ලැබුණේ මොන වගේ පිනකින්ද? සුන්දරි, තම ස්වාමියාට එතරම්ම ප්‍රියමනාප වුණේ මොන වගේ පිනක් කරලාද? ඔයාගේ රූප ස්වභාව නම් අතිවිශිෂ්ටයි. නැටුම්, ගැයුම්, වැයුම් වලට හැබෑම හපනියක්. දෙවිවරු දිව්‍යාංගනාවන් ඔයාගේ නහන දේ අපට කියන්න. මං ඒ කාලේ manussලෝකේ මිනිස්තුවක් වෙලා හිටියා. මං හරි ධනවත් පවුලක ලේලියක් වෙලා හිටියා. මං ක්‍රෝධ කළේ නෑ. ස්වාමියාට කීකරු වුණා. උපෝසත සිල් රකින්න පමා වුණේ නෑ. ඉතින් මේ මනුස්ස දුවගේ කාලේ හොඳ යෞවන වයසේදී පතිවත රැක්කා. පහන් සිතින් ස්වාමියා සතුටු වෙන හැටියට ජීවත් වුණා. ඒ වගේම පවුලේ වැඩිහිටියන් නැදිමයිලන් දැසිදැස්සන් හැමෝම සතුටු කළා. එහෙදි තමයි මම මේ පින් කළේ. ඉතින් මංගේ කුසල කර්ම නිසා ආයු වර්ණ සැප බල කියන කරුණු හතරින් අග්‍ර වුණා. මන් දැන් අප්‍රමාණ දිව්‍ය ක්‍රීඩාවලින් සතුටු වෙනවා. මේ ලතාවෝ මේ කියන කරුණ කලින් අහලා තිබුණේ නැද්ද? හැබැයි ඉතින් අපි අහපු කරුණු ඇය හොඳට පැවසුවා. උතුම් කාන්තාවන් වන අපට ස්වාමිවරුන්ගේ වටිනාකම හරි අගයට තේරෙනවා. එයාලා තමයි අපේ උතුම් දෙවිවරු. අපේ ස්වාමිවරුන් කෙරෙහි අපි හැමෝම තුල ප්‍රතිභක්තිය තියෙනවා. ඒ නිසාමයි අපි පතිවත සුරකින්න ස්ත්‍රීන් උනේ. අපි හැමෝම මේ ලතා කියන හැටියටයි පතිවත රැකලා සැප ලබන්නේ. කඳු මිටියාවත් වල සිංහයා ගොදුරු හොයනවා ඉතින් ඒ සිංහයායි පර්වත මිටියාවත් වල හැසිරෙමින් අනෙක් සිව්පාවන් මැඩගෙන දඩයම් කරනවා. මාංශ භෝජනය කරගන්නේ දුර්වල සතුන්වයි. ඒ වගේම තමයි ශ්‍රද්ධාවන්ත ආර්යශ්‍රාවිකාවක් වෙලා ධම්මචාරීව ජීවත් වෙනවා නම් ස්වාමියා නිසාම පතිවත රකිමින් ඉන්නවා නම් ක්‍රෝධය යටපත් කරනවා නම් මසුරුකම යටපත් කරනවා නම් ඇය සතුටු වෙන්නේ ස්වර්ගයේ ඉපදිලයි. ගුත්තිල විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් සක්දෙවිඳුනි මං වීණාවෙහි සත්සර පිරිමදිමින් මధుර නාදය කන්කලු නාදය ඇති ඒ වීණාවාදනය ඔහුට ඉගැන්නුවා නමුත් දැන් ඔහු රංගමඩලෙහි මට වාදට කතා කරනවා. අනේ මට පිහිට වෙන්න. ඔව් මං ඔබට පිහිට වෙනවා. මං ගුරුවරුන් පුදන කෙනෙක්. ශිෂ්‍යයාට ජයගන්න ලැබෙන්නේ නෑ. ගුරුවරයා තමයි ශිෂ්‍යයාව පරද්දලා ජයගන්නේ. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාවය ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. උතුම් වස්ත්‍ර දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතරින් උතුම් වෙන්නේ. ඔය විදියට ප්‍රියදේවල් දන් දෙන කෙනා දෙව්ලොව උපදිනවා. සිත සතුටු කරන දිව්‍ය සැප ලබනවා. ඒ මගේ මේ දිව්‍ය විමානය දිහා බලන්න. මම අප්සරාවක්. කැමැති කැමැති රූපයන් මට මවා ගන්න පුළුවන්. පිනේ විපාකය බලන්න. මං දහහක් අප්සරාවන්ට උතුම් කෙනෙක්. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. වරහන් තුල මේ විමානය ගැන යම් විස්තරයක් පැවසුවාද ඉදිරියේදී හැම විමානයක් ගැනම විස්තර කළ යුත්තේ ඒ විදියටයි. ශරීර ස්වභාවයෙන් ඊටාම සුන්දරයි. ඔබේ සිරුරෙහි පැහැය හැම දිසාවන්ම බබළුවනවා. උතුම් මල් දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතරින් උතුම් වෙන්නේ. ඔය විදියට ප්‍රියදේවල් දන් දෙන කෙනා දෙව්ලොව උපදිනවා. සිත සතුටු කරන දිව්‍ය සැප ලබනවා. ඒ මගේ දිව්‍ය විමානය දිහා බලන්න. මම අප්සරාවක්. කැමති කැමති රූපයන් මට මවා ගන්න පුළුවන්. පිනේ විපාකය බලන්න. මන් දාහක් අප්සරාවන්ට උතුම් කෙනෙක්. ඒ නිසයි මට මෙවැනි ශරීර වර්ණයක් ලැබුණේ. මේ ශරීර වර්ණය හැම දිසාවක්ම බබළුවනවා. උතුම් සුවඳ දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. ඕ තමයි ස්ත්‍රී පුරුෂයන් අතරින් උතුම් වෙන්නේ. උතුම් පළවැල දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. උතුම් රස දන් දෙන ස්ත්‍රියක් ඉන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට පස්ථාකාර සුවඳ වර්ග පූජා කළා. ඒ මගේ දිව්‍ය විමානය බලනු මැනව මගේ සිරුරේ වර්ණයෙන් හැම දිසාවම බබලනවා. මාවතේ වඩින භික්ෂූන්ද භික්ෂුණීන්ද මට දැකගන්න ලැබුණා. මං උන්වහන්සේලාගෙන් ධර්මය අසා ගත්තා. එක දවසක් උපෝසත සිල් ආරක්ෂා කළා. ඒ මගේ විමානය බලනු මැනව. මගේ සිරුරෙන් විහිදෙන එළිය හැම දිශාවම බබලවනවා. මං හිටියේ වතුරේ. ස්වාමීන් වහන්සේ නමකට පහන් සිතින් පැන් ටිකක් පූජ කරගත්තා. ඒ මගේ විමානය බලනු මැනව. මගේ සිරුරෙන් විහිදෙන එළිය හැම දිසාවම බබලවනවා. මගේ නැන්දත් මාමණ්ඩිත් චණ්ඩයි ක්‍රෝධ කරනවා. පරුසයි. නමුත් මං දොස් කිව්වේ නෑ. අප්‍රමාදීව සිල් ආරක්ෂා කළා. උන්දලාට හොඳින් උපස්ථාන කළා. මං අනුන්ට බැලමෙහෙවරකම් කළා. කීයක් හරි හොයාගන්ට කම්මැලි නැතුව මහන්සි වුණා. මං දාසියක්. මං ක්‍රෝධ කළේ නෑ. මාන්නයක් ඇති කරගත්තේ නෑ. මට ලැබුණු දෙයින් බෙදා හදාගෙන සතුටු වුණා. ස්වාමීන් වහන්සේ නමක් පිඩුසිකා වැඩියා. මං උන්වහන්සේට කිරිබතක් පූජා කළා. ඔය විදියටයි මං පින්කම් කළේ. දැන් සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. මං උක්සකුරු ටිකක් පූජා කරගත්තා. මං උක්දණ්ඩක් පූජා කරගත්තා. මං තියඹරා ටිකක් පූජා කරගත්තා. මං සීනි කැකිරි පූජා කරගත්තා. මං මහ කැකිරි පූජා කරගත්තා. මං වැල්පල පූජා කරගත්තා. මං බොරළු දමනු ටිකක් පූජා කරගත්තා. මං ගිනි කබලක් පූජා කරගත්තා. මං පලාකොළ මිටක් පූජා කරගත්තා. මං මල් මිටක් පූජා කරගත්තා. මං මුලපලා මිටක් පූජා කරගත්තා. මං කොහොඹ කොළ මිටක් පූජා කරගත්තා. මං ඇඹුල් කැඳ ටිකක් පූජා කරගත්තා. මං තලමුරු වටක් පූජා කරගත්තා. මං ඉනපටියක් පූජා කරගත්තා. මං අංශ කඩයක් පූජා කරගත්තා. මං ආයෝග පට්ටයක් පූජා කරගත්තා. මං විජිනිපතක් පූජා කරගත්තා. මං තල් වටක් පූජා කරගත්තා. මං මොනරපිල් වටාපතක් පූජා කරගත්තා. මං කුඩයක් පූජා කරගත්තා. මං සෙරෙප්පු ජෝඩුවක් පූජා කරගත්තා. මං කැවුමක් පූජා කරගත්තා. මං අග්ගලාවක් පූජා කරගත්තා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඕසදි තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ස්වාමීන් වහන්සේ නමක් පිඬුසිඟා වැඩියා. මං උන්වහන්සේට උක්සකුරු වලින් කළ කැවිලි පූජා කළා. ඔය විදියටයි මං පිංකම් කළේ. දැන් සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. ඒ මගේ මේ දිව්‍ය විමානය දිහා බලන්න. මම අප්සරාවක්. කැමති කැමති රූපයන් මට මවා ගන්න පුළුවන්. පිනේ විපාකය බලන්න. මන් දාහක් අප්සරාවන්ට උතුම් කෙනෙක්. ඒ පිනින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. ඒකාන්තයෙන්ම අසිරිමත්. මගේ පැමිණීම යහපත්මය. අද සොඳුරු උදෑසනකි. අද මට සොඳුරු පිබිදීමකි. Taman කැමති රූ මවාගෙන සිටින අප්සරාවන්ව මං දැකගත්තා. මොවුන්ගෙන් මං බණ ඇසුවා. මං බොහෝ පින් කරනවා. දානය, සිල් රැකීම, සංයමය, දමනය පුරුදු කරනවා. යම් තැනකට ගිහින් ශෝක නොකර ඉන්නවා නම් මං අන්න ඒ තැනට යනවා. දද්දල්ල විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා යසස් ඇති දෙව්දුව ඔබ හරිම ලස්සනයි ගොඩාක් දිලිසෙනවා මහා පිරිවර ඉන්නවා සියලු තව්තිසා වැසි දෙවියන්ගේ සුන්දරත්වය පරදවා බබලනවා. මීට කලින් මං ඔබ දැකලා නෑ. ඉස්සල්ලාම දැක්කේ දැනුයි. කොයි වගේ දිව්‍ය ලෝකයකින්ද ආවේ? ඔබ දැන් මාව නමින් නමතා කතා කරනවනි. සුන්දරි මං ඉස්සර මිනිස් ලෝකෙදි සුබද්‍රා කියන නමින් හිටියේ. මං ඔබේ බාලනංගී. අපි ස්වාමියාට සමභාර්යාවන් වෙලා හිටියා. මං මැරුණට පස්සේ මනුස්ස ජීවිතයෙන් නිදහස් වෙලා එයින් චුත වුණා. ඊට පස්සේ තමයි මේ නිම්මාන රතී දෙවියන් අතර ඉපදුනේ. බොහෝ පින්දහම් කරගත්තු උදවිය තමයි නිම්මාන රතියට එන්නේ. සුභද්‍රා එතකොට ඔබත් දැන් ඔය කතා කරන්නේ නිම්මාන රතී දෙවියන් මැද උපත ලබා නේද? යසස් ඇති දෙව්දුව ඔබට කවුද මේ ගැන කියා දුන්නේ මොන වගේ දානයක්ද ඔබ දුන්නේ මොන වගේ සිල්වත් බවක්ද ඔබ ඇති කරගෙන හිටියේ ඔය විදියේ යසසක් ඔය විදියේ මහා සැප සම්පත් ලැබුවේ කොහොමද පින්වත් දෙව්දුව දැන් අපි අහන්නේ ඒ ගැනයි අපට කියා දෙන්න මේ කවර පින්කමක ඵලයක්ද කියලා ඉස්සර මං මනුස්ස ලෝකෙදී දන්පැන් ලබන්ට සුදුසු සංගරත්නය ගැන පැහැදුණු සිතින් හිටියා. මං මේ දෑතින්ම උන්වහන්සේලාට පිණ්ඩපාත අටක් පූජා කරගත්තා. ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. ඒ සංවර වූ බ්‍රහ්මචාරී වූ භික්ෂූන් වහන්සේලා ගැන මමත් පැහැදීමෙන් හිටියේ. ඔබ වගේ නෙවෙයි මං මේ දෑතින්ම බොහෝ භික්ෂූන්ට දන්පැන් පූජා කරගෙන තියෙනවා. ඔබට වඩා බොහෝ දන් දීලත් මං ඉපදුනේ පහත් දිව්‍ය ලෝකයකයි. පින්වත් දෙව්දුව බොහෝම චුට්ටක් දානේ දීලා මහත් සැප සම්පත් ලබා ගත්තා නේද? අපි අහන්නේ මේකයි. ඔබට ඔය ලැබුණේ මොන වගේ පින්කමක විපාකයක්ද? මං ඉස්සර ඒ සිතේ සතුට ඇතිකරවන ස්වාමීන් වහන්සේ නමක් ගැන තැනගෙන හිටියා. ඒ රේවත ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා අට නමකට මං දානයට ආරාධනා කළා. ඒ රේවත ස්වාමීන් වහන්සේ මගේ යහපත පිණිස මට අනුකම්පා කළා. උන්වහන්සේ මට වදාලේ ඒ දාණය අට නමකට නොව සංඝයා උදෙසා පූජා කරන්න කියලයි. මමත් උන්වහන්සේගේ වචනයට අනුවමයි කටයුතු කළේ. ඒක සංගගත දක්ෂිනාවක් වුණා. ප්‍රමාණ රහිත ගුණ ඇති ආර්ය සංඝයා කෙරෙහි මගේ දානය මනාව පිහිටියා. ඔබ දානය පූජා කරගෙන තිබෙන්නේ පෞද්ගලික වශයෙන්ුයි. ඒක නිසායි ඔබේ දානය මහත්ඵල නැති වුණේ. සංඝයා උදෙසා පූජා කරගන්න දානයෙන් මහත්ඵල ලැබෙන බව අනේ මං දැනුයි දන්නේ. එහෙනම් මං ආයෙමත් මිනිස් ලොවට යනවා. සඟරුවනෙහි අවශ්‍යතා දන්න කෙනෙක් වෙනවා. මසුරු මල නැති කෙනෙක් වෙනවා. ප්‍රමාද වෙන්නේ නෑ. යලි යලිත් සංගරත්නයට දන් පූජා කරගන්නවා. භද්‍රා දෙව්දුව දැන් ඔයත් එක්ක ඔය කතා කර කර ඉන්න දෙව්දුව තව්තිසාවේ සියලු දෙවිවරුන්ගේ ස්වභාව ඉක්මවා බබලනවා. මෑ කවර දෙවුදුවක්ද. පින්වත් සක් දෙවිඳුනි ඉස්සර මිනිස් ලෝකෙදී ඇය මිනිස් දුවක්. ඇය මගේ බාලනංගි. මගේ සැමියාගේ සමබිරිඳ. ඇය සාංගික දානයක් පූජා කරගෙන තියෙනවා. ඇය පින් කරපු එකියක්. ඒ නිසයි ඇය බබලන්නේ. භද්‍රා දෙව්දුව. ඔබේ නංගි දානීය පූජා කරගෙන තිබෙන්නේ ප්‍රමාණ රහිත ගුණ ඇති ආර්ය සංඝයාට නොවේ. ඒ නිසා තමයි ඔයාට වඩා ඇය උතරම්ම බබලන්නේ. ගිජිකුළු පර්වතයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඔය කාරණය උන්වහන්සේගෙන් මං විමසුවා. යම් කිසි කෙනෙකුට දානයක් පූජා කරගත්තහම මහත්ඵල මහානිශංස ලබා දෙන්නේ කවරෙකුට දුන්නොක්ද කියලා. දන් පැන් දෙන මිනිස්සු ඉන්නවා පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නේ. මත්තෙහි සැප විපාක ලබා දෙන පින්ම කළ මැනව. යම් ඒ ආර්ය සංඝයාට දෙන දානය තමයි මහත්ඵල විපාක ලබා දෙන්නේ. ලෝකයේහි සියලු කර්ම විපාක ගැන අවබෝධයෙන් යුතු බුදුරජාණන් වහන්සේ ඔය කාරණාව මට වදාලා. යම් ඒ ආර්ය සංඝයාට දෙන දානය තමයි මහත්ඵල විපාක ලබා දෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ගමන් කරන පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. ඵලයට පත් වූ පුද්ගලයනුත් හතර දෙනෙක් ඉන්නවා. මේ ආර්ය සංඝයා ඍජු සිත් ඇති පිරිසයි. ප්‍රඥා සම්පන්නයි, සීල සම්පන්නයි, සමාහිත සිතින් යුක්තයි. දන් පැන්දෙන මිනිස්සු ඉන්නවා පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නේ. මත්තෙහි සැප විපාක ලබා දෙන පින්ම කළ මැනව. යම් ඒ ආර්ය සංඝයාට දෙන දාණය තමයි මහත්ඵල විපාක ලබා දෙන්නේ. මේ ආර්ය සංඝයා වනාහි මහානීය ගුණයෙන් යුක්තයි. මිනිය නොහැකි ගුණයෙන් යුක්තයි. සාගර ජලය වගේ නර වීරයන් වහන්සේගේ ශ්‍රාවක වූ මේ පිරිසමයි ශ්‍රේෂ්ඨ. ධර්මයේ බෙදා හරිමින් ලෝකය එළිය කරන්නේ ඔවුන් තමයි. අන්න ඒ ආර්ය සංඝයාට දන්පැන් පූජා කරගත්තොත් නිසි තැනට පූජා කළා වෙනවා. ඒක තමයි හරි විදියට දීපු දේ. ඒක තමයි නියමාකාරයෙන් කරගත්තු යාගය. ලෝකවිදූ වූ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරලා තියෙනවා ආර්ය සංඝයාට පූජා කරන දක්ෂිනාව මහත්ඵල ලබා දෙනවා කියලා. එවැනි ආර්ය සංඝයා උදෙසා දෙන දාණය සිහි කරන්න ඕනේ. එතකොට එයාලට හරි සතුටක් ඇති වෙනවා. මසුරු මල මුලින්ම දුරු කරලා ලෝකයේ ජීවත් වෙන්න පුළුවනි. නින්දා රහිත වූ ස්වර්ගලොවෙහි උපදින්ටත් පුළුවනි. සේසවති විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. මේක හරිම ලස්සන විමානයක්. පලිඟු මැණික්ගල් වලින් තමයි බිත්ති හැදිලා තියෙන්නේ. රන් රිදී දැල් වටේට එල්ලෙනවා. සුරම්‍ය වූ විචිත්‍ර වූ මුදුන් තියෙන තොරන් හදලා තියෙන විදිහත් හරිම අපූරුයි. මිදුල පුරා රන්වන් වැලි විසිරිලා තියෙනවා. සරත් කාලයේ අහස් කුස හිරු නැගෙනවා. එතකොට දස දිසාවම හරි එළියයි. දහසක් හිරු රැසින් අඳුර දුර වෙලයි තියෙන්නේ. ඔබේ විමානයත් ඒ වගේ. ඒ විදියටම රැස් විහිදෙනවා. රෑ අහස් කුසේ දිලිහි දිලිහි තියෙන ගිනි දැල්ලක් වගේ. අහසෙහි පිහිටලා තියෙන ඔබේ ඔය විමානය විදුලි එළියක් දකිනවා වගේ. දෙනෙත් මුසපත් කරවනවා. මේ විමානයේ වීණා, මිහිඟු බෙර, අත්පොළන හඬ, කස්තල නාදවලින් ගිගුම් දෙනවා. සියලු සැපය පිරුණු ඉන්ද්‍රපුරය වගේ. ඔය දිව්‍ය විමානයේ නෙළුම්, කුමුදු, මහනෙල්, රතු මහනෙල් ආදී මල් වර්ගත් තියෙනවා. සීනිද්ද මල්, බඳු අද මල් ආදියත් තියෙනවා. සල්මල්, අශෝක මල් පිරුණු ගසුත් තියෙනවා. හැම තැනම හමන්නේ උතුම් ගස්වලින් එන සුවඳයි. යසස් ඇති දෙව්දුව. ඔබට පහළ වෙලා තියෙනවා සුන්දර පැන් පොකුණු. ඒ පොකුණු ඉවුරෙහි හොරගස්, දෙල්ගස්, බුජකගස්, පළතුරු පිරුණු ගස් වර්ග ලස්සන වැල් වර්ග පිරිලා තියෙනවා. පොකුණෙහි පැන් පෙනෙන්නෙත් නිල් මැණික් දැලක් වගේ. වතුරෙහි හටගන්න හැම මල් జాතියක්ම මෙහි තියෙනවා. පොළවේ හැදෙන හැම රුක් జాතියක්ම තියෙනවා. මිනිස් ලොවේ ඇති නොමිනිස් ලොවේ ඇති දෙව්ලොවේ ඇති හැම දෙයක්ම ඔබේ විමානයේහි පහළ වෙලා තියෙනවා. පින්වත් දෙව්දුව මොන වගේ සංවරකමක්ද මොන වගේ ඉන්ද්‍රිය දමනයක්ද මේ පුණ්‍ය විපාකයට හේතු වුනේ? ඔබට කොහොමද මෙවැනි දිව්‍ය විමානයක් පහළ වුනේ? කොහොමද මෙතරම් උදාර වූ සැප සම්පත් ලැබුණේ කියලා අපට කියනවද? මගේ මේ දිව්‍ය විමානයේ කොස්වාලිහිනියනුත් ඉන්නවා. මොනර රංචුත් ඉන්නවා. ඇටි කුකුළු රංචුත් ඉන්නවා. දිව්‍යමය වූ දියකාවොත් ඉන්නවා. හංස රාජයොත් ඉන්නවා. කොවුලන්ගේ මිහිරි නාදයෙන් හැම විටම සුන්දර වෙනවා. නොයෙක් වර්ගයේ විසිතුරු මල් වර්ග, ගස් වර්ග, ඒ වගේම පලොල්, දඹ, අශෝක ආදී ගසුත් පිරීලා තියෙනවා. මට මෙවැනි සුන්දර විමානයක් තමයි පහළ වෙලා තියෙන්නේ. පින්වත් ස්වාමීනි, මන් දැන් ඒ ගැන ඔබ වහන්සේට කියන්නම්. අසනු මැනව. පින්වත් ස්වාමීනි, මගත රටෙහි පෙරදිග පැත්තට වෙන්ට නාලක කියලා ගමක් තියෙනවා. මං ඉස්සර හිටියේ ඒ නාලක ගමේ. මං ඒ ගමේ හිටපු ලේලියක්. ඒ කාලේ මට කිව්වේ සේසවති කියලා. සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ ගුණස්කන්ධය නම් අප්‍රමාණයි. දෙවි මිනිසුන් උන්වහන්සේව පුද දුන්නා. බුහුමන් කළා. ධර්මාර්ථ විග්‍රහ කරන්න අතිශයින්ම දක්ෂයි. ඒ ගුණය ගැන මං හරියට සතුටු වුණා. උන්වහන්සේගේ ඒ සිරුරට මං සුවඳ මල් පූජා කළා. උන්වහන්සේ අන්තිම දේහ දැරුවා. උදාර ඍෂිවරයෙක්. අනුපාදිශේෂ පරිණිර්වාණයට පත් වුණා. මං උන්වහන්සේට මල් පූජා කරලයි මිනිස් සිරුර අත්හැර මේ තවතිසාවට ආවේ. මල්ලිකා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා ඔබට ස්වර්ණ වර්ණ වූ දිවසලු තියෙනවා රන්වන් කොඩි ලෙලදෙනවා රන් ආභරණ වලින් බබලනවා ඔබ හරිම සුන්දරයි රන්වන් වස්ත්‍ර නැතුවත් සුන්දරයි රන් වලලු පැළඳ ඉන්නවා. රනින් කළ මල් කලබක් හිස දරා ඉන්නවා. රන්වන් දැලකින් සිරුර වසා ඉන්නවා. මැණික් මාලයක් පැළඳ ඉන්නවා. කවුද ඔබ? විවිධ මාලයන් දරාගෙන ඔබ විචිත්‍ර වෙලා ඉන්නවා. ඔබ පැළඳ ඉන්නවා රන්වන් මල් මාලා, පත්මරාග මැණික් මාලා, මුතු මාලා, වෛරෝඩි මල් මාලා, මැසිරි ගල් මාලා, රතු මැණික් මාලා, පරිවියස් වැනි මැණික් මාලා ඔබ පැළඳ ඉන්නවා. මේ මැණික් මාලාවලින් හරි අපූරු නාද දෙනවා. ඇතැම් මාලාවලින් මොනරුන්ගේ නාදය, ඇතැම් මාලාවලින් හංසයන්ගේ ගිගිරි නාද දෙනවා. ඇතැම් මාලාවලින් කෝකිල කූජන නාද දෙනවා. ඒ මනහර නාද ඇහෙන්නේ පංචාංගික තූර්ය නාදයක් වගේ. ඔබේ දිව්‍ය යානාවත් විවිධ විචිත්‍ර මැණික් වලින් සරසලා තියෙනවා. මනස්කාන්තයි සෝභා සම්පන්නයි. ඒ ඒ සැරසිල්ලට ඒ ඒ පාටට ගැලපෙන විදියට ලස්සනට බෙදලා නිසා සෝභවානයි. ස්වර්ණ බිම්බයක් වන් ඒ සොඳුරු දිව්‍ය රතයේ ඔබ ඉන්නකොට මේ පලාතම බබලනවා. පින්වත් දෙව්දුව, දැන් අපි අහන්නේ මේකයි. මෙවැනි පුණ්‍ය විපාකයක් ලබන්ට මොන වගේ පුණ්‍ය කර්මයක්ද ඔබ කළේ? අප්‍රමාණ ගුණස්කන්ධයක් තියෙන ගෞතම සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මං සිත පහදවාගෙන රන් ටැලක් සකස් කළා. රන් රුවණින් සැරසුවා. මුතු පැලැන්දුවා. ඊට පස්සේ මං ඒ රන් දැල බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද ඒ කුසල් තමයි මං කළේ. ඒ නිසයි සෝකයක් නැතුව ලෙඩක් නැතුව සැපසේ මන් දැන් සතුටු වෙන්නේ. විසාලක්කී විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා ලොකු ඇස් ඇති සුන්දර දෙව්දුව. ඔබේ නම මොකක්ද? දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන මේ රම්‍ය වූ චිත්‍රලතා වනයෙහි ඔබ ලස්සනට ඇවිදිනවා. තව්තිසා වැසි දෙවිවරුන් මේ චිත්‍රලතා වනයට එනවා. එතකොට ඒ දෙවිවරු Tamanගේ යානාවන්, දිව්‍ය රථ, ඒ සෑම දෙයක්ම සමග විචිත්‍ර වෙලා යනවා. මේ චිත්‍රලතා වනෝද්‍යානයෙහි හැසිරෙන ඔබගේ ශරීරයෙහි රන් මල් ආදී විසිතුරු දේවල් පිහිටලා නෑ. ඔබේ සිරුර මෙතරම්ම සුන්දර වුණේ කොහොමද? පින්වත් දෙව්දුව අපි අහන්නේ මේකයි. මේ ලැබුණේ කවර පින්කමක විපාකයක්ද? පින්වත් දේවේන්ද්‍රය. මගේ මේ සොඳුරු රූසපුවත්, මගේ මේ සොඳුරු උපතත්, මේ 이르දියත්, මේ ආනුභාවයත් ලැබුණේ යම් කිසි පිනක් නිසයි. සක් දෙවිඳුනි ඒ ගැන මැනවින් අසනු මැනවි. මං ඉස්සර හිටියේ රම්‍ය වූ රජගහනුවරයි. මං උපාසිකාවක්. මගේ නම සුනන්දා. මට හොඳ ශ්‍රද්ධාවක් තිබුණා. හොඳ සීලයකුත් තිබුණා. හැම තිස්සෙම ආස කළේ දන් දෙන්ටමයි. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ හිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මම වස්ත්‍රදන් දුන්නා. ඒ වගේම ආහාරපාන සේනාසන තෙල් පහන් පූජා කරගත්තා. චාතුද්දසේ දවසට පුන් පොහෝ දවසට අටවක පොහොයට පාටිහාරීය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. මං හොඳින් උපෝසත සිල් රැකගත්තා. හැමදාම සිල්පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දන්පැන් බෙදා දුන්නා. මං ඒ විදියටයි ගෙදර ජීවත් වුනේ. සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙනුත් වැළකිලා වචනේ සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුණේ නෑ. මත්පැන් පානය කළෙත් නෑ. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්න තරම් මා තුල දක්ෂකමක් තිබුණා. ඒ නිසාමයි පැතිරුණු යසස් ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේහි ශ්‍රාවිකාවක් වුණේ. මට දිනපතාම නෑදෑයෙකුගේ දාසියක් මල්මාලා අරගෙන එනවා. මං ඒ මල්මාලා සියල්ලම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට ශ්‍රද්ධාවෙන් පූජ කළා. උපෝසත දවසටත් මං ස්තූප වන්දනාවට යනවා. පහන් සිතින්ම මේ දෑතින්ම මල් සුවඳ විලවුන් ස්තූපයට පූජා කළා. පින්වත් දෙවිඳුනි, මගේ මේ සොඳුරු රූසපුවත්, මගේ මේ සොඳුරු උපතත්, මේ 이르දියත්, මේ ආනුභාවයත් ලැබුණේ මං කරගත්තු මේ මල් මාලා පූජාව නිසායි. මං සිල්වත් තැනැත්තියක්ව සිටියා. තවම ඒ පින විපාක දීලා නැහැ. පින්වත් සක් දෙවිඳුනි, මගේ හිතේ ලොකු ආශාවක් තියෙනවා. ඒ සකදාගාමී වීම ගැනයි. පාරිච්චත්තක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව මේ පරසතුරුක හරි මනස්කාන්තයි. සුරම්යයි. ඒ කොබෝලීල මලින් ඔබ දිව්‍ය මල්මාලා ගොතමින් ගී ගයමින් සතුට වෙනව නේද? ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඊතා කන්කලුබු මනරම් වූ දිව්‍යනාදයන් නිකුත් වෙනවා. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඊතා මනරම් වූ දිව්‍ය සුගන්ධයන් නිකුත් වෙනවා. නටන ඔබේ සිරුර ලෙලදෙන විට ඔය කේශ කලාපයෙහි ඇති සුන්දර පළඳනාවලිනුත් මිහිරිනාදය ඇහෙන්නේ පංචාංගික තූර්යනාදයක් වගේ. ඔබේ හිසේ මුදුන් මල් කලබක් තියෙනවා. මද සුළඟින් ඒ මුදුන් මල් කලබ සැලෙද්දි එයිනුත් මිහිරි නාදය ඇහෙන්නේ පංචාංගික තූර්ය නාදයක් වගේ. ඔබේ හිසෙහි පැළඳගෙන ඉන්න මල්දම හරිම ලස්සනයි. හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරිලා යන්නේ පිපි සුවඳ හමන මංජුස්සක වෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනව නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනව නේද? පින්වත් දෙව්දුව අපි අහන්නේ මේකයි. ඔබට මේ වගේ සම්පත් ලැබුණේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද? ඒ අශෝක මල්මාලාව හරිම ප්‍රභාෂ්වරයි. කාන්තිමත්. පැහැයයි සුවඳයි දෙකම එක වගේ. මං මේ මාලාදාමය බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද කුසල කර්ම තමයි මං කරගත්තේ. ඒ නිසාමයි ශෝකයක් නැති, ලෙඩ දුක් නැති මේ දිව්‍ය සැප ලබාගෙන මං සතුටු වෙන්නේ. තුන්වෙනි පාරිච්ඡත්තක වර්ගය නිමා විය. එහි පිළිවෙල උද්දානයයි. උලාර විමාන වස්තුව ඒ වගේම උච්චදායිකා පල්ලංකදායිකා ගුත්තිල වගේම ලතා දද්දල්ලමානා සේසවතී මල්ලිකා විශාලක්කී පාරිච්ඡත්තක විමාන යන මෙයින් මේ වර්ගය කියනු ලැබේ. මන්ජෙට්ටක වර්ගය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා මංචෙට්ටක විමානය පින්වත් දෙව්දුව ඔබ යම්ම සල්රුක් මුලකට ගියොත් හරි අපූරු දෙයක් වෙනවා ඒ උතුම් සල්රුක් පහලට නැමිලා ඔබ මත මල් හෙලනවා. ඒ සාල වනයේ සල්රුක් සුළඟින් ලෙලවෙන්නේ ලතාවකටයි. ලස්සන කුරුල්ලන් ඒ හැම තැනම ඉන්නවා. දස දිසාවටම සුවඳ හමා යන්නේ මංජුස්සක රුකක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනවා නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනවා නේද? පින්වත් දෙව්දුව අපි අහන්නේ මේකයි. ඔබට මේ වගේ සම්පත් ලැබුණේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද? මං ඉස්සර මිනිස් ලෝකේ මනුස්ස දුවක් වෙලා හිටියා. ස්වාමියාගේ නිවසේම මම දාසියක් වුණා. අපේ නිවසට වැඩිය බුදුරජාණන් වහන්සේ දැකලා සල්මල් විසුරුවලා උන්වහන්සේට පූජා කළා. මගේ හිත හරියට පැහැදුනා ඉතින් මං සල්මල් වලින් ගොඩාක් ලස්සනට මුදුන් මල් කලඹක් හැදුවා. මං ඒක මගේ දෑතින්ම බුදුරජාණන් වහන්සේට පූජා කරගත්තා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද ඒ කුසල් තමයි මං කළේ. ඒ නිසයි සෝකයක් නැතුව ලෙඩක් නැතුව සැපසේ මන් දැන් සතුටු වෙන්නේ. සබස්සර විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා සුන්දර දෙව්දුව ඔබ ප්‍රභාෂ්වරයි උතුම් වර්ණයෙන් බබලනවා තද රතු පාටින් දිලෙන දිවසලු පොරවාගෙන ඉන්නවා. මහා 이르දිමත් සඳුන් තවරුවක් වැනි සිරුරක් තියෙනවා. මාහට වන්දනා කරන ඔබ කවුද? ඔබේ ඔය ආසනයත් හරි වටින එකක්. නානා මැණික් වර්ගවලින් පුදුම විදියට අලංකාර වෙලා තියෙනවා. ඔබ ඔය ආසනයෙහි වාඩි වෙලා ඉන්නකොට බබලන්නේ නන්දන වනයෙහි සිටින සක්දෙවිඳු වගේ. සුන්දරි, ඔබ මොන වගේ සුචරිතවත් ජීවිතයක්ද ගත කළේ? මේ දෙව්ලොවේදී ඔය අනුභව කරන්නේ මොන වගේ පුණ්‍ය කර්මයක විපාකයක්ද? පින්වත් දෙව්දුව, අපි අහන්නේ මේකයි. මෙවැනි පුණ්‍ය ඵලයක් ලබන්නට මොන වගේ පුණ්‍ය කර්මයක්ද කළේ? ස්වාමීනි එදා ඔබ වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. එතකොට මන් දෑ සමන් මල් මාලාවකුත් උක්හකුරු පැණිත්තකුත් ඔබ වහන්සේට පූජා කළා. ඒ කර්මයේ විපාක වශයෙන් තමයි දිව්‍ය ලෝකයේ මේ සැප විඳින්නේ. නමුත් ස්වාමීනි මට ලොකු පසුතැවිල්ලක් තියෙනවා. මට වැරදුනා. මගේ අතින් කෙරුණේ වැරද්දක්. ධර්මරාජයන් වහන්සේ විසින් මැනවින් වදාරන ලද ඒ ශ්‍රී සද්ධර්මයටම සවන් දුන්නේ. ස්වාමීනි ඔබ වහන්සේට මම මේ කියන්නේ යම් කෙනෙකුට මං ගැන අනුකම්පාවක් තියෙනවා නම් අනේ ඒ කවුරු හරි කෙනෙක් ධර්මරාජයන් වහන්සේ විසින් මැනවින් වදාරන ලද ඒ ශ්‍රී සද්ධර්මය තුල මාව සමාදන් කරවන්න. ඇතැම් දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මය ගැනත් ආර්ය සංගරත්නය ගැනත් ශ්‍රද්ධාවක් තියෙනවා. අන්න ඒ දෙවිවරුන් ආයුෂයෙන් යස්සසෙන් සිරියාවෙන් මාව ඉක්මවා ලස්සනට බබලනවා. අනිත් මහා 이르දිමත් දෙවිවරු වර්ණයෙන් හරි ප්‍රතාපවත් උත්තරීතරයි. මට වඩා සැප තියෙනවා. නාග විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව අහස් ගමන් නැති උතුම් හස්තියෙකුගේ පිට නැගලා අහසින්මනේ ඔබ මේ ආවේ ඇතාව සරසලා තිබෙන හැටි නම් හරි සුන්දරයි. රන්මැණික් සැරසූ රන් දැලකින් විචිත්‍රවත් කරලයි මේ ඇතාව තියෙන්නේ. මේ ඇතාගේ දල දෙක මත නිල්වන් ජලය තියෙන පිපුණ නෙළුම් තියෙන ලස්සන පොකුණු දෙකක් පහළ වෙලා. ඒ පිපුණ නෙළුම් මත පංචාංගික තූර්යනාද මිහිරට නාද වෙද්දී මේ මනහර දිව්‍ය අප්සරාවන් ලස්සනට නටනවා. මහානුභාව ඇති දෙව්දුව. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත්වලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. බරණැස් නුවරදී මං බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට ගියා. වස්ත්‍ර දෙකක් පූජා කරගත්තා. ඒ සිරිපා යුග වන්දනා කරගත්තා. බිම වාඩි වුණා. මට හරි සතුටුයි. මං වැඳගෙන හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ තනි රත්තරන් පාටයි. උන්වහන්සේ මට දුක හටගන්න හැටිත් දුකත් මේ අනිත්‍යතාවත් වදාලා. ඒ වගේම මේ අසංකත වූ සනාතන වූ දුක් නැති තැනවන නිවන ගැනත් වදාලා. කෙලෙස් දුරුවෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් වදාලා. මට ආයුෂ තිබුණ ටිකයි මං මැරුණා. ඒ ලෝකෙන් චුත වුණා. ඊට පස්සේ තමයි මේ තව්තිසාවේ දෙවියන් අතර යසස් ඇතිව උපන්නේ. දැන් මං සක්දෙවිඳුගේ බිරිඳක්. මගේ නම හැම තැනම පැතිරිලා තියෙන්නේ. මම යසුත්තරා. අලෝමා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං බරණැස් නුවරදී හිරුගොත් වංශයේ ඥාතිවරයා වන බුදුරජාණන් වහන්සේට පහන් සිතින් යුතුව මගේ දෑතින්මයි වියලි පිට්ටුවක් පූජා කළේ. ඒ පිට්ටුව වියලි එකක්. ලුණු තිබුණෙත් නෑ. එබඳු දානයෙහි පවා විපාකය බලන්න. එබඳු දෙයකට මෙබඳු සැපවත් දෙව්ලොවක ඉන්න මේ අලෝමා දෙව්දුව දැක දැකත් පින් නොකරන්නේ කවුද? ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. සංචිකදායිකාභිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහා අනුභාවය ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං අන්දකවින්ද රටේදී තමයි ආදිච්ච බන්දු වූ බුදුරජාණන් වහන්සේට කැඳක් පූජා කරගත්තේ. ඒක හොඳ හැටියට තෙම්පරාදු කරපු බෙහෙත් කොළ කැඳක්. ඒකට මං තිප්පිලි දැම්මා, සුදුලූණු දැම්මා, සැවැන්තරා දැම්මා. ඍජු සිත් ඇති බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදයෙන්මයි මං ඒ බෙහෙත් කැඳ පූජා කරගත්තේ. සියලු අඟපසකින් සුන්දර වූ ස්ත්‍රියක් ඉන්නවා තමන්ගේ ස්වාමියාට ඇගේ දැක්මත් තලාමකයි. ඇය සක්විති රජුගේ අගමෙහෙසේ බවට පත්වෙනවා. ඒ වුණාට ඒ සම්පත් මේ බෙහෙත් කැඳදාන විපාකයෙන් සොලස්වැනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ. ලක්ෂයක් රන්කහවනු ලක්ෂයක් අශ්වයන් අශ්ව වෙළඹුන් යොදවපු ලක්ෂයක් අශ්වරත සුන්දර මිනිකොඩොල් ආභරණවලින් සැරසුණු ලක්ෂයක් කන්‍යාවන් කියන මේ කිසි දෙයක් බෙහෙත් කැඳ දාන විපාකයෙන් සොලොස්වැනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ. හේමවත කියන වටිනා ඇත්තු జాතියක් ඉන්නවා. ඒ ඇතුන්ට උතුම් රතරෝදයේ හැඩයට කරකැවී ගිය ඇද්දල තියෙනවා. රණින් කරපු ආභරණ වලින් ඒ ඇතුන්ගේ බෙල්ල සරසලා තියෙනවා. එබඳු සෝභමාන වූ ඇතුන් 100ක් ලැබුණත් බෙහෙත් කැඳ දාන විපාකයෙන් 12 වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නෑ. මේ ලෝකයේ කවුරු හරි කෙනෙක් සිව් මහ දිවයිනට අධිපති වෙලා සක්විති රජපදවියට පත්වෙනවා නම් බෙහෙත් කැඳ දාන විපාකයෙන් ස්තොලස්වැනි කලාවෙන් කලාවක් තරම්වත් පටින්නේ නෑ. විහාර විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඕසදි තාරුකාවක් වගේ ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසගින් ඊතා කන්කලු වූ මනරම් වූ දිව්‍යනාදයන් නිකුත් වෙනවා. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසගින් ඊතා මනරම් වූ දිව්‍ය සුගන්ධයන් නිකුත් වෙනවා. නටන ඔබේ සිරුර ලෙලදෙන විට ඔය කේශ කලාපයෙහි ඇති සුන්දර පළඳනාවලිනුත් මිහිරි නාදය ඇහෙන්නේ පංචාංගික තූර්ය නාදයක් වගේ. ඔබේ හිසේ මුදුන් මල් කලබක් තියෙනවා. මද සුළඟින් ඒ මුදුන් මල් කලබ සැලෙද්දි එයිනුත් මිහිරි නාදය ඇහෙන්නේ පංචාංගික තූර්ය නාදයක් වගේ. ඔබේ හිසෙහි පැලඳගෙන ඉන්න මල්දම හරිම ලස්සනයි. හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරිලා යන්නේ පිපී සුවඳ හමන මංජුස්සක වෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනව නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනව නේද? පින්වත් දෙව්දුව අපි අහන්නේ මේකයි. ඔබට මේ වගේ සම්පත් ලැබුණේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද? ස්වාමීනි, සවැත් නුවර මගේ යෙහෙලියක් හිටියා. ආර්ය සංගරුවන උදෙසා ඇය මහා විහාරයක් කෙරෙව්වා. මං ඒ ගැන ගොඩාක් සතුටු වුණා. මං ඒ පින අනුමෝදන් වුණා. ඒ ප්‍රාසාදය මන් දැක්කා. මටත් ඒ සඟරුවන ගැන හරි ප්‍රියක් තියෙන්නේ. මං මේ පින අනුමෝදන් වුනේ පිරිසිදු සිතින්මයි. දර්ශනීය වූ මේ පුදුම සහගත දිව්‍ය විමානය පහළ වුණේ ඒ නිසාමයි. මගේ පුණ්‍ය 이르දියෙන් අහසේ සොළොස් යොදුනක් පුරා මේ විමානය ගමන් කරනවා. ඒ මගේ දිව්‍ය විමානයේ සුවිශාල මන්දිර තියෙනවා. හරි අපූරුවට කාමර බෙදලා තියෙනවා. හාත්පස සතර දිග්භාගයේම ඒ විමානයේ දිලිසෙනවා. මෙහි ලස්සන පොකුණු තියෙනවා. පතුලේ තියෙන්නේ රත්තරන් වැලි. වතුර ටික හරිම අගෙයි. හොඳට පෑදිලා තියෙන්නේ. දිව්‍ය මාළු රංචු මෙහි පීනනවා. ඒ පොකුණේ ලස්සන ලස්සන නෙළුම් පිපෙනවා. සුදු නෙළුම් පිපිලා හැම තැනම තියෙනවා. සිනිඳු සුළඟ හමාගෙන යද්දී හරිම සුවඳයි. එහි ජම්බු තියෙනවා, කොස් තියෙනවා, තල්පොල් තියෙනවා. කවුරුවත් හිටවල නෑ. නමුත් ඒ විමානයේ එක එක විදිහේ ගස් ජාති පහළ වෙලා තියෙනවා. නානා තූර්යවාදන වලින් මිහිරි සංගීතය පැතිරෙනවා. අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා. ඉතින් යම් කෙනෙක් මාව සිහිනෙන්වත් දැක්කොත් ඒ මනුස්සයාට ප්‍රීතියක්මයි ඇති වෙන්නේ. මේ විදිය පුදුමාකාර දර්ශනීය හැම අතින්ම ආලෝකමත් විමානයක් මට ලැබුණේ මං කරගත්තු පින්වලින්මයි. ඒ නිසා පින් කිරීමමයි හොඳ. ඔබේ ඒ පිරිසිදු පුණ්‍යානුමෝදනාවෙන්ම තමයි මේ පුදුමාකාර දර්ශනීය විමානය ලැබුණේ. ඉතින් මේ විහාරදානය දීපු ස්ත්‍රිය කොහෙද උපදින්නේ ඇත්තේ? ඇගේ ගතිය කියනවද? ස්වාමීනි, එයා මගේ යෙහෙළියනෙව. එයානේ ආර්ය සංඝයාටේ මහා විහාරය හදවලා පූජා කළේ. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අවබෝධයක් ඇතුවයි ඈ දන් දුන්නේ. ඇය උපන්නේ නිම්මාන රතිය දෙවියන් අතරයි. දැන් නෑ සුනිම්මිත දෙව්රජුගේ බිරින්දෑ වෙලා ඉන්නේ. ඇගේ පුණ්‍ය විපාකේ නම් සිතින් සිතාගන්ටවත් බෑ. ඇය කොහේද උපන්නේ කියලානි මගෙන් ඇහුවේ. මං ඔබ වහන්සේට කිව්වේ ඇති සැටියෙන්මයි. ඒ නිසා අනිත් උදවියවත් කුසල් දහම්වලයි සමාදන් කරවන්න ඕන. සතුටු සිතින් යුතුව ආර්ය සංඝයාට දන් පූජා කරන්න ඕන. සිත පහදවාගෙනමයි බණ අහන්න ඕනේ. මේ මනුස්ස ජීවිතයක් ලැබීම කියන්නේ අතිශයින්ම දුර්ලභ වූ ලැබීමක්. තනි රත්තරන් පාටින් යුතු මధుර වූ බ්‍රහ්මස්වර ඇති බුදුරජාණන් වහන්සේ තමයි මේ ශ්‍රේෂ්ඨ වූ යහපත් මාර්ගය වදාළේ. ඒ නිසා යම් කෙනෙකුට පූජා කරන දානය මහත්ඵල උපදවයිද අන්න ඒ දානය සතුටු සිතින් යුතුව ආර්ය සංඝරත්නයටයි පූජා කරන්න ඕනේ. බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා ප්‍රශංසා කරන ආර්ය පුද්ගලයන් 8 දෙනෙක් ඉන්නවා. යුගල වශයෙන් ගත්තොත් යුගල 4ක් වෙනවා. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ඒ ආර්යයන් වහන්සේලා දන්පැන් ලැබීමට සුදුසුයි. උන්වහන්සේලාට පූජා කරන දාණය මහත්ඵල ලබා දෙනවා. මාර්ගස්ත පුද්ගලයන් හතර දෙනයි. පලස්ත පුද්ගලයන් සිටින්නේත් හතර දෙනයි. මේ තමයි ඍජු සිත් ඇති ආර්ය සංගරත්නය. උන්වහන්සේලා ප්‍රඥා සම්පන්නයි. සීල සම්පන්නයි. සමාහිත සිතින් යුක්තයි. දන් පැන්දෙන මිනිස්සු ඉන්නවා පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නේ. යම් ඒ ආර්ය සංඝයාට දෙන දානය තමයි මහත්ඵල විපාක ලබා දෙන්නේ. මේ ආර්ය සංඝයා වනාහි මහානීය ගුණයෙන් යුක්තයි. මිනිය නොහැකි ගුණයෙන් යුක්තයි. සාගර ජලය වගේ නරවීරයන් වහන්සේගේ ශ්‍රාවක වූ මේ පිරිසම තමයි ශ්‍රේෂ්ඨ. ධර්මය බෙදා දෙමින් ලෝකය එළිය කරන්නේ ඔවුන් තමයි. අන්න ඒ ආර්ය සංඝයාට දන්පැන් පූජා කරගත්තොත් නිසි තැනට පූජා කළා වෙනවා. ඒක තමයි හරි විදිහට දීපු දේ. ඒක තමයි නියමාකාරයෙන් කරගත්තු යාගය. ලෝකවිදූ වූ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරලා තියෙනවා ආර්ය සංඝයාට පූජා කරන දක්ෂිනාව මහත් ඵල ලබා දෙනවා කියලා. එවැනි ආර්ය සංඝයා උදෙසා දෙන දාණය සිහි කරන්න ඕනි. එතකොට එයාලට හරි සතුටක් ඇති වෙනවා. මසුරු මල මුලින්ම දුරු කරලා ලෝක ජීවත් වෙන්න පුළුවනි. නින්දා රහිත වූ ස්වර්ග ලොවෙහි උපදින්නත් පුළුවනි. චතුරිත්ති විමාන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලවනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පන්නකත කියන රම්‍ය වූ නගරය තිබුණේ. එහේ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට ඇහැලමල් කලබක් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. වරහන් තුල ඉන්දී වරදායිකා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්තුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පන්නකත කියන රම්‍ය වූ නගරය තිබුණේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට නිල් මහනෙල් මල් කලඹක් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. නීලුප්පල දායිකා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවම බබළුවන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණි කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවක්ම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒසිකා කියන රටේ කඳුපෙදෙසක තමයි පන්නකත කියන රම්‍ය වූ නගරය තිබුණේ. එහේ තමයි මං හිටියේ. දවසක් ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට නෙළුම් මල් කලමක් පූජා කළා. ඒ නෙළුම් වල සුදු මුල් තියෙනවා. කොළ පැහැති පත්‍ර තියෙනවා. විලේ තමයි ඒව හැදුනේ. ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව මේ බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. ඕදත මූලදායිකා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණි කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණි? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං සුමනා ඒසිකා කියන රටේ කඳු පෙදෙසක තමයි පන්නකත කියන රම්‍ය වූ නගරය තිබුණේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මං උන්වහන්සේට ඇද්දල පාටින් යුතු දෑ සමන් මල් කැකුළු පූජා කළා. ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. අම්බ විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබේ දිව්‍යමය අඹවණය හරීම රමණීයයි මෙහි විමානයන් හරි විශාලයි නෙව විවිධාකාර තූර්යවාදන හඬ ඇහෙනවා. අප්සරාවන්ගේ කතාබහ ඇහෙනවා. මෙහි රණින් හැදුණු මහා පහනක් තියෙනවා. ඒක නිතරම දැල්වෙනවා. වටේට තියෙන ගස්වල තිබෙන්නේ දිව්‍ය සලුපිලිවලින් හැදුණු පළතුරු. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව මේ බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ඉස්සර මනුස්ස ලෝකෙදී මිනිස්තුවක් වෙලා හිටියේ. මං ආර්ය සංඝරත්නයට විහාරයක් කරවල පූජා කළා. ඒ භූමිය අබගස් වලින් පිරීලා තිබුණා. ඒ විහාරයේ වැඩ අවසන් වුණාම විහාර පූජාව සිදු කරනකොට මං ලස්සන රෙදි වලින් පළතුරු ගෙඩි හදවලා ඒ අඹරුක් සැරසුවා. මං එහි පහනක් දැල්වුවා. උතුම් සංඝයා වහන්සේට දන් වැළඳෙව්වා. මං ඒ විහාරය මේ දෑතින්ම ආර්ය සංඝයාට පූජා කළේ පහන් සිතින්මයි. ඒ නිසායි මේ රමණීය දිව්‍යමය අඹවනය මට ලැබුණේ. මෙහි විමානයත් හරි විශාලයි. විවිධාකාර තූර්යවාදන හඬ ඇහෙනව තමයි. අප්සරාවන්ගේ කතා බහ ඇහෙනව තමයි. මෙහි රණින් හැදුණු මහා පහනකුත් තියෙනවා. ඒක නිතරම දැල් වෙනවා. වටේට තියෙන ගස්වල දිව්‍ය සලුපිලිවලින් හැදුණු පළතුරුත් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. පීත විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා ඔබට රන්වන් දිවසලු තියෙනවා රන් කොඩි ලෙල දෙනවා රන් ආභරණ වලින් සැරසිලා ඉන්නවා රන්වන් පාට සඳුන් වලින් ගත තවරාගෙන ඉන්නවා. රන්වන් පාට මහනිල් මල් පැලඳගෙන ඉන්නවා. ප්‍රසාදයත් රන්වන්. සයනාසනත් රන්වන්. රන් බඳුන් තියෙනවා. රන්වන් කුඩ තියෙනවා. දිව්‍ය රතත් රන්වන්. ඒ අශ්වයනුත් රන්වන් පාටයි. ඒ විජිනිපතුත් රන්වන් පාටයි. සුන්දරී ඔබ ඉස්සර මනුස්සලෝකෙදී මොන වගේ කුසල කර්මයක්ද කළේ? පින්වත් දෙව්දුව අපි මේ ඔබෙන් අහන්නේ මෙවැනි පුණ්‍ය විපාකයක් ලබන්ට හේතු වුණ පුණ්‍ය කර්මය ගැනයි. සක්ති විදුනි වැටකොළු නමින් වැල් జాතියක් තියෙනවා. මං ඒ වැලෙන් මල් හතරක් කඩාගත්තා. මට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මං මේ මල්ගෙන බුදුරජුන්ගේ ස්තූපය කරා ගියා. ශාස්තෘන් වහන්සේගේ උතුම් බුදුසිරුර ගැන හිතද්දී මගේ හිතට පුදුමාකාර සතුටක් දැනුණා. මං ඒ ස්තූපය ගැනමයි සිත සිතා සිටියේ. ඒ ගව දෙන එනව මං දැක්කේ නෑ. මට ස්තූපය ළඟට ගිහින් මල් පූජා කරගන්න අදහස ඉටු කරගන්න බැරි වුණා. ගව දෙන ඇනලා මං මැරුණා. ඉතින් මට ඒ පින රැස් කරගන්න පුළුවන් වුණා නම් මීටත් වඩා උතුම් සැප ලැබෙනවා කියලයි මට හිතෙන්නේ. පින්වත් දේවේන්ද්‍රය මගවා නම් වූ උතුම් දෙවිඳ මං මේ පුණ්‍ය කර්මයෙන් තමයි මිනිස් ශරීරය අතහැරලා ඔබ අතරට පැමිණුනේ. තෞතිසා දෙව්ලොවට අධිපති මගවා නම් වූ ඒ උතුම් දෙවිඳුන් තෞතිසා දෙවිවරුන්ව පැහැදෙන විදියට මාතලි දිව්‍ය පුත්‍රයාට මෙහෙම කිව්වා. පින්වත් මාතලි මේ පුණ්‍ය විපාකය දිහා බලන්න. හරි අසිරිමත් නේද? දිය යුතු දේ ඊතා යන්තම් දෙයක් වුණත් ඒ පින මහත්ඵල ඉපදෙව්වා නෙව. තථාගත වූ බුදුරජාණන් වහන්සේ ගැන වේවා තථාගත ශ්‍රාවකයන් ගැන වේවා සිත පහදවාගෙන සුළු දෙයක් දුන්නත් ඒ දක්ෂිනාව අල්ප වෙන්නේ නෑ. පින්වත් මාතලි එන්න අපිත් තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩ වඩාත් පුදමු. පින් කිරීමමයි සැපය කියන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීත් උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් සමසිතින්ම යම් පූජාවක් කරනවා නම් සම විපාක ලැබෙනවා. මේ සත්වයන් සුගතියේ උපදින්නේ සිත පිහිටුවා ගන්නා වූ යහපත් දේ අනුවමයි. යම් කෙනෙකුට පූජා සත්කාර කරන දායකයන් සුගතියේ උපදිනවා නම් ඒ තථාගතයන් වහන්සේලා ඒ කාන්තයෙන්ම ලෝකයට පහළවන්නේ බොහෝ දෙනාට යහපත උදා කරන්ටමයි. උච්චු විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ නම් අහසත් පොළවත් එළිය කරන ඉරක් හඳක් වගේ හැබෑවටම බබලනවා සක් දෙවිඳු ප්‍රධාන තෞතිසා දෙවියන් පරදවලා බබලන බ්‍රහ්මරාජයෙක් වගේ ඔබත් බබලනවා සිරියාවෙනුත් ශරීර සෝභාවෙනුත් යසසෙනුත් තේජසෙනුත් පබලනවා. සුන්දර දෙව්දුව නිල් මහනෙල් මල් මාලාවන් තමයි ඔබ පැළඳගෙන ඉන්නේ. ඔබට දිලිසෙන රන්වන් සමක් තියෙනවා. ඒ සොඳුරු සිරුර අලංකාර වස්ත්‍රවලින් සරසාගෙන ඉන්නේ. ඇත්තෙන්ම මට වන්දනා කරන ඔබ කවුද? ඔබ කලින් જાතියකදී මොන වගේ පුණ්‍ය කර්මයක්ද කරගත්තේ? හරි අගේට දන්පැන් පුදන්න ඇති නේද? එහෙම නැත්නම් ඊතා හොඳින් සිල් රැක ගන්න ඇති නේද? මේ යසස් ඇති සුගතියෙහි උපදින්න හේතු වුණේ මොන වගේ දෙයක්ද? පින්වත් දෙව්දුව, ඔය පුණ්‍ය විපාකය ලැබුණු පුණ්‍ය කර්මය ගැන අසන අපට පිළිතුරු දෙන්න. ස්වාමීනි දැන් මේ ගමේදිමයි ස්වාමීන් වහන්සේ නමක් අපේ නිවසට පිණ්ඩපාතේ වැඩියේ. මගේ හිත පැහැදුණා. පුදුමාකාර ප්‍රීතියක් ඇති වුණා. ඉතින් මං උක්දණ්ඩක් රැගෙන මුඹ වහන්සේට පූජා කළා. පස්සේදී නැන්දා මගෙන් ඇහුවා "ලෙහෙලියේ උක්දණ්ඩ කොහෙද තිබ්බේ කියලා?" මං එතකොට මෙහෙම කිව්වා. "මං ඒක වීසි කළේ නෑ. කෑවෙත් නෑ." ශාන්ත විහෙරණ ඇති ස්වාමින් වහන්සේ නමකට මං ඒක පූජා කළා කියලා. අහා, එතකොට මේ ගෙදර ප්‍රධානියා තීද? එහෙම නැත්තම් මන්ද? කියලා නැන්දා මට පරිභව කළා. එතන තිබුණු ගල් කැටයක් අරගෙන මට පහර දුන්නා. මං මැරුණා. ඒන් චුත වෙලා තමයි මං දෙව්දුවක් උනේ. මං කරගත්තේ ඒ කුසල කර්මය විතරයි. Taman කරගත්තු ඒ කුසල කර්මය නිසා මන් දැන් සැප විඳිනවා. දෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මං කරගත්තේ ඒ කුසල කර්මය විතරයි. Taman කරගත්තු ඒ කුසල කර්මය නිසා මන් දැන් සැප විඳිනවා. සක් දෙවිඳුන් තමයි මේ තෞතිසාව රකින්නේ. ඒ දෙවිවරු තමයි මාව රකින්නේ. ඒ නිසා මන් දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මෙබඳු වූ උක්දඬු පූජාවකින් වුණත් මහා පුණ්‍ය විපාක තියෙනවා. මේ ලැබුණු පුණ්‍ය ඵලය අල්ප දෙයක් නම් නොවේයි. මන් දෙවිවරුන් පිරිවරාගෙන හැසිරෙනවා. දිව්‍ය වූ පස්කම් සැපතින් සතුටු වෙනවා. මෙබඳු වූ උක්දඬු පූජාවකින් වුණත් මහා පුණ්‍ය විපාක තියෙනවා. මේ ලැබුණු පුණ්‍ය ඵලය අල්ප දෙයක් නම් නෙවෙයි. සත්‍ය විඳුන් තමයි මේ තෞතිසාව රකින්නේ. ඒ දෙවිවරු තමයි මාව රකින්නේ. ඒ නිසා මං සක්තේවිඳුන් වගේ සැපතින් සතුටු වෙනවා. ස්වාමීනි, මහත් අනුකම්පා ඇති ඥානවන්ත වූ උඹ වහන්සේ ළඟට මං ආවා. වන්දනා කළා. සැපසනීප ඇහුවා. ඉතින් මම සිත පහදවාගෙන මහත් ප්‍රීතියකින් තමයි මුඹ වහන්සේට උක්තන්ඩ පූජා කරගත්තේ. චන්දන විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ ওই සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ස්වාමීනි, මං ඉස්සර මනුස්ස ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. මං දැක්කා සිල්වත් ශ්‍රමණයන් වහන්සේලාව. මගේ හිත පැහැදුනා. මං උන්වහන්සේලාගේ දෙපා වන්දනා කළා. මට හරි සතුටුයි. මං වැඳගෙන හිටියා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. රාජ්‍යමාලා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඕසදී තාරුකාවක් වගේ. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසගින් ඊතා කන්කල වූ මනරම් දිව්‍යනාදයන් නිකුත් වෙනවා. ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසගින් මනරම් වූ දිව්‍ය සුගන්ධයන් නිකුත් වෙනවා. නටන ඔබේ සිරුර ලෙලදෙන විට ඔය කේශ කලාපයෙහි ඇති සුන්දර පළඳනාවලිනුත් මිහිරි නාදය ඇහෙන්නේ පංචාංගික තූරනාදයක් වගේ. ඔබේ හිසේ මුදුන් මල් කලබක් තියෙනවා. මද සුළඟෙන් ඒ මුදුන් මල් කලබ සැලෙද්දී එයිනුත් මිහිරි නාදය ඇහෙන්නේ පංචාංගික තූරනාදයක් වගේ. ඔබේ හිසෙහි පැළඳගෙන ඉන්න මල්දම හරිම ලස්සනයි. හරිම සුවඳයි. ඒ සුවඳ පැතිරිලා යන්නේ පිපී සුවඳ හමන මංජුස්සක වෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනවා නේද? මේ දිව්‍ය රූපය ඔබට පෙනෙනවා නේද? පින්වත් දෙව්දුව අපි අහන්නේ මේකයි. ඔබට මේ වගේ සම්පත් ලැබුණේ මොන වගේ කර්මයක විපාකයක් හැටියටද? මං ඉස්සර හිටියේ ගයාවේ. බ්‍රාහ්මණයෙකුගේ නිවසේ දාසියක් වෙලා සිටියා. මට පින් තිබුණේ නෑ. මං අවසනාවන්තියක්. මට කවුරුත් කිව්වේ රජ්ජුමාලා කියලා. මට හරියට ආක්‍රෝෂ ලැබුණා. වද වේදනා ලැබුණා. තර්ජන ලැබුණා. මට මේ ජීවිතය එපා වුණා. මං කලය අතට ගත්තා. වතුර ගේන්ට යන එකියක් වගේ මං ගෙදරින් නික්මිලා ගියා. යන පාරෙන් ඈතට වෙන්ට කලය තිබ්බා. වන ලැහැබ ඇතුළට ගියා. මම මෙහෙදිම මැරෙනවා. මේ විදියට මගේ ජීවිතෙන් නැති ඵලෙ මොකක්ද? තොණ්ඩුව හිරවෙන්ට ගැට ගැහුවා. ගහක එල්ලුවා. මේ වනයේ පෙරෙන්නට කවුරුත් ඉන්නවාදැයි කියලා මං වටපිට බැලුවා. මං එතකොට දැක්කා මුළු ලෝකයටම හිතවත් වූ මුනීන්ද්‍රයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ රුක්සෙවණක භාවනා කරනවා. උන්වහන්සේට නම් කොහෙන්වත් භයක් නෑ. ඒ මට හරිම සංවේගයක් හටගත්තා. මටම පුදුමයි. මගේ ඇඟේ මවිල් කෙලින් වුණා. වනාන්තරයේ ඉන්න මේ උත්තමයා කවුද? මිනිසෙක්ද? නැතිනම් දෙවියෙක්ද? දුටු දුටුවන් පහදිනවා. ප්‍රාසාදනීයයි. කෙලෙස් වනයෙන් එළියට ඇවිදින් නිවනටපත් වුණා. උන්වහන්සේව දැක්කට පස්සේ මගේ හිත පැහැදුනා. මේ උත්තමයා නම් එසේ මෙසේ කෙනෙක් නොවේ. ඉඳුරන් රැකගෙනයි ඉන්නේ. ධානයෙහි ඇලිලා ඉන්නේ. නිවන තුලයි හිත තියෙන්නේ. මුළු ලෝකයටම හිතවත්. මේ නම් බුදුරජාණන් වහන්සේ තමයි. බය, තැති ගැනීම කියන දේවල් උන්වහන්සේට නම් වෙන්නේ නැහැ. ගුහාවක ඉන්න සිංහරාජයෙක් වගේ අතිශයින්ම දුර්ලභ දර්ශනයක්. දිඹුල් මලක් දැක ගැනීමත් ඒ වගේමයි. ඒ තථාගතයන් වහන්සේ මොලොක් වචන වලින් රජ්ජුමාලා කියලා මට කතා කරලා තථාගතයන් වහන්සේව සරණ යන්න කියලා වදාලා. ඒ වචනවල කිසි දෝෂයක් නැහැ. හරිම අර්ථවත් පිරිසිදුයි මිහිරි බුද්ධිමත් මොලොක් රසවත් හැම ශෝකයක්ම දුරු වෙනවා මං ඒ වචන අහගෙන හිටියා මගේ සිත පැහැදුනා පිරිසිදු වුණා අවබෝධයට සුදුසු පරිදි සකස් වුණා ඒ බව දැනගත් සකල ලොවම හිත ඇති තථාගතයන් වහන්සේ මට අනුශාසනා කොට වදාලා. මේක තමයි දුක. මේක තමයි මේ දුකේ හට ගැනීම. මේක තමයි දුක නිරුද්ධ වීම. ඒ අමා නිවන කරා යන මාර්ගය මේක තමයි කියලා මට වදාලා. ලෝකානුකම්පා ඇති නිවන් මගෙහි දක්ෂ වූ බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙහි මං පිහිටියා. ඒ ශාන්ත වූ අමරණීය වූ අමා මහ නිවන මට තේරුණා. ඒ මං චතුරාරි සත්‍ය දර්ශනය නැමැති අවබෝධය නිසා දැඩි ප්‍රේමයක් ඇති වුණා. අකම්පිත වුණා. මුල් බැසගත්තා. මගේ ශ්‍රද්ධාව ස්ථිර වුණා. මං බුදුරජුන්ගේ ලයෙහි උපන් දෝණී කෙනෙක් වුණා. දැන් මං සතුටු වෙනවා. කෙරිසෙල්ලම් කරනවා. ප්‍රීති වෙනවා. සතර අපා භයක් ඇත්තෙම නෑ. දිව්‍ය මල් මාලා දරනවා. මදුමද්දව නම් නදියෙන් තමයි පැන් බොන්නේ. මාව ප්‍රබෝධවත් කරන්ට තූර්ය වාදන 60000ක් තියෙනවා. ඒ වගේම ආලම්බ, ගග්ගර, භීම, සාදුවාදී, සංසය, පොක්කර, සුපස්ස කියන දිව්‍ය පුත්‍රයනුත් වීණා, මොක්කා, නන්දා, සුනන්දා, සෝනදින්නා සුවිම්බිතා අලම්බුසා මිස්සකේසී පුණ්ඩරීකා අතිචාරුණී ඒනිපස්සා සුපුස්සා සුබද්දා මුදුවාදිනී ඔය අප්සරාවනුත් දිව්‍ය සංගීතයෙහි ප්‍රශංසා ලබන සිත් පුබුදු කරවන තව අප්සරාවනුත් ඉන්නවා. එයාලා සුදුසු වෙලාව බලලා මං ළඟට ඇවිත් මෙහෙම කියනවා. හොඳයි. අපි නටමු සින්දු කියමු අපි ඔයාව සන්තෝෂ කරනවා. මේ දිව්‍ය විමානය පින් නොකල උදවියට ලැබෙන්නේ නෑ. පින් කළ උදවියටමයි මේ ශෝක නැති සිත්කලු තෞතිසාවේ නන්දන වනය ලැබෙන්නේ. පින් නොකළ උදවියට මෙලොව හෝ පරලොව හෝ සැපයක් ලැබෙන්නේ නෑ. මෙලොව පරලොව දෙකේම සැප ලැබෙන්නේ පින් කළ උදවියටමයි. තෞතිසා දිව්‍යලෝක යන්න කැමති උදවිය වැඩි වැඩියෙන් පින් කරන්න ඕනේ. පින් කරපු උදවිය විතරමයි ස්වර්ගයේ හීපදිලා සැප සම්පත් ලබාගෙන සතුටු වෙන්නේ. ඒකාන්තයෙන්ම බොහෝ දෙව් මිනිසුන්ට යහපත් පිණිසමයි තථාගතයන් වහන්සේලා පහළ වෙන්නේ. මිනිසුන්ගේ දන්පැන් වලට සුදුසු පින් කෙතවන ආර්ය ශ්‍රාවකයන්ගේ ආකාරය කියන්නේ බුදුවරයන් වහන්සේලාටයි. යම්බඳු ඒ උතුමන්ට පුද සත්කාර කරලයි දායකයන් සුගතියේ ඉපදිලා සතුටු වෙන්නේ. හතරවෙනි මංජෙට්ටක වර්ගය නිමා විය එහි පිළිවෙල උද්දානයයි. මංජෙට්ට විමාන වස්තුව පබස්සර නාගා අලෝමා කංචිකදායිකා විහාරදායිකා චතුරිත්ති අම්බා පීතා උච්චුදායිකා වන්දනා රජ්ජුමාලා යන විමාන වස්තුවලිනුයි මේ වර්ගය කියන්නේ. ස්ත්‍රී විමාන වස්තු સમાપ્તයි. මහා රත වර්ගය මණ්ඩක දේවපුත්ත විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. ඔබ 이르දිමත් යසස් තිබෙනවා. බබලනවා. මනහර රූසපුවෙන් හැම දිසාවක්ම එළිය කරනවා. මගේ පාවන්දනය කරන ඔබ කවුද? මං මීට ඉස්සර ජීවිතයේ උපන්නේ වතුරේ හැසිරෙන මැඩියෙක් වෙලා. මුබ වහන්සේ දේශනා කරන උතුම් ධර්මය අසද්දී ඒ ගොපල්ලා අතින් නොදැනුවත්ව මං මැරුණා. මගේ හිත පැහැදුනේ මොහොතයි. ඒ තුලින් මට ලැබුණු 이르දියත් යසසත් බලනු මැනව. මගේ ආනුභාවය බලනු මැනව. මගේ සිරුර පැහැයත් පැතිරෙන ආලෝකයත් බලනු මැනව. ගෞතමයන් වහන්ස මුඹ වහන්සේ වදාරන ධර්මය බොහෝ කාලයක් තිස්සේ අහපු අය ඉන්නවා. ඔවුන් යම් තැනකට ගිහින් ශෝක නැතුව ඉන්නවා නම් අන්න ඒ මගඵල ලබලා ස්ථිර වෙනවා. රේවති විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. කෙනෙක් බොහෝ කලක් පිටරටක ඉන්නවා. ඉඳලා එයා සුවසේ ආපසු එනවා. එතකොට එයාගේ ඥාති මිත්‍රාදී සුහදාය ඒ ආපු එක්කෙනාව සතුටින් පිළිගන්නවා. අන්න ඒ වගේ තමයි පින් කරපු කෙනෙකුත්. මෙලොවින් පරලොවට ගිය විට පින තමයි එයාව පිළිගන්නේ. දුර ඉඳලා එන කෙනෙක්ව පිළිගන්න නෑදෑයෙක් වගේ. එම්බා රේවති. නුඹ පාපී කෙනෙක්. දන් නොදෙන කෙනෙක්. තිට අපායෙහි දොර විවෘත වුණා. දැන් ඉතින් නැගිටපන්. දුගතියෙහි ඉපදුනාම නිරා දුකින් පෙලිපෙලි නිරිසතුන් තීව ඇදගෙන යන්නේ යම් තැනකටද ඒ තැනට අපි තීව අරගෙන යනවා. ඒ යක්ෂයෝ දෙන්නාම යමදූතයෝ ඇස් ගෙඩි ලේ පාටයි ඔවුන් රේවතීට එහෙම කියලා වෙන වෙනම රේවතීගේ අත්වලින් අල්ලා ගත්තා. තවතිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය පිරිස ළඟට ගියා. හිරු රැස් වගේ සිත් කලුයි, ප්‍රභාෂ්වරයි, සුන්දරයි, රත්තරන් දැලෙන් නිර්මිතයි. සූර්ය රැස් වගේ බබලන දිව්‍ය ජනයා පිරුණු මේ විමානය කාගේද? සුවඳ සඳුන් තැවරූ සිරුරු ඇති දිව්‍ය අප්සරාවන් නිසා ඒ විමානයේ ඇතුළතත් පිටත් ලස්සන වෙනවා. හිරු මඩලේ එළියට සමාන එළියක් ඒ විමානෙන් විහිදෙනවා. දෙව්ලොව ඉපදිලා මේ විමානයට ඇවිදින් සතුටු වෙන කෙනා කවුද? බරණැස් නුවර උපාසකයෙක් හිටියා. එයාගේ නම නන්දිය. ලෝභකමක් නැහැ. දානපති කෙනෙක්. ඉල්ලන්න සුදුසු කෙනෙක්. මේ දිව්‍ය ජනයා පිරුණු හිරුරැස් වගේ බබලන විමානය අන්න එයාගේ. සුවඳ සඳුන් ටැවරු සිරුරු ඇති දිව්‍ය අප්සරාවන් නිසා ඒ විමානයේ ඇතුළතත් පිටතත් ලස්සන වෙනවා. හිරු මඩලේ එළියට සමාන එළියක් ඒ විමානෙන් විහිදෙනවා. දෙව්ලොව ඉපදිලා මේ විමානයට ඇවිදින් සතුටු වෙන කෙනා එයා තමයි. හා මං තමයි ඒ නන්දියගේ බිරිඳ. ඒ සියලු පවුල්වලටම ඉසුරුමත් ගෘහණිය වුණේ මමයි. මන් දැන් ඒ මගේ ස්වාමියාගේ විමානයේ තමයි ඉන්න කැමති. නිරේ නම් මන් දකින්නවත් පතන්නේ නෑ. එම්බා පාපි තැනැත්තිය. අර තියෙන්නේ තිගේ නිරයයි. ති මනුස්ස ලෝකෙදී කිසි පිනක් කළේ නෑ. මසුරු අය, අනුන්ව කුපිත කරවන අය, පවිටු ජීවිත ඇති අය දෙවියන් එක්ක එකතු වෙලා ඉන්න වාසනාව ලබන්නේ නෑ. මොනවද මේ? අසූචි, මුත්‍රා, මහ ජරාවනේ පෙනෙන්නේ. මොකක්ද මේ ගඳ? මේ හමාගෙන එන අසූචි ගඳ මොකක්ද? එම්බා රේවති මේක තමයි සංසවක කියන නිරය. මේක හරි ජඹුරයි. මිනිස්සු සියයකට වඩා ජඹුරයි. යම් තැනක අවුරුදු 1000ක් තී පැහෙනවාද මේ තැන තමයි. ඇයි මං කයෙන් වචනයෙන් මනසින් නර්ක දේවල් කරලා තියෙනවද? සියයක් පුරුෂයන්ගේ ජඹුර ඇති සංසවක නිරයේ පැහෙන්ට මං කළ වරද මොකක්ද? ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණයන් තව අනෙකුත් යාචකයන් වගේ උදවියට තී බොරුවෙන් වංචා කළා. ඒ පාපය රැස් කළේ තීනෙව. එම්බා රේවති ඒ නිසයි තිට මේ සියක් පුරුෂයන් ගැඹුරු ඇති සංසවක නිරය ලැබුණේ. දැන් ඉතින් දහසක් කවුරුදු තීමෙහි පැහැේවි. එහි අත් කපලා දානවා, පාදත් කපලා දානවා, කනුත් කපලා දානවා, නාසත් කපලා දානවා. ඒ වගේම කපුටන් රංචු ගැහිලා තුඩෙන් විද විද මස් කනවා. අනේ මාවත් ආපසු මනුස්ස ලෝකෙට අරගෙන යන්න. මං වැඩි වැඩියෙන් පින් කරනවා. දන් දෙනවා. චරිතවත් වෙනවා. සිල් රකින්නවා. ඉඳුරන් দমনය කරගන්නවා. යමක් කරලා සැපවත් වෙනවා නම් පසුතැවෙන්නේ නැත්නම් අන්න ඒ පින් කරනවා. තී ඉස්සර ප්‍රමාද වුණා. දැන් ඉතින් වැළපියන්. Taman කරපු දේවල් වලට අනුව තමයි විපාක විඳින්න ලැබෙන්නේ. දිව්‍ය ලෝකයෙන් මනුස්ස ලෝකයට ගිහින් මං ඔය කරුණ ගැන අසද්දී කවුරු නම් උත්තර දෙවිද? දඬු මුගුරු අත්හල සිල්වතුන්ට දන් දෙන්න ඕනේ. වස්ත්‍ර පූජා කරන්න ඕනේ. සෙනසුන් දෙන්ට ඕනි, දන්පැන් පූජා කරන්න ඕනි. ඔය මසුරු උදවිය, කිපෙන උදවිය, පවිටු ගතිය ඇති උදවිය දෙව්ලොව යන්නේ නෑ කියලා කවුරු නම් කියාවිද? ඒ කාන්තයෙන්ම මං මේ ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකේ උපදිනවා. එතකොට මං අනුන් විසින් මගෙන් ඉල්ලන්ට සුදුසු කෙනෙක් වෙනවා. සිල්වත් වෙනවා, දන් දෙනවා, චරිතවත් වෙනවා. සිල්වත්ව ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. වැඩියෙන් පින් කරනවා. දුෂ්කර මංමාවත්වල ඒ දඬු පාලම් හදනවා. ගස්වැල් රෝපණය කරනවා, පින්තාලි හදනවා, පැන් පොකුණු හදනවා. සතුට සිතින්මයි මං ඒවා කරන්නේ. එතකොට මං තුදුස්වක, පසලොස්වක, අටවක, පාටිහාරීය පක්ෂයේ පෝයවල් වල මං අටසිල් සමාදන් වෙනවා. මං හොඳට උපෝසතය රකින්නවා. හැමදාම සිල්වත්ව සංවර වෙනවා. දන් දෙන්න පමා වෙන්නේ නෑ. දැන් මං පින්වල විපාක ඇස් දෙකෙන්ම දැක්කා. ඔය විදිහට රේවතී නම් දොඩවන්න පටන් ගත්තා. හොඳටම තැති අරගෙන බියෙන් සැලෙන්න වුණා. එතකොට යමපල්ලන් රේවතීගේ දෙපයින් අල්ලා යටිකුරු කළා. ගෝර වූ සංසවක නිරයට හෙළුවා. මං ඉස්සර හරිම මසුරුයි. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට මං හරියට බැනවදිනවා. බොරු කිය කියා ස්වාමියාව රවටනවා. දැන් මන් මේ භයානක වූ සංසවක නිරයට වැටිලා පැහෙනවා. චත්තමානවක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කතාබස් කරන මනුෂ්‍ය වර්ගයා අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බලමහිමයත් චතුරංග සමන්වාගත වීරයත් නිසා සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේව සරණ යන්න. ධර්මයක් තියෙනවා ඒ ධර්මයෙන් රාගය දුරු කරනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංකත වූ නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මధుරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න. යම් ආර්ය සංඝ පිරිසකට දානයක් පූජා කළ විට මහත් ඵල ලැබෙනවා කියලා කියනවා නම් උන්වහන්සේලා පාරිශුද්ධ පුරුෂ යුගල හතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝයාද සරණ යන්න. මේ දිව්‍ය විමානය අහසෙහි බබලන හැටි බැලුවහම හිරු මඩලවත් මේ තරම් බබලන්නේ නෑ. සඳ මඩලවත් මේ තරම් බබලන්නේ නෑ. පුස කියන තාරුකාව පවා මේ තරම් බබලන්නේ නෑ. එතරම්ම සුවිශාලයි, ප්‍රභාෂ්වරයි. දෙව්ලොවින් මෙලොවට පැමිණි ඔබ කවුද? ඒ විමානයෙන් විහිදෙන ආලෝකය හිරු රැස් පවා පරදවනවා. යොදුන් 20ක් විතර දුරට රැස් විහිදෙනවා. දවල් කාලේ වගේම රැටත් රැස් විහිදෙනවා. ඒ විමානය පිරිසිදුයි, නිර්මලයි, සුන්දරයි. විචිත්‍ර වූ සුදු නෙළුම්, රතු නෙළුම් වගේ බොහෝ නෙළුම් තියෙනවා. නොඑක් වර්ගයේ මල් පිරීලා තියෙනවා. නොයෙක් විසිතුරු කැටයම් තියෙන ඉතා පිරිසිදු රත්තරණින් හැදුණු දැල් විමානි වටේට තියෙනවා. හිරු මඩලක් වගේ යහසේ බබලන්නේ. රතු පාට, කහ පාට, දිවසලු වලින් සරසලා තියෙන්නේ. අගිල්, පුවඟු, සඳුන් වගේ සුවඳින් යුක්තයි. රන්වන් පාටින් බබලන දිව්‍යාප්සරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නේ තාරුකාවන් පිරිවරාගත් ගගනතලය වගේ. මෙහි ඉන්න දිව්‍ය ස්ත්‍රී පුරුෂයන් එක එක පැහැයෙන් යුක්තයි. මල් වලින් සැරසිලා, දිව්‍යාභරණ වලින් සැරසිලා සතුටු සිතින් ඉන්නේ. ඒ දිව්‍ය ස්ත්‍රී පුරුෂයන් බොහෝ දෙනෙකුගේ කේශ කලාපයන් ලස්සනට සරසලයි තියෙන්නේ. මද සුළඟින් සෙලවෙන රන්වන් මල් වලින් සුවඳ විහිදෙනවා. මේ පුණ්‍ය විපාකය ලැබුණේ මොන වගේ සංවරකමක්, දමණය වීමක් නිසාද? මෙහි ඔබ උපන්නේ මොන වගේ පුණ්‍ය විපාකයකින්ද? එක්තරා මානවකයෙක් මහා මග යමින් සිටියා. ශාස්ත්‍රූන් වහන්සේ ඔහුට මුණ ගැහිලා අනුශාසනා කළා. ඒ මහානීය රත්නය වන මුඹ වහන්සේගේ ධර්මය ආසා පිළිපදිනවා කියලා ඒ චත්ත මානවක කිව්වා. ස්වාමීනි, පරමෝත්තම වූ ජිනයන් වහන්සේ සරණ යන්න. ධර්මයත් භික්ෂු සංඝයාත් සරණ යන්න කියලා වදාළ වෙලාවේ මං පළමුව කිව්වේ ඒ ගැන දන්නේ නෑ කියලයි. පස්සේ තමයි මුඹ වහන්සේගේ වචනය අහලා තෙරුවන් සරණ ගියේ. ඒ අපිරිසිදු වූ নানা ප්‍රකාර ප්‍රාණඝාත කරන්න එපා. ප්‍රාණීන් කෙරෙහි සංයමය නැති අය ගැන නුවණැත්තන් වර්ණනා කරන්නේ නෑ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිව්වේ ඒ ගැන දන්නේ නෑ කියලයි. පස්සේ තමයි මුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදිහට කළේ. අනුන් විසින් රකින්න දේවල් Tamanට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිව්වේ ඒ ගැන දන්නේ නෑ කියලයි. පස්සේ තමයි මුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදිහට කළේ. අනුන් විසින් ආරක්ෂා කරන කාන්තාවන් ඉන්නවා ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මං පළමුව කිව්වේ ඒ ගැන දන්නේ නෑ කියලයි. පස්සේ තමයි මුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදිහට කළේ. අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවේ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මං පළමුව කිව්වේ ඒ ගැන දන්නේ කියලයි. පස්සේ තමයි මුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදිහට කළේ. පුරුෂයෙකුගේ හොඳ සිහිය නැතිවෙන්නේ යම් බීමත්කමකින් නම් ඒ සෑම මධ්‍යපානයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මං පළමුව කිව්වේ ඒ ගැන දන්නේ නෑ කියලයි. පස්සේ තමයි මුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදිහට කළේ. ඒ මං පන්සිල් රැකගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. දෙමන් සන්දියකට ආපු වෙලාවේදී මාව හොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්ට හිතාගෙන මාව මැරුවා. පිනක් හැටියට මෙච්චරයි සිහි කරන්න තිබුණේ. එයින් බැහැර වෙලා මට වෙන පිනක් නෑ. ඒ සුචරිත කර්මයෙහි විපාක වශයෙන් මං කැමැති කම් සැප තිබෙන තව්තිසාවෙහි ඉපදුනා. සීල සංවරය ඇති කරගත්තේ මොහොතයි. ධම්මානුධම්ම පටිපදාවේ විපාකය බලනු මැනව. යසසෙන් දිලෙන්නාක් වැනි මාව දකින විට හීන සම්පත් ඇති බොහෝ අය මං වගේ කෙනෙක් වෙන්නයි කැමති වෙන්නේ. සුළු දේශනාවක අසිරිය බලන්න මං සුගතියටත් ගියා. සැපත් ලැබුවා. එහෙම එකේ යම් කෙනෙක් නිතර නිතර ධර්මය ඇසුවොත් නම් ඒ අය දුක් බිය රහිත අමා නිවනම ස්පර්ශ කරાવી කියලයි මට හිතෙන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයෙහි පිහිටලා සුළු දෙයක් කළත් මහා විපාක ලැබෙනවා. විපුල ඵල ලැබෙනවා. පින් කරගත්තු චත්තමානවක දිහා බලන්න හිරු මඩල පොළව බබුලවනවා වගේ එයා දෙව්ලොව බබලවනවා. මේ කුසලය මොන වගේ දෙයක්ද? මොන වගේ යහපතකද හැසිරෙන්න ඕනි කියලා ඇතැම් දෙවිවරු රැස් වෙලා සාකච්ඡා කරනවා. අපිට ආයෙමත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණොත් සිල්වත් වෙලා ධර්මයේ හැසිරෙනවා කියලා වරහන් තුල මෙයින් අදහස් කරන්නේ ධර්මය ජීවමානව පවතින කාලවලදී දෙවිවරුන් මිනිස් ලොවට පැමිණ ධර්මයේ හැසිරෙන්නට කැමති බවයි. ශාස්ත්‍රුන් වහන්සේ මට බොහෝම උපකාර කොට වදාලා, අනුකම්පා කොට වදාලා. මහා මද්දහනේ මං ඉන්න තැනට වැඩමවා වදාලා. සත්‍යනාම වූ ඒ රජුන් කරා මං පැමිණුණා. මට අනුකම්පා කරන සේක්වා. ආයමත් මං බනාහන්නම්. මේ ශාසනයෙහි යමෙක් කාමරාගය දුරු කරනවා නම් භවරාගානුසයත් දුරු කරලා මෝහයත් දුරු කෙරුවට පස්සේ උන්වහන්සේලා ආයි කවදාවත් මව් කුසක නිදාගන්නේ නැහැ. පිරිණිවීමටපත් වෙලා ඒ නිසාම නිවි සිහිල් වෙලා යනවා. කක්කටක රසදායක විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මේ විමානය හරි උසයි. මැණික් වලින් කරපු කණු තියෙනවා. යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත් කලුයි. සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා. අනුභව කරනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන් අබරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙවිය. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. විමාන දොරටුවේ සිහිය උපදවලා දෙන රන් කකුලුවෙක් ඉන්නවා. රත්තරණින් නිම වෙලා තියෙන්නේ. හරි ලස්සනයි. පාද දහයක් තියෙනවා. ලස්සනට බබලනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. ద్వාරපාලක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා මේ විමානය හරි උසයි. මැණික් වලින් කරපු කණු තියෙනවා. යොදුන් 12ක් තුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත් කළුයි සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා. අනුභව කරනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන්නබරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙවිය මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මට දිව්‍ය වර්ෂ වලින් අවුරුදු 1000ක් ආයුෂ තියෙනවා. වචනයෙන් යහපත කරලා තියෙනවා. සිතින් පැහැදීම ඇති කරගෙන තියෙනවා. පින්කමකට කලේ මෙච්චරයි. ඒ පිනෙන් තමයි මේ දිව්‍යකාම සම්පත් ලැබුණේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම වපලනවා. කරණීය විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. මේ විමානය හරි උසයි. මැණික් වලින් කරපු කණු තියෙනවා යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත් කළුයි සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා, අනුභව කරනවා, දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන් අබරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාවය ඇති පින්වත් දෙවිය මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. තමාගේ යහපත දන්නා නුවණැති උදවිය පින් කරගන්න ඕනේ. යහපත් මාර්ගයෙහි වැඩිය බුදුරජාණන් වහන්සේලාට පුදන දාණය තමයි මහත්ඵල ලබා දෙන්නේ. ඒ කාන්තයෙන්ම මගේ යහපත පිණිසමයි බුදුරජාණන් වහන්සේ ආරණ්‍යයෙන් ගමට වැඩියේ. මං උන්වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තා. ඒ නිසයි මං තව්තිසා දෙව්ලොවට ආවේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව මේ බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. දෙවැනි කරණීය විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා මේ විමානය හරි උසයි මැණික් වලින් කරපු කණු තියෙනවා යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා සිත් කලුයි සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා, අනුභව කරනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන්නබරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙවිය. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. තමාගේ යහපත දන්නා නුවණැති උදවිය පින් කරගන්න ඕනේ. යහපත් මාර්ගයේහි වැඩිය භික්ෂුන් වහන්සේලාට පුදන දාණය තමයි මහත්ඵල ලබා දෙන්නේ. ඒකාන්තයෙන්ම මගේ යහපත පිණිසමයි භික්ෂුන් වහන්සේ ආරණ්‍යයෙන් ගමට වැඩියේ. මං උන්වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තා. ඒ නිසයි මං තව් දෙසා දෙව්ලොවට ආවේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. සූචි විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. මේ විමානය හරි උසයි. මැණික් වලින් කරපු කණු තියෙනවා, යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත් කළුයි සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා, අනුභව කරනවා, දිව්‍ය වීණාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන් අබරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙවිය මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. යම් කිසි දෙයක් දුන්නට ඒකේ විපාකය ඒ විදිහටම ලැබෙන්නේ නෑ. යම් කිසි දෙයක් දෙනවා නම් ඒ දීමමයි උතුම් වෙන්නේ. මං සිවුරු මහගන්ට හිඳි කටුවක් පූජා කළා. ඒ හිඳි කටු දාණයමයි උතුම් වුණේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. දෙවැනි සූචී විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා මේ විමානය හරි උසයි මැණික් වලින් කරපු කණු තියෙනවා යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා උස් මුදුන් නැති ගෙවල් හත්සියයක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා සිත් කළුයි සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන්නබරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙවිය. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ඉස්සර මනුස්සලෝකයේ මිනිසුන් අතර මනුස්සෙක් වෙලයි ජීවත් වුනේ. මට භික්ෂූන් වහන්සේ නමක් දැකගන්න ලැබුණා. උන්වහන්සේ කිසි කැළඹීමක් නැති භික්ෂුවක්. පුදුමාකාර ශාන්තභාවයක් තිබුණේ. කෙලෙස් රහිත සිත් ඇති කෙනෙක්. මගේ හිත ගොඩාක් පැහැදුනා. මගේ දෑතින්ම උන්වහන්සේට හිඳි කටුවක් පූජා කරගත්තා. ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. නාග විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ මෙහි ඉන්නේ අහස් ගමන් නැති පින්වත් හස්තිරාජයෙකුගේ පිටේ. මේ ඇතා සුදුම සුදුයි. විශාල දල දෙකක් තිබෙනවා. ලස්සනට සරසලා තියෙනවා. ඒ වගේම බලවත් මහා ජව සම්පන්නයි. මේ ඇතාගේ දල දෙක මත නිල්වන් ජලය තියෙන පිපුන නෙළුම් තියෙන ලස්සන පොකුණු දෙකක් පහළ වෙලා තියෙනවා. ඒ පිපුණු නෙළුම් මත පංචාංගික තූර්යනාද මිහිරට නාද වෙද්දී මේ මනහර දිව්‍යප්සරාවන් ලස්සනට නටනවා. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත්වලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ අහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මහා ඉසිවරයාණන් වන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට නටුවෙන් ගෙලිහුණ මල් ඇටක් මේ දෑතින්ම පූජා කරගත්තේ සිතේ පැහැදීමෙන්මයි. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම පබලනවා. දෙවැනි නාග විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා ඇතානම් සුදුම සුදුයි හරි විශාල ඇතෙක් උතුම් හස්තියෙක් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඇටපිටේ නැගලා බැබලි බැබලි වනයෙන් වනයට යන්නේ හැම දිසාවන්ම එළිය කරන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙවිය මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නය ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං අතීත ජීවිතයේ මිනිස් ලෝකේ මිනිසෙක් වෙලා හිටියේ. මං ඒ සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූ උපාසකයෙක් වෙලා හිටියා. මං සතුන් මැරීමෙන් වැළකුණා. ලෝකයෙහි සොරකම කියන දේ මං දුරු කළා. මං මත්වෙන දේවල් පාවිච්චි කරපු කෙනෙක් නොවෙයි. බොරු කියපු කෙනෙකුත් නොවෙයි. මං සතුටු වුණේ මගේ බිරිඳත් එක්ක විතරයි. මම දන්පැන් පූජා කරන්නේ පහන් සිතින්මයි. පිළිවෙලකට මහා දාන මම දීලා තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව පැබලි වැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. තුන්වෙනි නාග විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දිව්‍ය පුත්‍රය මේ දිව්‍යමය වූ ඇත්වාහනය සුදෝ සුදුයි. තූරි වාදන වලින් නැගෙන නාදයෙන් පුද දෙනවා. ඒ හස්තියා පිට නැගලා අහසින් ආපු ඔබ කවුද? දෙවියෙක්ද? ගාන්ධර්වයෙක්ද? එහෙමත් නැත්නම් පුරින්දද කියන ශක්‍රයාද? ඔබ කවුද කියලා අපි දන්නේ නැහැ. අපි ඔබෙන් අහන්නේ ඒක දැනගන්නේ කොහොමද කියලයි. මං ඔබ හිතන විදිහේ දෙවියෙක් නොවෙයි. ගාන්ධර්වයෙකුත් නොවෙයි. පුරින්දද නම් වූ ශක්‍රයාත් නොවෙයි. සුධර්මා කියන නමින් යම් දෙවිවරු කොටසක් ඉන්නවා. මං අන්න එයාලගෙන් එක්කෙනෙක්. සුධර්මා දෙවිනම් වූ ඔබට මං වැඳගෙනයි මේ කාරණේ අහන්නේ. මනුස්ස ලෝකෙදී මොන වගේ කර්මයක් කරලාද ඔබ සුධර්ම කියන දෙවියන් අතර උපන්නේ? කෙනෙක් ඉන්නවා එයා උක්දඬු වලින් ගෙයක් හදලා, තන වලිනුත් ගෙයක් හදලා, රෙදිපිලි වලිනුත් ගෙයක් හදලා පූජා කරගන්නවා නම් මේ ගෙවල් තුනෙන් එකක් දීපු නිසායි සුධර්මා දෙවියන් අතර උපන්නේ. චූල රත විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. ඔබේ අතේ දුන්නක් තියෙනවා. හොඳ මෝරපු අරටුවකින් කළ මේ දුන්න හරි දැඩි. එහි එක් කොනක් පයින් නොබාගෙන ඉන්නේ. කවුද ඔබ? ක්ෂත්‍රියෙක්ද? වෙනත් රාජකුමාරයෙක්ද? එහෙමත් නැත්නම් වනාන්තරයේ ඇවිදගෙන යන වැත්තෙක්ද? ස්වාමීනි, මං වනාන්තරයේ ඇවිදිනවා. මං අස්සක රජුරුවන්ගේ පුතා. පින්වත් භික්ෂුව, ඔබට මගේ නම කියන්නම්. මං ගැන කවුරුත් දන්නේ සුජාත කියලයි. මං මේ මුවන්ව හොයාගෙන යනවා. එහෙමයි මේ වනේ ඇතුළට ආවේ. මං මුවෙක්ව දැක්කේ නෑ. මං මේ නැවතුනේ ඔබව දැකලයි. ඔබ මහා පින්වන්තයෙක්. ඔබේ පැමිණීම යහපත් එකක්මයි. ඔබේ පැමිණීම අයහපත් එකක් නම් නොවේයි. ඔන්න ඔතනින් වතුර අරගෙන ඔබේ පා සෝදා ගන්න. මේ තියෙන්නේ සීතල වතුර. ඔය පැන්ගෙනාවේ කන්ද ගුහාවෙන්. රාජපුත්‍රය ඔයින් පැන් ටිකකුත් වළඳලා මේ ඇතිරිල්ලේ වාඩි වෙන්න. මහා මුනිంద్రයාණනි, ඔබේ වචන හරිම සුන්දරයි. කන් කලුයි. කිසි වරදක් නැහැ. අර්ථවත්, මధుරයි. තේරුමක් ඇතුවමයි ඔබ කතාබස් කරන්නේ. ශ්‍රේෂ්ඨ ඍෂිතුමනි, මේ වනයේහි වාසය කරන්නේ මොන වගේ දෙයකට ඇලුම් කරලද? මං මේ අහන්නේ ඒ ගැනයි. ඔබ වහන්සේගේ වචනය අහලා අර්ථ දැනගෙන ධර්මය දැනගෙන අපි පිළිපදින්න කැමතියි. පින්වත් කුමාරය හැම සත්වයන් කෙරෙහිම අහිංසාව පැතිරීමයි අපේ රුචිකත්වය. ඒ වගේම සොරකම් කරන්නේ නෑ. අශීලාචාර දේ නෑ. මත්පැන් බීමක් නෑ. ඕවායින් වැළකී ඉන්න එක, ධර්මෙහි හැසිරෙන එක, බහුශෘතතාවය ඇති කරගන්න එක කෙලෙහි ගුණ දන්න එක මෙලොවදීම ප්‍රශංසාව ලැබෙන කාරණා. ඇත්තෙන්ම මේවා තමයි ප්‍රශංසා ලැබිය යුතු දේ. රාජපුත්‍රය තව මාස පහකින් මෙපිට ඔබේ මරණය සිද්ධ වෙනවා. ඊට කලින් Tamanව අපාදුකින් මුදවා ගන්න. ඒ මං කොයි ජනපදයටද යන්නේ? මොන වගේ දෙයක්ද කරන්නේ? මොන වගේ පුරුෂකාරයක්ද කරන්නේ? මොන වගේ විද්‍යාවකින්ද මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ? රාජපුත්‍රය කෙනෙක් යම් තැනකට ගිහින් ජරා මරණ වලින් නිදහස් වෙනවා නම් ඒ විදිහේ තැනක්, ඒ විදිහේ විද්‍යාවක්, ඒ විදිහේ පුරුෂකාරයක් දැක ගන්නට නෑ. මහා ධනවත් උදවිය, මහා භෝග ඇති උදවිය, ක්ෂත්‍රීය වූ රජවරු තවත් බොහෝ ධනධාන්‍ය ඇති උදවිය යන ඔය කවුරුත් අජරාමර උදවිය නොවේ. ඉදින් ඔබ අහලා තියෙනවද අන්දක වෙන්හූ පුත්‍ර කියන අය ගැන? එයාලා හරි ශූරයි, වීරයි, වික්‍රමාන්විතව සතුරන්ට පහර දෙනවා. හිරු සඳු වගේ. අන්තිමේදී ඒ උදවියත් ආයුෂ ඉවර වෙලා මැරිලා ගියා. ක්ෂත්‍රීය උදවිය ඉන්නවා බ්‍රාහ්මණවරු ඉන්නවා, වෙළඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා, දැසි දැස්සන් ඉන්නවා. චණ්ඩාල පුක්කුස කුලවල අය ඉන්නවා. තව නොයෙකුත් උදවිය ඉන්නවා. ඔය කවුරුත් ඉපදීමෙන් අජරාමර වෙච්ච උදවිය නොවේ. අට්ටක වාමකාදී ඍෂිවරුන්ගේ පරම්පරාවෙන් ආපු සයවැදෑරුම් වේද මන්ත්‍ර පාඩම් කරන උදවිය ඉන්නවා. අනෙක් උදවියත් ඉන්නවා. ඔය කවුරුත් ඒ ඇති කරගත්තු විද්‍යාවෙන් අජරාමර වෙන්නේ නැහැ. ශාන්ත ඍෂිවරු ඉන්නවා. සීල සංවරයෙන් යුක්තයි. තපස් රකින්නවා. ඒ තපස්වීන් වහන්සේලාත් කාලයාවහම ශරීරය අත්හැර දානවා. වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලා ඉන්නවා. නිවන් මඟ සම්පූර්ණ කරලයි ඉන්නේ. ආශ්‍රව රහිතයි. පින්පව් මේ ජීවිතය තුළම ගෙවා දමලා අන්තිමේදී මේ සිරුර බැහැර කරනවා. මහා මුනිදානනි ඔබ වහන්සේ විසින් ඔය ගාථාවන් ඉතාම හොඳින් වදාලේ. අර්ථවත්. ඒ යහපත් දේශනාව නිසා මට ධර්මය තේරුණා. අනේ ඔබ වහන්සේවත් මට සරණ වනු මැනව. පින්වත් කුමරුනි, ඔබ මාව සරණ යන්න ඕන නෑ. මං සරණ ගියේ ශාක්‍ය පුත්‍ර වූ මහාවීරයාණන් වහන්සේ නමක් ඉන්නවා. අන්න ඒ උත්තමයාණන් වහන්සේව සරණ යන්න. අනේ නිදුකාණන් වහන්ස ඔබගේ ඒ ශාස්තෘන් වහන්සේ වැඩසටින්නේ කොයි ජනපදයේද? වෙන කිසිවක් හා සමාන නොවූ ඒ ජිනයන් වහන්සේව බැහැදක ගන්නට මාත් යනවා. කුමරුනි ඔක්කාක වංශයේහි උපන් ඒ අජානීය පුරුෂෝත්තමයාණන් වහන්සේ වැඩ සිටියේ පෙර දිග ජනපදයේ. උන්වහන්සේ පිරිනිවන් පා වදාලා නිදුකානන් වහන්ස ඔබගේ ඒ ශාස්ත්‍රූ වූ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනසේක් නම් උන්වහන්සේ සමග උතුම් දහම් මැසුර ලබන්ට මන් දහසක් යොදුන් ගෙවාගෙන හරි යනවා. නිදුකානන් වහන්ස ඒ ඔබගේ ශාස්තෘන් වහන්සේ යම්හයකින් පිරිනිවන් පාවදාලසේක්ද. පිරිනිවනට වැඩියා වූ ඒ මහා වීරයාණන් වහන්සේව මං සරණ යනවා. මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. නරදේවයන් වහන්සේගේ ශ්‍රාවක වූ සංඝරත්නයත් සරණ යනවා. මං වහා වහා සතුන් මැරීමෙන් වලකිනවා. ලෝකයෙහි සොරකම් කිරීම මං කරන්නේ නෑ. මත්පැන් බොන්නෙත් නෑ. බොරු කියන්නෙත් නෑ. Tamanගේ බිරිඳ සමග පමණයි මං සතුටු වෙන්නේ. දහසක් රැස් ඇති හිරු මඩල ආකාශයේහි පිළිවෙලකට ගමන් කරන්නේ දිසාවන් බබළුවාගෙනයි. ඔබේ මහා රථයත් අන්න ඒ වාගේ හත් යොදුනක් විශාලත්වයෙන් යුක්තයි. ඒ රථය වටේටම රන් පටිවලින් සරසලා තියෙනවා. එහි වියගස මුල ඉඳන්ම මුතුමැණික් වලින් සරසලා තියෙනවා. ඒ වගේම රන් රිදී වලින් කළ පටවල වයිරෝඩි මැණිකෙන් කරපු සුන්දර රේඛා ලස්සනට මැවිලා තියෙනවා. ඒ රතයේ මුදුනත් වයිරෝඩි මැණිකෙන් කරලා තියෙන්නේ. වියගහ විසිතුරු කරලා තියෙන්නේ රතු මැණික් වලින්. රන් රිදී වලින් කරපු රැහන් පටින් තමයි මේ අශ්වයාත් බැඳලා ඉන්නේ. සිතේ වේගයෙන් ගමන් කරන මොවුන් හරි සුන්දරයි. යසස් ඇති දිව්‍ය පුත්‍රය දහසක් අශ්වයන් යොදපු දිව්‍ය රථයෙහි ඉන්න සක්තෙවිඳු වගේ ඔබත් මේ රන්වන් රථයේ ඉන්නේ. මං මේ මෙතරම් දක්ෂතා ඇති ඔබෙන් අහන්නේ මෙවැනි උදාර වූ සැපසම්පත් ලැබුණේ කොහොමද කියලයි. ස්වාමීනි මං ඉස්සර මනුස්සලෝකෙදී සුජාත කියලා රාජකුමාරයෙක් වෙලා හිටියා. ඔබ වහන්සේ තමයි මා කෙරෙහි අනුකම්පා කරලා මේ සංවර කරවන උතුම් ධර්මයේ පිහිටෙව්වේ. මගේ ආයුෂ පිරිහිලා තිබුණු බව ඔබ වහන්සේ දැනගත්තා. සුජාත මේට පුද පූජා කරන්න ඒක ඔබට යහපත පිණිසමයි හේතු වෙන්නේ කියලා මට ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ලබා දුන්නා. මං ඒ ධාතුන් වහන්සේට සුවඳින් මලින් පූජා පැවැත්වුවා. හරි පිළිවෙලටම මං කළා. මිනිස් ශරීරය අත්හැරියට පස්සේ මං නන්දනවනයෙහි උපන්නා. මේ රම්‍ය වූ නන්දනවනයෙහි නොයෙක් වර්ගයේ කුරුළු කොබෙයන් ඉන්නවා. මං මෙහි දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නැටුම් ගැයුම් වලින් සතුටු වෙවි ඉන්නවා. මහාරත විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දිව්‍ය පුත්‍රය දහසක් අසුන් යොදවලා තියෙන මේ රථය හරිම විචිත්‍රයි සුන්දරයි. ඉතින් මේ රථයේ නැගලා ඔබ උද්‍යාන භූමියට යනකොට භූතපති වූ පුරින්දද වූ සක්දේ බිඳු වගේයි. ඔබේ රථය රත්තරන් වලින් හැදුණු එකක්. ඒ රථය දෙපැත්තේ යට මනාව පිහිටි දෙකොන අතිශයින්ම සුන්දරයි. ඒ රථයෙහි කණු හිටවලා තියෙන්නේ අති ප්‍රවීණයන්ගේ නිර්මාණ වගේ. මේ රථය බබලන්නේ පොහොය දවසේ පුන් සඳ වගේ. මේ රථය ආවරණය කරලා තියෙන්නේ රන්දැල් වලින්. විවිධාකාර මැණික් වර්ගවලින් සරසලා තියෙනවා. මිහිරි ස්වරයෙන් සොඳුරු ഘോഷාවකුත් නැගෙනවා. චාමර සලන අත්වලින් යුතු දෙවිවරුන් නිසා තවත් ලස්සනයි. මෙහි රතනාභිය සිතෙන් මවාපු එකක් වගේ. රතයේ රෝදාතරේ ඇති අරයන්ද මුතු මැණික් වලින් සරසලා තියෙනවා. ඒ රතනාභි සිය ගණනක් සැරසිරි වලින් සරසලා තියෙනවා. මේ රථය ගමන් කරනකොට එළිය විහිදෙන්නේ විදුලි කොටනවා වගේ. මේ රථය හරිම විචිත්‍රයි. දහසක් රැස් ඇති නිම් වලලු තියෙනවා. හරි මිහිරි හඬින් ඇහෙන කිංකිණි දැල් තියෙනවා. පංචාංගික තූර්යනාදය වගේ ය ඇහෙන්නේ. මේ රථයේ මුදුන හරි විචිත්‍රයි. සඳ මඩල වගේ. මැණික් කොබ්බවලා තියෙන්නේ. හැම තිස්සෙම පිරිසිදුයි. සිත් කලුයි ප්‍රභාෂ්වරයි. රන්වන් රේඛාවන්ගෙන් වඩාත් සුන්දර වෙලා තියෙනවා. වෛරෝඩි මැණික්‍රොදක් වගේ අතිශයින්ම සුන්දරයි. මේ අශ්වයොත් සඳ මඩල වැනි මැණික් වලින් සරසලා තියෙන්නේ. හොඳ උස මහත තියෙනවා. හොඳ ජවයකුත් තියෙනවා. හරි විශාලයි. බලවත් මහා ජවයක් තියෙනවා. ඔබේ සිතට අනුකූලවමයි අශ්වයන් ගමන් කරන්නේ. සතර පාදවල වේගයෙන් ගමන් කරන මේ හැම අශ්වයෙක්ම ජවයෙන් සමානයි. ඔබේ සිතට අනුකූලවමයි ගමන් කරන්නේ. මේ රතය උසුලන මෝවුන් හරි මෘදුයි, කීකරුයි. සතුට ඇති කරලා දෙනවා. අජානීය අශ්වයන්. අහසේ ගමන් කරද්දී මේ අශ්වයන් සැරසෙලි සොලවනවා. සීනු හඬින් මිහිරට නත දෙනවා. ඉතා යහපත් ලෙස කරන ලද සැරසිලි වඩ වඩාත් දීප්තිමත් වෙනවා. උන්ගේ ස්වරය මොනතරම් සුන්දර දෙයක් පංචාංගික තූරිනාදය වගේ. රථයේ ශබ්දයයි පලදනාවල ශබ්දයයි අශ්වයින්ගේ කුර ගැටෙන හඬයි අශ්වයින්ගේ හේසරාවයයි කියන මේ සියල්ලෙන්ම නැගෙන ഘോഷාව දෙවියන්ගේ ഘോഷාව සමග එකතු වෙනකොට දිව්‍ය ගාන්ධර්වයන් විචිත්‍ර වූ තූර්යනාද පවත්වනවා වගේ ඊටා මිහිරට ඇහෙනවා. ඒ රතයේ ඉන්නවා දිව්‍ය අප්සරාවන්. ඔවුන්ගේ ඇස් මුව පැටවුන්ගේ වගේ අඩවන් වෙලා තියෙන්නේ. දිගු ඇස් පිහාටු තියෙනවා. සිනහ මූණු තියෙනවා, සොඳුරු කතා බහ තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු දැල්වලින් සිරුර වහගෙන ඉන්නේ. ගාන්ධර්වයන්ගෙන් අග්‍ර දෙවියන්ගෙන් ඔවුන් හැම තිස්සෙම පිදුම් ලබනවා. ඒ දිව්‍ය අප්සරාවන් සිත් තලවන රතු පාට, රන්වන් පාට වස්ත්‍රවලින් සැරසලා ඉන්නවා. විශාල net යුග තියෙනවා. සොඳුරු රත්පැහැයෙන් සැරසුණු net යුග තියෙනවා. සොඳුරු උපතක් ලබා දෙන සොඳුරු සිරුරු ඇතිව රතයේ ඉන්න ඒ සුරාංගනන් දිව්‍ය කුමාරයාට වැඳගෙන ඉන්නවා. ඒ දිව්‍ය අප්සරාවන් රන්වන්නාභරණ පැළඳගෙන ඉන්නවා. දිවසලු දරාගෙන ඉන්නවා. සිහින් ඉඟ තියෙනවා. ස්තුල නැති, කෘෂ නැති වටොර තියෙනවා. පියයුරු තියෙනවා. දිගුවට ඇඟිලි තියෙනවා. සියුම් දැක්මෙන් යුක්තයි. රතයේ ඉන්න ඒ සුරාංගනන් දිව්‍ය කුමාරයාට වැඳගෙන ඉන්නවා. ඒ දිව්‍ය අප්සරාවන්ට ලස්සන කෙස් කලබක් තියෙනවා. ලස්සනට බෙදලා පීරලා තියෙනවා. රන් කෙඳි වලින් සරසලා තියෙනවා. ප්‍රභාෂ්වරයි. ඔබ හිතන හිතන පිළිවෙලටයි ඔබ කැමති පරිදි ඔවුන් සිටින්නේ. රතයේ ඉන්න ඒ සුරාංගනන් දිව්‍ය කුමාරයාට වැඳගෙන ඉන්නවා. ඒ දිව්‍ය අප්සරාවන් නෙළුම් මහනෙල් මලින් සැරසලා ඉන්නවා. දිව්‍ය සඳුන් තවරාගෙන ඉන්නවා. ඔවුන් අලංකාරයි. ඔබ හිතන හිතන පිළිවෙලටයි ඔබ කැමති පරිදි ඔවුන් සිටින්නේ. රතයේ ඉන්න ඒ සුරාංගනන් දිව්‍ය කුමාරයාට වැඳගෙන ඉන්නවා. ඒ මල් දරන දිව්‍ය අප්සරාවන් නෙළුම් මහනෙල් මලින් සැරසලා ඉන්නවා. දිව්‍ය සඳුන් තවරාගෙන ඉන්නවා. ඔවුන් අලංකාරයි. ඔබ හිතන හිතන පිළිවෙලටයි ඔබ කැමති පරිදි ඔවුන් සිටින්නේ. රතයේ ඉන්න ඒ සුරාංගනන් දිව්‍ය කුමාරයාට වැඳගෙන ඉන්නවා. ඔවුන්ගේ ගෙලෙහි ලස්සන පළඳනා තියෙනවා. අත්පාවලත් හිසේත් ලස්සන පළඳනා තියෙනවා. සරත් කාලයේ හිරුමඩල උදා වුණහම දස දිසාවම බබලනවා වගේ ඔවුන් බබලන්නේ. මද සුළඟින් ඔවුන්ගේ අත්වල මල් සෙලවෙනවා. පළඳනාත් සෙලවෙනවා. එතකොට එයින් නැගෙන්නේ සියලු ප්‍රවීණ ගාන්ධර්වයන් හට හුරුපුරුදු වූ නාද වැනි ඊතා කන්කලු සොඳුරු නාදයන්. දිව්‍ය පුත්‍රය ඒ උද්‍යානයෙහි දෙපස රතහඬ ඇහෙනවා. කුංචනාදය ඇහෙනවා. කුරුළුනාදය ඇහෙනවා. එයින් දෙවිවරු ප්‍රමුදිත වෙනවා. නෙළුම්පත් නැමැති අත් ගැටෙනකොට වීණාවකින් වගේ මිහිරි නාදය ඇහෙනවා. මේ වීණාවල් වල බොහෝ කන්කලු මිහිරි හඬ ඇහෙනකොට ඊතා සුන්දර විලසට හෘදයාංගම නාදයන් ඇහෙනකොට දිව්‍ය අප්සරාවන් ඊතා හොඳින් පුහුණු වෙලා නෙළුම් මල් උඩ කර කැවි කැවි නටනවා මේ සින්දු කීමත් වාදනයත් නැටුම් නැටීමත් යන දේවල් එකට එකතු වුණාම මේ රතයේ ඉන්න ඇතැම් දිව්‍ය අප්සරාවන් නටනවා මේ රතයේ ඉන්න උතුම් දිව්‍ය අප්සරාවන් දෙපැත්තේ ඉඳගෙන බබලන්න පටන් ගන්නවා. ඒ දිව්‍ය පුත්‍රයා තූරි වාදන වලින් සන්තෝෂ වෙනවා. ශක්‍රයා වගේ අන්‍යයන්ගෙන් පිදුම් ලබනවා. මේ වීණානාදයන් බොහෝ සෙයින් වැයෙනකොට හෘදයාංගම වූ මිහිරි නාදයට සතුට උපදිනවා. ඔබ ඉස්සර මනුස්ස ලෝකෙදී මොන වගේ පුණ්‍ය කර්මයක්ද කළේ? මොන විදියෙ සිල්ද රැක්කේ? මොන විදියෙ ධම්මචාරී ජීවිතයක්ද ගත කළේ? මොන වගේ වෘතයක්ද කැමති වුණේ? ඔබ කලින් ජීවිතයක කරපු පොඩි පහේ පිනක් නම් වෙන්න බෑ. රැකගත්තු පොඩි සීලයක් නම් වෙන්න බෑ. ඔබේ 이르දියානුභාවය අති විශාලයි. අනිත් දෙවිවරුන්ව ඔබේ ආලෝකයෙන් යටපත් වෙනවා. ඔබේ මේ පුණ්‍ය විපාකය දානයෙන් ලැබුණු එකක්ද? එහෙමත් නැත්නම් සීලයෙන් ලැබුණු එකක්ද? එහෙමත් නැත්නම් වෙනත් වැඳුම් පිදුම් වලින් ලැබුණු එකක්ද? මේ අහන කරුණට පිළිතුරු දෙනු මැනව. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒ අග්‍ර පුද්ගල වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නරෝත්තමයන් වහන්සේ නමක්. ඉඳුරන් ජයගෙනයි ඉන්නේ. කෙලෙස් නෑ. දේවාති දේවයි. සුන්දර පුණ්‍ය ලක්ෂණයන්ගෙන් යුක්තයි. දෙවි මිනිසුන් හට අමෘත ద్వාරය විවෘත කරලයි තියෙන්නේ. මං උන්වහන්සේව දැකගත්තා. සසරෙන් එතරට වැඩි උන්වහන්සේ හස්තිරාජයෙක් වගේ. තනි රත්තරණින් කරපු රූපයක් වගේ. උන්වහන්සේව දැකබලාගත්තු ගමන් වහ වහා මං සිත පිරිසිදු කරගත්තා. සුභාසිත දජය වූ ඒ බුදුරජාණන් වහන්සේව දැකගත්තට පස්සේ කිසිවකට නොඇලෙන උන්වහන්සේට මං මගේ නිවසේ මල් අතුරල දන්පැන් පූජා කරගත්තා. ඊතා පිරිසිදුවට ප්‍රනීත විදිහටයි ඒ රසවත් ආහාර පාන පිළිගැන්වූයේ. ඒ වගේම සිවුරුත් පූජා කරගත්තා. ඒ නරොත්තමයාණන් වහන්සේට මං දන්පැන් වලින්, සිවුරෙන්, රසවත් කැවිලි පෙවිලි වලින් හොඳින් පූජා සත්කාර කළා. දැන් ඒ මං දෙව්ලොවක් දෙව්ලොවක් පාසා යනවා. සුදස්සන දිව්‍යපුරයේ මං දැන් ඇලී වසන්නේ. ඔන්න ඔය විදියට මං ඊටම නිර්වුල්ව දන් දීමට කලින් දන් දෙන විට දන් දුන්නට පසු කියන මේ තුන් අවස්ථාවේම ස්ථිත පහදවාගෙන තමයි දානමාන කළේ. ඊට පස්සේ මං මේ මිනිස් සිරුර අත්හැරියා. දැන් මේ දිව්‍යපුරයෙහි මං ඇලී වසන්නේ ශක්තිවිඳු වගේ. මුනිවරයා නැනි, ඊතා උසස් වූ ආයු, වර්ණ, සැප, බල යන මේවා ලබන්න කවුරු හරි කැමතිනම් නොවැළුණු සිත් ඇති බුදුරජාණන් වහන්සේ උදෙසාමයි ඊතා හොඳින් පිළියෙල කරපු බොහෝ දන්පැන් පූජා කරගත යුත්තේ. මේ ලෝකයේවත් වෙන ලෝකයකවත් බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්වත් සමාන කෙනෙක්වත් නෑ. උන්වහන්සේ දන්පැන් පූජා ලැබීමට සුදුසු උතුමන් අතර අතිශයින්ම සුදුසු උත්තමයයි. පින් කැමති උදවියට ඒ තුලින් මහත් ඵල ලබා ගන්න පුළුවනි. පස්වෙනි මහරත වර්ගය නිමාවිය. එහි පිළිවෙල උද්දානයයි. මණ්ඩුක විමාන වස්තුව රේවතී චත්තමානවක කක්කට ద్వාරපාලක කරණීය විමාන වස්තු දෙක සුචි විමාන වස්තු දෙක නාග විමාන වස්තු තුන රත විමාන වස්තු දෙක කියන මේ පුරුෂ විමාන වස්තු වෙනුයි ප්‍රථම වර්ගය කියන්නේ තුන්වෙනි බණවරයි පායාසි වර්ගය අගාරීය විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පායාසි වර්ගය උයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ චිත්‍රලතා වනය තියෙන්නේ උතුම් තවතිසා දෙවියන් අතරයි. ඔබේ මේ විමානයත් අන්න ඒ චිත්‍රලතා වනය වගේ පබලනවා. ඔබේ විමානය අහසෙහි බබලමින් තියෙනවා. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි ඒ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. ස්වාමීනි, මමත් මගේ බිරිඳත් මනුස්ස ලෝකෙදී ගිහි ජීවිතය ගත කළේ පෑන් පොකුණක් තියෙනවා වගේ. ආර්ය සංඥා විශේෂෙහි සිත පහදවාගෙන බොහොම පිළිවෙලට අපි මහා දන්පැන් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. දෙවැනි අගාරීය විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා උයන් අතරින් ශ්‍රේෂ්ඨ වූ චිත්‍රලතා වනය තියෙන්නේ උතුම් තවතිසා දෙවියන් අතරේ. ඔබේ මේ විමානයත් අන්න ඒ චිත්‍රලතා වනය වගේ බබලනවා. ඔබේ ඒ විමානය අහසෙහි බබලමින් තියෙනවා. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි ඔබ දැන් පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. ස්වාමීනි, මමත් මගේ බිරිඳත් මනුස්ස ලෝකෙදී ගිහි ජීවිතය ගත කළේ පෑන් පොකුණක් තියෙනවා වගේ. ආර්ය සංඥා විශේෂෙහි සිත පහදවාගෙන බොහොම පිළිවෙලට අපි මහා දන්පැන් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. ඵලදායිකා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. මේ විමානය හරි උසයි. මැණික් වලින් කරපු කණු තියෙනවා. යොදුන් දහසයක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත් කළුයි සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා, අනුභව කරනවා. දිව්‍ය බීනාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. ඔය විමානයේ ඉන්න දිව්‍යාප්සරාවන් සූසැට කලාවන් හොඳට පුහුණු වෙලා ඉන්නේ. ඒ උදාර දිව්‍ය කන්‍යාවන් නටනවා, ගයනවා, සතුටු වෙනවා. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ අහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මහා මුනිතුමනි, ඍජු සිත් ඇති, පහන් සිත් ඇති ඒ ආර්ය සංඝරත්නයට පළතුරු පූජා කරගත්තොත්, ඒ පුද්ගලයා මහා පුණ්‍යඵලයක් ලබා ගන්නවා. ඒ පුද්ගලයා දෙව්ලොව ඉපදිලා තව්තිසාවේ සතුටු වෙනවා. බොහෝ පුණ්‍යඵල අනුභව කරනවා. මුනිදුනි මාත් ඒ විදිහෙම පළතුරු හතරක් පූජා කරගත්තා. ඒ නිසා මිනිස් ලෝකේ සැප පතනවනම් දෙව්ලොව සැප පතනවනම් එයා කළ යුත්තේ නිතර නිතර පළතුරු පූජා කරන එකමයි. ඒකමයි සුදුසු. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. පළමු උපස්සයදායක විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දිව්‍ය පුත්‍රය බලාකුළු නැති ආකාශයේ දිලිසෙමින් යන පුන් සඳක් වගේ ඔබේ විමානයත් ආකාශයේ බැබලෙමින් තියෙනවා. මහානුභාවය ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. ස්වාමීනි, මමත් මගේ බිරිඳත් මනුස්ස ලෝකෙදී රහතන් වහන්සේ නමකට සෙනසුණක් පූජා කරගත්තා. ආර්ය සංඥා විශේෂෙහි සිත පහදවාගෙන බොහොම පිළිවෙලට අපි මහා දන්පැන් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. දෙවැනි උපස්සයදායක විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දිව්‍ය පුත්‍රය වලාකුළු නැති ආකාශයේ දිලිසෙමින් යන හිරු මඩලක් වගේ ඔබේ විමානයත් ආකාශයේ බැබලෙමින් තියෙනවා. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය දිව්‍ය අධිපති බවටයි දැන් ඔබපත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. ස්වාමීනි මමත් මගේ බිරිඳත් මනුස්ස ලෝකෙදී රහතන් වහන්සේ නමකට සෙනසුනක් පූජා කරගත්තා. ආර්ය සංඝයා විශේෂෙහි සිත පහදවාගෙන බොහොම පිළිවෙලට අපි මහා දන්පැන් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. භික්ඛදායක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මේ විමානය හරි උසයි. මැණික් වලින් කරපු කණු තියෙනවා. යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත් කලුයි සුන්දරයි. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම පබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ඉස්සර මනුස්ස ලෝකෙදී මිනිසෙක් වෙලා හිටියේ. මං දැක්කා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ අධික පිපාසයෙන් කලන්ත හැදිලයි හිටියේ. ඉතින් මං උන්වහන්සේට දානේ හදලා පූජා කරගත්තා. මං උන්වහන්සේව ආහාරපාන සහිත බවට පත් කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. යවපාලක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. මේ විමානය හරි උසයි. මැණික් වලින් කරපු කණු තියෙනවා. යොදුන් දහසයක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත්කලුයි සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. ඔය විමානයේ ඉන්න දිව්‍ය අප්සරාවන් සූසැට කලාවන් හොඳට පුහුණු වෙලයි ඉන්නේ. ඒ උදාර දිව්‍ය කන්‍යාවන් නටනවා, ගයනවා, සතුටු වෙනවා. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබපත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ අහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං මනුස්ස ලෝකේ ඉන්න කාලේ යවකෙතක් පාලනය කරපු කෙනෙක්. මං නොකැලඹුණු සිත් ඇති හරි ප්‍රසන්න වූ රහතන් වහන්සේ නමක් දැක්කා. මං උන්වහන්සේට මගේ දෑතින්ම පිට්ටුවක් පූජා කරගත්තා. ඒ පූජාවෙන් ලැබුණු පිණින් තමයි මේ නන්දන වනයේ මන් දැන් සතුටු වෙන්නේ. ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මම කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. පළමු කුණ්ඩලී විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ හරි ලස්සනයි. දිව්‍ය මල් දරාගෙන ඉන්නවා. ලස්සන දිවසලු දරාගෙන ඉන්නවා. බොහොම හැඩට කෙස් රැවුල් කපලා තියෙනවා. කන්වලත් ලස්සන ආභරණ පැළඳගෙන අත්වලත් ලස්සන ආභරණ පැළඳගෙන යසස් ඇතිව ඉන්න ඔබ ඔය දිව්‍ය විමානයේ ඉන්නකොට සඳක් වගේ බබලනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. ඔය විමානයේ ඉන්න දිව්‍යාප්සරාවන් සූසැට කලාවෙන් හොඳට පුහුණු වෙලයි ඉන්නේ. ඒ උදාර දිව්‍ය කන්‍යාවන් නටනවා, ගයනවා, සතුටු වෙනවා. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං මනුස්ස ලෝකේ මනුස්සයෙක් වෙලා හිටියා. මං දැක්කා සිල්වත් ශ්‍රමණයන් වහන්සේලා. උන්වහන්සේලා විද්‍යාචරණ සම්පන්නයි. යසසින් යුක්තයි. බහුශ්‍රුතයි. තණ්හාව ක්ෂය කරලයි ඉන්නේ. ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවාගෙනයි හිටියේ. මං බොහෝම පිළිවෙලට දන්පැන් හදලා මහා දන් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැමදිසාවම බබලනවා. දෙවැනි කුණ්ඩලී විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ හරි ලස්සනයි. දිව්‍ය මල් දරාගෙන ඉන්නවා. ලස්සන දිවසලු දරාගෙන ඉන්නවා. බොහොම හැඩට කෙස් රැවුල් කපලා තියෙනවා. කන්වලත් ලස්සන ආභරණ පැළඳගෙන අත්වලත් ලස්සන ආභරණ පැළඳගෙන යසස් ඇතිව ඉන්න ඔබ ඔය දිව්‍ය විමානේ ඉන්නකොට සඳක් වගේ බබලනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. ඔය විමානයේ ඉන්න දිව්‍ය අප්සරාවන් සූසැට කලාවන් හොඳට පුහුණු වෙලා ඉන්නේ. ඒ උදාර දිව්‍ය කන්‍යාවන් නටනවා, ගයනවා, සතුටු වෙනවා. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ අහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං මනුස්ස ලෝකයේ මනුස්සයෙක් වෙලා හිටියා. මං දැක්කා යහපත් ගති පැවතුම් ඇති ශ්‍රමණයන් වහන්සේලා. උන්වහන්සේලා විද්‍යාචරණ සම්පන්නයි. යසසින් යුක්තයි. බහුශ්‍රතයි. තණ්හාව ක්ෂය කරලා ඉන්නේ. ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවාගෙනයි හිටියේ. මං බොහෝම පිළිවෙලට දන්පැන් හදලා මහා දන් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. උත්තර විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දිව්‍ය පුත්‍රය සක්තේව් රජුගේ සුධර්මා කියලා දිව්‍ය ශාලාවක් තියෙනවා අන්න එතන තමයි දිව්‍ය සමූහය සමගින් රැස් වෙන්නේ ඕපේ විමානයත් අන්න ඒ වගේ ලස්සනයි ආකාසයේ බැබලෙමින් තිබෙනවා. මහානුභාව ඇති දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං මනුස්ස ලෝකයේ මිනිසෙක් වෙලා හිටියේ. පායාසි රජුරුවන්ගේ සේවක තරුණයෙක්. මට ධනයක් ලැබුණා. ඒකෙන් තමයි මං දන් දුන්නේ. සිල්වතුන් වහන්සේලාව මට හරි ප්‍රියයි. ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවාගෙනයි සිටියේ. මං බොහෝම පිළිවෙලට දන්පැන් හදලා මහා දන් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. හයවෙනි පායාසි වර්ගය නිමාවිය. එහි පිළිවෙල උද්දානයයි. අගාරික විමාන වස්තු දෙක, ඵලදායක උපස්සය විමාන වස්තු දෙක භික්ඛදායක යවපාලක කුණ්ඩලී විමාන වස්තු දෙක පායාසී විමාන වස්තුව යන මෙයිනුයි පුරුෂ විමාන පිළිබඳව දෙවැනි වර්ගය කියන්නේ සුනික්කිත වර්ගය චිත්තලතා විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. උයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ චිත්‍රරතා වනය තියෙන්නේ උතුම් තෞතිසා දෙවියන් අතරයි. ඔබේ මේ විමානයත් අන්න ඒ චිත්‍රලතා වනය වගේ බබලනවා. ඔබේ විමානය අහසෙහි බබලමින් තියෙනවා. මහානුභාව ඇති දිව්‍ය පුත්‍රය දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං මනුස්ස ලෝකේ මිනිසෙක් වෙලා හිටියේ. මං හරි දුප්පත්. අසරණයි. දීනයි. කුලී වැඩ කරන කෙනෙක් වෙලා හිටියේ. මගේ මව්පියන් හොඳටම වයසට ගිහින් දුර්වල වෙලා ඉන්නකොට මං උපස්ථාන කළා. ඒ වගේම සිල්වතුන් වහන්සේලාව මට හරි ප්‍රියයි. ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවාගෙනයි හිටියේ. මං බොහෝම පිළිවෙලට දන් පැන් හදලා මහා දන් පූජා කළා. ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැමදිසාවම බබලනවා. නන්දන විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා උයන් අතුරින් ශ්‍රේෂ්ඨ වූ නන්දන වනයත් චිත්‍රලතා වනයත් තියෙන්නේ උතුම් තෞතිසා දෙවියන් අතරයි ඔබේ මේ විමානයත් අන්න ඒ වගේ බබලනවා ඔබේ ඒ විමානය අහසෙහි බබලමින් තියෙනවා. මහානුභාව ඇති දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං මනුස්ස ලෝකේ මිනිසෙක් වෙලා හිටියේ. මං හරි දුප්පත්. අසරණයි. දීනයි. කුලී වැඩ කරන කෙනෙක් වෙලා හිටියේ. මගේ මව්පියන් හොඳටම වයසට ගිහින් දුර්වල වෙලා ඉන්නකොට මං උපස්ථාන කළා. ඒ වගේම සිල්වතුන් වහන්සේලාව මට හරි ප්‍රියයි. ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවාගෙනයි හිටියේ. මං බොහෝම පිළිවෙලට දන් පැන් හදලා මහා දන් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මනිතූන විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා මේ විමානය හරි උසයි මැණික් වලින් කරපු කණු තියෙනවා යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා උස්මුදුන් නැති ගෙවල් හත්සියයක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත් කලුයි. සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා, අනුභව කරනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන් අබරණ වලින් සැරසිලා දිව්‍යාප්සරා වන්නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබපත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කරගත්තේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ අහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං මිනිස් ලෝකේ මිනිසෙක් වෙලා හිටියේ. වනගත මාවතක මං සක්මන් බලුවක් හැදුවා. ආරාමයක් හැදුවා. රුක් රෝපණය කළා. ඒ වගේම සිල්වතුන් වහන්සේලාව මට හරි ප්‍රියයි. ඉතින් මං උන්වහන්සේලා ගැන සිත පහදවාගෙනයි හිටියේ. මං බොහෝම පිළිවෙලට දන්පැන් හදලා මහා දන් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහා අනුභව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. සුවන්න විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දිව්‍ය පුත්‍රය හැම පැත්තෙන්ම ප්‍රභාෂ්වර වූ ඔබේ විමානය පිහිටලා තියෙන්නේ රත්තරන් පර්වතයකයි ඒ විමානය වටා රන්වන් දැලුත් රන් කිංකිනි දැලුත් එල්ලා තිබෙනවා. ලස්සනට කරපු අටපට්ටම් කණු තිබෙනවා. ඒ හැම කණුවක්ම වෛරෝඩි මැණික් වලින් කරලා තියෙන්නේ. ඒ එක එකක් පාසා නිමවලා තියෙන්නේ සප්තරත්නයෙන්. වෛරෝඩි, රත්තරන්, පලිඟු, රිදී, මැසිරිගල්, මුතු, රතු මැණික්, ආදියෙන් තමයි. ඒ විමාන භූමිය සිත්කලු විදිහට ලස්සනට හදලා තියෙන්නේ. ඒ විමානයේ දූවිලි නැහැ. රන්වන් පරාල වලින් තමයි ඒ කැණි මඩල දරාගෙන ඉන්නේ. හතර දිසාවෙන් පඩිපෙළවල් හතරක් තියෙනවා. නානා මැණික් වලින් හැදුණු අභ්‍යන්තර ශාලා වලින් රැස් විහිදෙන්නේ හිරු මඩල වගේ. ඒ විමානයේ හතර දිශාවට බෙදපු ප්‍රධාන වේදිකා හතරක් තියෙනවා. හාත්පස බබලමින් තමයි ඒ වේදිකා තියෙන්නේ. අන්න ඒ උතුම් විමානය තමයි ඔය දිව්‍ය පුත්‍රයා ඉන්නේ. හිරූදා වෙද්දී ලස්සනට බබලනවා වගේ ඔබත් අතිශයින්ම බබලනවා. ඔබේ මේ පුණ්‍ය විපාකය දානයෙන් ලැබුණු එකක්ද? එහෙමත් නැත්නම් සීලයෙන් ලැබුණු එකක්ද? එහෙමත් නැත්තම් වෙනත් වැඳුම් පෙදුම් වලින් ලැබුණු එකක්ද? මේ අහන කරුණට පිළිතුරු දෙනු මැනව. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ඒ කාලේ අන්දකවින්ද රටේ හිටියේ. ඉතින් මම සූරියබන්දු වූ ශාස්ත්‍රෝ වූ බුදුරජාණන් වහන්සේට විහාරයක් කෙරෙව්වේ සිත පහදවාගෙන මගේ අතින්මයි. මං එහිදී ශාස්තෘන් වහන්සේට සුවඳ වර්ගද මල්ද වටිනා සුවඳ විලවුන්ද විහාරයක්ද පූජා කළේ ගොඩාක් පැහැදුණු සිතින්මයි. මට දැන් මේ පුණ්‍ය විපාකය ලැබුණා. නන්දනවනයෙහි මන් දැන් සියලු දෙනා අතර ප්‍රධානයි. මේ රම්‍ය වූ නන්දනවනයේ නොයෙක් කුරුළු කොබෙයන් පිරිවරාගෙනයි මං ඉන්නේ. දිව්‍යාප්සරාවන් පිරිවරාගෙන නැටුම් ගැයුම් වලින් මං සතුටු වෙනවා. අම්බ විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. මේ විමානය හරි උසයි. මැණික් වලින් කරපු කණු තියෙනවා. යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා. වෛරෝඩි මැණිකෙන් කරපු කණු තියෙනවා. සිත් කලුයි සුන්දරයි. ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන් අබරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැපසම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබපත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒ කාලේ ඉර සැරට පායනවා. පායන කාලේ අන්තිම මාසේ. අනුන්ට බැලමෙහෙ කරන පුද්ගලයෙක් හිටියා. ඔහු අඹවනයකට වතුර දැම්මා. එතකොට ඒ දිසාවෙන් වැඩියා ඉතා ප්‍රසිද්ධ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ. කායික වශයෙන් කලන්ත ස්වභාවයක් පෙනුණා. නමුත් මානසිකව කලන්ත තිබුණේ නෑ. අඹ වනයට වතුර දදා හිටපු මං ඒ වනයට වඩින උන්වහන්සේව දැක්කා. ස්වාමීනි මං ඔබ වහන්සේව පැන් සනහනවා නම් ඒක මට සැපයට හේතු වේවි කියලා මං කිව්වා. එතකොට උන්වහන්සේ මා කෙරෙහි අනුකම්පා කළා. පාසියුරු පැත්තකින් තැබුවා. අඳනය විතරක් ඇඳගෙන රුක්මුල් සෙවනක වාඩි වුණා. මං එතකොට සිත පහදවා ගත්තා. රුක්සෙවනෙහි අඳනය පිටින් වැඩසිටිය උන්වහන්සේව පිරිසිදු ජලයෙන් නැහැව්වා. අඹගහටත් මං වතුර ඉස්සා. ශ්‍රමණයන් වහන්සේවද පැන් පහසු කෙරෙව්වා. මං රැස් කරගත්තේ නම් සුළු පටු පිනක් නොවේ. ඒ ප්‍රීතිය මගේ කය පුරාම පැතිරිලා ගියා. මං ඒ මනුස්ස ජීවිතයේදී කරගත්තේ ඔය පින්කම විතරයි. මිනිස් දිරුර අත්හැරියට පස්සේ මං උපන්නේ මේ නන්දන උයනේ. මේ රම්‍ය වූ නන්දන වනයේ නොයෙක් කුරුළු කොබෙයන් පිරිවරාගෙනයි මං ඉන්නේ. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නැටුම් ගැයුම් වලින් මං සතුටු වෙනවා. ගෝපාල විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා මහා මොග්ගල්ලානයන් වහන්සේ දෙවියකුව දැක්කා. දැකලා මෙහෙම අසවදාලා. බොහෝ කල පවතින උස් වූ දිව්‍ය විමානයකයි ඔබ ඉන්නේ. අත්තාබරණ ලස්සනට පැළඳගෙන ඉන්නවා. යසස් තියෙනවා. ඔබ දිව්‍ය විමානයේහි බබලන්නේ පුන්සඳ වගේ. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ හරි ලස්සනයි. දිව්‍ය මල්මාලා දරාගෙන ඉන්නවා. ලස්සන දිවසරු දරාගෙන ඉන්නවා. බොහොම හැඩට කෙස් රැවුල් කපලා තියෙනවා. කන්වලත් ලස්සන ආභරණ පැළඳගෙන අත්වලත් ලස්සන ආභරණ පැළඳගෙන යසස් ඇතිව ඉන්න ඔබ ඔය දිව්‍ය විමානයේ ඉන්නකොට සඳක් වගේ බැබලෙනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. ඔය විමානයේ ඉන්න දිව්‍යාප්සරාවන් සූසැට කලාවන් හොඳට පුහුණු වෙලා ඉන්නේ. ඒ උදාර දිව්‍ය කන්‍යාවන් නටනවා, ගයනවා, සතුටු වෙනවා. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? අනුභව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ඉස්සර මිනිස් ලොව මිනිසෙක් වෙලා හිටියා. මං කලේ අනුන්ගේ ගව දෙනුන් එක් රැස් කරලා ආරක්ෂා කරන එක. එදා ශ්‍රමණයන් වහන්සේ නමක් මං ළඟට වැඩියා. ගබයොත් මෑකෙත කන්ට ගියා. ස්වාමීනි මට දැන් වැඩ දෙකක් තියෙනවා. දෙකම කරන්ට ඕන. ඉතින් ස්වාමීනි මන් නුවනින් කල්පනා කරනකොට මේ අදහස ඇති වුණා. ස්වාමීනි මේක මං පූජා කළා කියලා රෙද්දෙන් ඔතාගෙන හිටිය පිට්ටුව අත්හැරියා. මේ ගවරැල අනුන්ගේ ධනය වන මෑකෙත කන්ට ඉස්සර වෙලා මං ඒ මෑකෙතට දුවගෙන ආවා. මං එහෙම වේගයෙන් යනකොට මහා විෂ ඇති දරුණු සර්පයෙක් මගේ කකුලට දෂ්ට කළා. එතකොට මං ඒ ස්වර්ප විෂ නිසා අධික දුකෙන් පෙලෙන්න වුණා. ඒ ස්වාමීන් වහන්සේත් මා කෙරෙහි අනුකම්පා කරලා ඒ රෙදි කඩ බැහැර කරලා පිට්ටුව වැළඳුවා. මං කලුරිය කරලා ඒ මිනිස් බවින් චුත වෙලා දෙවියෙක් වුණා. මට කරගන්න ලැබුණේ ඒ පින විතරයි. ස්වාමීනි ඔබ වහන්සේ මට ගොඩාක් අනුකම්පා කරපු නිසායි මං මේ ඒ පින්කමින් සැප විඳින්නේ. මං කෙලෙහි ගුණ දන්න නිසා ඔබ වහන්සේට වන්දනා කරනවා. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ ලෝකයෙහි ඔබ වහන්සේ තරම් අනුකම්පා කරන වෙන මුනිවරයෙක් නම් නෑ. ස්වාමීනි ඔබ වහන්සේ ගොඩාක්ම සානුකම්පිතයි. මං කෙලිහි ගුණ දන්න නිසා ඔබ වහන්සේට වන්දනා කරනවා. මේ ලෝකෙවත් වෙනත් ලෝකයකවත් ඔබ වහන්සේ තරම් අනුකම්පා කරන වෙන මුනිවරයෙක් නම් නෑ. ස්වාමීනි ඔබ වහන්සේ ගොඩාක්ම සානුකම්පිතයි. මං කෙලිහි ගුණ දන්න නිසා ඔබ වහන්සේට වන්දනා කරනවා. කන්තක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා තාරුකාවන්ට අධිපති වෙලා සස ලකුණ ඇතිව ඉන්න සඳක් වගේ පුර පසළොස්වක දවසට නැකත් අරු පිරිවරාගෙන බබලන සඳක් වගේ හාත්පස ගමන් කරන්නේ ඒ විදිහටයි. මේ දිව්‍යපුරයේ තිබෙන දිව්‍ය විමානයත් ඒ වගේ තමයි. උදා හිරු වගේ ඒ දිව්‍ය වර්ණයෙන් අතිශයින්ම බබලනවා. වෛරෝඩි, රත්රන්, පලිඟු, රිදී, මැසිරිගල්, මුතු, මැණික් ආදියෙන් තමයි. මේ විමාන භූමිය විචිත්‍ර වෙලා තියෙන්නේ. වෛරෝඩි මැණික් තමයි බිමට අතුරලා තියෙන්නේ. ඒ රම්‍ය වූ කූටාගාර හරි සුන්දරයි. ඔබේ දිව්‍ය ප්‍රාසාදය නම් හරි අගේට මැවුණ එකක්. ඔබේ පොකුණ හරිම රමණීයයි. දිව්‍ය මාලුන් ගැවසිලා ඉන්නවා. වතුර ටික හරිම අගෙයි. හරි පැහැදිලි. රන් වැලි තමයි යට තියෙන්නේ. ඒ පොකුණේ ලස්සන ලස්සන නෙළුම් පිපෙනවා. හැමතැනම සුදු නෙළුම් පිපිලා තියෙනවා. සීනිඳු සුළඟ හමාගෙන යද්දී හරිම සුවඳයි. ඔබේ පොකුණ දෙපැත්තේ අපූර්වට මැවිලා තියෙනවා වන ලැහැබක්. ඒ ගස්වල ලස්සන මලුත් තියෙනවා. පළතුරුත් තියෙනවා. ඒ ආසනයේ පාද රත්තරනින් නිම වෙලා තියෙන්නේ. හරි මොලොක්. දිවසලුවලින් සැරසලා තියෙන්නේ. සක්දෙව් රජු වගේ ඔබෙහි ඉන්නකොට දිව්‍ය අප්සරාව පැමිණෙනවා. සියලු ආභරණවලින් සැරසිලා නානා මල්මාලාවලින් විභූෂිත වෙලා ඉන්න දිව්‍ය අප්සරාවන් මහා 이르දිමත් ඔබව සතුටු කරනවා. ඔබ සතුටු වෙන්නේ දේවාධිපති කෙනෙක් වගේ. බෙරහඬ ඇහෙනවා, සක් පිඹිනවා, මෘදංග වාදනය කරනවා. වීණා වයනවා, පනා බෙරහඬ ඇහෙනවා. නැටුම් ගැයුම් වලින් සුන්දර වුණු දෙව්ලොවටයි ඔබ ඇලී වෙසෙන්නේ. විවිධාකාර දිව්‍ය රූප, දිව්‍ය ශබ්ද, ඒ වගේම දිව්‍ය රස, දිව්‍ය සුවඳ, ඒ වගේම මනෝරම්‍ය වූ දිව්‍යමය පහසත් ඔබට තියෙනවා. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ ඒ උතුම් දිව්‍ය විමානයෙහි මහා ප්‍රභාවකින් බබලනවා. ඔබ වර්ණයෙන් අතිශයින්ම බබලන්නේ උදාහිරු මඩලක් වගේ. ඔබේ මේ පුණ්‍ය විපාකය දානයෙන් ලැබුණ එකක්ද? එහෙමත් නැත්නම් සීලයෙන් ලැබුණ එකක්ද? එහෙමත් නැත්නම් වෙනත් වැඳුම් පිදුම් වලින් ලැබුණ එකක්ද? මේ අහන කරුණට පිළිතුරු දෙනු මැනව. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. ශාක්‍යවරුන්ගේ උතුම් නගරය කිඹුල්වත්පුරයයි. මං එහේ හිටියේ. සුද්ධෝදන රජ්ජුරුවන්ගේ පුතණුවන් වහන්සේගේ ඉපදීමයි මගේ ඉපදීමයි වුණේ එකම දවසේ. මං කන්තක එදා සිද්ධාර්ථ කුමාරයා මැදියම් රැයේදී බුදු බව පිණිස අභිනික්මන් කළේ. කුමාරයන් වහන්සේ ඊතා සොඳින් හසුරුවන අත්වලින් ඒ තඹ පාට නියපොතු තියෙන මොලොක් අත්වලින් මගේ කලවයට තට්ටු කළා. යාළුවා මං උතුම් සම්බෝධියට පත් වෙලා දෙව් මිනිස් ලෝකයාවත් මේ සංසාරයෙන් එතර කරවන්නයි යන්නේ. මාව උසුලාගෙන යන්න කියලා කිව්වා. මට ඒ වචනය ඇහෙනකොටම මහා ලොකු සතුටක් ඇති වුණා. මගේ සිත පිනා ගියා. ඒ සතුට සිතින්ම මං උන්වහන්සේව පිළිගත්තේ. මහා යසස් ඇති ශාක්‍ය පුත්‍රයන් වහන්සේ මගේ පිටේ නැග්ගා. මගේ සිත පිනා ගියා. හරිම සතුටෙන් මං ඒ පුරුෂෝත්තමයාව උසුලාගෙන ගියේ. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වෙන රජෙකුගේ රාජධානියකටයි ගියේ. හිරු උදා වෙනකොට මාවත් චන්නවත් අත්හැරලා කිසි බලාපොරොත්තුවක් නැතිව පිටත් වෙලා ගියා. මං සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේගේ තඹ පාට නියපොතු ඇති ඒ සිරිපා යුග දිවෙන් ලෙව කෑවා. මහාවීරයන් වහන්සේ වනපියසට වඩිද්දී මං හඬ හඬ බලා හිටියා. ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේ මට නොපෙනී ගියා. එතකොට මට ලොකු අසනීපයක් හැදුනා. ඉක්මනින්ම මගේ මරණය සිද්ධ වුණා. ඒ පුණ්‍ය කර්මයේ අනුභවයෙන් තමයි මේ දිව්‍ය විමානය ලැබුණේ. සියලු කම්සැපතින් අනුන වූ මේ දිව්‍ය පුරයෙහි මං සතුටු වෙනවා. සම්බුද්ධත්වය අවබෝධ කළා යන දහම් ഘോഷාව මටත් ඇහුණා. එතකොට මට හරි සතුටක් දැනුණා. ඒ කුසල මූලයෙන්මයි අමා නිවන සාක්ෂාත් කරන්න ඕනේ. ස්වාමීනි අපගේ ශාස්තෘප වූ බුදුරජාණන් වහන්සේ වෙත වඩිනවා නම් මගේ වචනේනුත් මගේ සිරසෙනුත් උන්වහන්සේට මා කරන වන්දනාව සැලකල මැනව. ඒ හා සමාන වෙනත් කෙනෙක් නැති ජිනරාජයන් වහන්සේව බැහැදකින්න මමත් යනවා. අටලෝ දහමින් කම්පා නොවන ලෝකනාත වූ බුදුරජාණන් වහන්සේ නමක් දකින්නට ලැබීමත් දුර්ලභ දෙයක්. කෙලෙහි ගුණ දන්නා කෙලෙහිගුණ හඳුනන ඒ කන්තක දිව්‍යපුත්‍රයා ශාස්තෘන් වහන්සේ වෙත එළඹුණා. සදහම් ඇස් ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ධම්මචක්කුව පිරිසිදු කරගත්තා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලපත පරාමාස නැති කරලා දැම්මා. ශාස්ත්‍රුන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරලා එතැනම නොපෙනී ගියා. අනේක වන්න විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ විවිධ වර්ණයෙන් යුක්තයි ශෝක වැළපීම් නැසන නන් විසිතුරු ඇති දිව්‍ය විමානයකටයි ඔබ නැගිලා ඉන්නේ දිව්‍ය අප්සරාවන් ඔබව පිරිවරාගෙන ඉන්නවා. ඔබ සතුටු වෙන්නේ සුනිම්මිත දිව්‍ය රාජයා වගේ. ඔබේ යසසෙන්, පුණ්‍ය බලයෙන්, 이르දීෙන් ඔබට සමාන කෙනෙක් නැහැ. ඔබට වඩා උතුම් කෙනෙක් කොහොම ලබන්නද? තවතිසාවේ ඉන්න සියලු දෙවිවරුන් එක් වෙලා ඇවිදින් ඔබට වන්දනා කරන්නේ දෙව් මිනිසුන් හඳට වඳිනවා වගේ. ඔබ වටේ ඉන්න මේ දිව්‍ය අප්සරාවන් නටනවා, ගයනවා, සතුටු වෙනවා. මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය දිව්‍ය අධිපති බවටයි දැන් ඔබපත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. ස්වාමීනි, මං ඉස්සර සුමේද නම් ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙලා හිටියා. මං මාර්ගඵල අවබෝධ රහිත පෘ탁ජන කෙනෙක් වයි හිටියේ. ඒ මං සත් අවුරුද්දක් මහන වෙලා හිටියා. ඒ අටලෝ දහමින් කම්පා නොවෙන සසර සැඬපහරින් එතෙර වුණ මාරසනක ජයගත් ඒ සුමේද ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාවා දාලා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් රන්දැලෙන් කරවලා මැණික් ඔබපු ස්තූපයට මම පහන් සිතින් යුතුව වන්දනා කළා. මම පූජා කරගත්තු දානයක් නෑ. දන් දෙන්න තරම් දෙයක් මට තිබුණෙත් නෑ. නමුත් මං අනිත් අයව දන් දීමෙහි සමාදන් කෙරෙව්වා. පිදිය යුතු උතුමන්ගේ ධාතුන් වහන්සේලාට පූජා පවත්වන්න. එතකොට මෙලොවෙන් චුතව ස්වර්ගයේ උපදින්න පුළුවන්. මං කරගත්තේ ඒ පිනක්ම විතරයි. ඒ පුණ්‍ය විපාකයෙන් තමයි මං මේ දිව්‍ය සැප විඳින්නේ. තවතිසා දෙව් පිරිස මැද මං සතුටු වෙනවා. ඒ පිනේ විපාක තවමත් අවසන් වුණේ නැහැ. මට්ට කුණ්ඩලී විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. පින්වත් දරුව, නුඹ හරි ලස්සනයි. මට කුණ්ඩල දරාගෙන ඉන්නවා. මල් මාලා පැලඳ ඉන්නවා. රන් සඳුන් තවරාගෙන ඉන්නවා. ඉතින් මේ වනාන්තරයේ මැද්දට ඇවිදින් දෑත් බැඳගෙන අඬනවා. මොන කාරණයකටද ඔච්චර දුකෙන් අඬන්නේ? මට කරත්තයක් හම්බ වෙලා තියෙනවා. ඒක රත්රන් එකක්. ප්‍රභාෂ්වරයි. ඒ වුණාට රෝද දෙකක් නෑ. මං ඒ දුකෙන් තමයි මේ ජීවිතය අත්හරින්ට හිතාගෙන ඉන්නේ. අනේ ලස්සන දරුව මට කියන්න රත්තරනින්ද කරවලා ඕනේ. මැණික් වලින්ද කරවලා ඕනේ. එහෙම නැත්නම් පద్මරාග මැණික් වලින් හරි රිදියෙන් හරි කරවලා ඕනේද? මං ඔබට රෝද දෙකක් ලබා දෙන්නම්. එතකොට මේ මානවකයා ඔහුට මෙහෙම කිව්වා. සඳයි හීරුයිත් දෙකම අපිට පේන්න තියෙනවා. රත්තරනින් කරවපු මගේ රතය ලස්සන වෙන්නේ නම් අන්න ඒ දෙක රෝද දෙක හැටියට ලැබුණොත් තමයි. අනේ පින්වත් දරුවා, නුඹ හරි මෝඩ කෙනෙක් නෙව. නොපැතිය යුතු දෙයක් නෙව ඔය නුඹ පතන්නේ. මං හිතන හැටියට නම් නුඹ මැරිලා යන්ටයි හදන්නේ. හීරු සඳු දෙක නම් නුඹට ලබා ගන්න පුළුවන් වෙන්නේ නෑ. මේ හිරු සඳු දෙකේ අහස් ගමනක් දක්නට ලැබෙනවා. පැහැ සටහන් දකින්නට ලැබෙනවා. ඒ දෙකේ ගමන් මාර්ගයක් දක්නට ලැබෙනවා. නමුත් කෙනෙක් මැරුණට පස්සේ කොහෙත්ම දක්නට ලැබෙන්නේ නෑ. එතකොට වැළපෙන අපි දෙන්නගෙන් වඩාත්ම මෝඩ කවුද? පින්වත් දරුව, ඔය ඇත්තක්මයි කිව්වේ. මං තමයි මේ වැළපෙන අයගෙන් මෝඩම කෙනා. හඳ ඉල්ලා හඬන දරුවෙක් වගේ. කලුරිය කරලා පරලොව ගිය අය ඉල්ල ඉල්ල මමයි හඬන්නේ. ගින්නකට ඉසින ගිතලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිලා ගියා. වතුර ඉහළ නිවලා දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිලා ගියා. මගේ පපුව ඇතුලේ ඇනි ඇනි තිබුණ ශෝකහුල ඔබ උදුරලා දැම්මා. පුත්‍ර ශෝකය නිසාම මං ගොඩාක් ශෝකයෙන් පෙලිපෙලි හිටියේ. ඔබ ඒක දුරු කළා. පින්වත් දරුව, නුඹේ අවවාදය අහපු මම දැන් ශෝකහුල් උදුරා දැමූ කෙනෙක්. සිහිල්ුණ කෙනෙක්. නිවුන කෙනෙක්. දැන් මං ශෝක වෙන්නේ නෑ. හඬන්නේ නෑ. නුඹ දෙවියෙක්ද? ගාන්ධර්වයෙක්ද? එහෙමත් නැත්නම් පුරින්දද වූ ශක්‍රයාද? කවුද ඔබ? කාගේවත් පුත්‍රයෙක්ද? අපි ඒ කරුණ දැනගන්නේ කොහොමද? ඔබ හඬන්නේ යම් කෙනෙක් උදෙසාද? ඔබ වැළපෙන්නේ යම් කෙනෙක් උදෙසාද? ඒ ඔබේ පුතා සොහොනේ දවලා නේද ඉන්නේ? ඒ මං කුසල් කරගත්තා. මං දැන් දෙව්ලොව දෙවියන් අතරයි ඉන්නේ. Tamanගේ gederadi සුළු වශයෙන් හෝ බොහෝ හෝ දන් දුන්න බවක් නම් අපි දන්නේ නැහැ. ඒ වගේම උපෝසත සිල්ලාදිය රැක්ක බවක්වත් අපි දන්නේ නැහැ. එහෙම එකේ දිව්‍ය ලෝකෙ ගියේ මොන වගේ පුණ්‍ය කර්මයකින්ද? මං Tamanගේ නිවසේ හොඳටම ලෙඩ වෙලයි හිටියේ. දුකටපත් වෙලයි හිටියේ. ගිලන් වෙලයි හිටියේ. ආතුර වෙලයි හිටියේ. සැකයෙන් ඊතරට වැඩි නිකලස් වූ අලාමක ප්‍රඥා ඇති සුගත වූ බුදුරජාණන් වහන්සේව මට දැක ගන්නට ලැබුණා. ඒ මං ගොඩාක් සතුටු වුණා. සිත පහදවා ගත්තා. තථාගතයන් වහන්සේට වන්දනා කරගත්තා. අන්න ඒ පින්කම කරලා තමයි දෙව්ලොව දෙවියන් අතරට මම පැමිණුණේ. හරිම ආශ්චර්යයි. පුදුම සහගතයි. වන්දනා කළ පමණින්ම මේ සාවුණ්‍ය විපාකයක් ලැබෙනවා නම් මමත් සතුටු සිතක් ඇති කරගන්නවා. හිත පහදවා ගන්නවා. අදම බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ඔව් අදම බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ශ්‍රී සද්ධර්මයත් ආර්ය සංගරුවනත් සරණ යන්න. ඒ වගේම පංචශීලයත් කඩ කරන්නේ නැතිව paludu කරන්නේ නැතුව සමාදන් වෙන්න. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වෙන් වෙන්න. ලෝකෙහි නුදුන් දෙ නොගින ඉන්න. මත්පැන් බොන්න එපා. බොරු කියන්නත් එපා. සිය බිරිඳගෙන් පමණක් සතුටු වෙන්න. පින්වත් යක්ෂය ඔබ නම් මගේ යහපත කැමති කෙනෙක්. පින්වත් දෙවිය, ඔබ මට හිතවත් කෙනෙක්. ඔබ දැන් මගේ ගුරුවරයා. මං ඔබ කියපු දේ කරනවා. මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අනුත්තර වූ ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. නරදේවයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් සරණ යනවා. ඉක්මනින්ම සතුන් මැරීමෙන් වෙන් වෙලා ඉන්නවා. ලෝකයේහි නුදුන් දේ නොගෙන ඉන්නවා. මත්පැන් බොන්නේ නෑ, බොරු කියන්නෙත් නෑ. සිය බිරිඳගෙන් පමණක් සතුටු වෙනවා. සේරිස්සක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. සේරිස්සක දිව්‍ය පුත්‍රයාගේත් ඒ වෙළඳුන්ගේත් එක්වීම යම් තැනකදී සිදු වුණා. ඒ අහගන්න. ඔවුන් විසින් පවසන ලද මේ සුභාෂිත කතාව සියලු දෙනාම අහගෙන ඉන්න. සේතව්‍ය නුවර පායාසී කියලා රජ කෙනෙක් හිටියා. එයා යසස් ඇති භූමාට දෙවියන් අතර උපන්නා. ඒ දෙවියා තමන්ගේ විමානයේ සතුටින් ඉන්නවා. නොමිනිස් වූ ඒ දෙවියා මිනිසුන්ට මෙහෙම කිව්වා. අමනුස්සයන්ගේ වාසස්ථාන තියෙන්නේ සැකසහිත වනාන්තරයේ. ඒ වගේම අල්ප කැම්බීම් ඇති අල්ප ජලය ඇති කාන්තාරේ. මේ ගමන හරිම දුෂ්කරයි. මේ වැලි කතර මැද තනි වෙලා සැකබියෙන් නැසී යන මිනිසුනේ. මේ වැලි කතරේ පළතුරු නෑ. අලවර්ග නෑ. ගින්දරට ඕනි කරන දෙයක් නෑ. කෑම්බීම් කොහෙන් ලැබෙන්ටද. මෙහි තිබෙන්නේ රත්වෙලාගිය දරුණු රලු පසුයි වැලී විතරයි. මෙහි තිබෙන්නේ රලු පසක්. රත්වෙච්ච කබලක් වගේ. සැපක් නෑ. පරලොව නරකයක් වගේ. බොහෝ කල්ලිඳලා පිශාචයන්ටයි වාසස්ථාන වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශය ඍෂිවරුන්ගේ සාපලත් භූමියක් වගේ. ඉතින් ඔබ මොන වගේ දෙයක් නිසා මොන වගේ දෙයක් කැමති වෙලාද විමසන්නේ නැතුව හිතුවක්කාර විදියට මේ ප්‍රදේශයට ආවේ? ලෝභය නිසාද? බය නිසාද? නැත්නම් මංමුලා වීමක් නිසාද? පින්වත් දිව්‍ය පුත්‍රය අපි අංග මගද කියන රටවල් වල ඉන්න ගැල්කරුවෝ. අපි මේ බොහෝ බඩමුට්ටු පුරවාගෙන සින්දු සෝවීර දේශයටයි යන්නේ. මිල මුදල් උපයා ගන්න අදහසින් තමයි අපි මේ ගෑල් ගමන යන්නේ. දවල් කාලේ පිපාසය උහුලගන්න බැරුව ගොනුන්ටයි මිනිසුන්ටයි පහසු තැනක් හොයාගෙනයි වේගයෙන් වේගයෙන් අපි ආවේ. අපේ සියලු දෙනා රෑ මාර්ගයට ආවේ සුදුසු කාලේ නොවේ. අපේ ගමන යන්න බැරි වුණා. පාර වැරදුනා. අන්ධයන් වගේ ආකූල වුණා. මේ වනයේ හොඳටම මං මුලා වුණා. දුර්ග මංමාවත් ඇති මේ වැලි කතර මැද්දේ මුලා වූ සිත් ඇතිවයි අපි ඉන්නේ. දිසාව සොයාගන්න බෑ. පින්වත් දිව්‍ය පුත්‍රය මේ වගේ දෙයක් අපි කලින් දැකලා නෑ. ඔබත් මේ විමානයත් හරිම ශ්‍රේෂ්ඨයි. මෙතැන් පටන් අපිට ජීවිතය ලැබුණ කියලා මේ දැක්කට පස්සේ අපි සතුටු සිතින් ඔද්ද වැඩිලයි ඉන්නේ. මිනිසුනේ මුහුදෙන් එතරත් මේ වගේ වැලි කතරෙත් වේවැල් බැඳ යන මාර්ගවලත්, කණු සිටවල යන මාර්ගවලත්, ගංගා පර්වතාදී දුර්ගම ස්ථානවලත් මිල මුදල් හම්බ කිරීමට ඔබ බොහෝ දිශාවල යනවා. වෙන රජවරුන්ගේ රාජධානිවලට යන ඔබ විවිධ රටවල මිනිසුන්ගෙන් මොන වගේ දේවල්ද අහන්නේ? මොන වගේ දේවල්ද ඔබ දකින්නේ? දරුවෙනි, ඒ අස්තිරිමත් තොරතුරු ගැන අපි අහගන්න කැමතියි. දිව්‍ය කුමාරය මීට වඩා අතිශයින්ම අසිරිමත් වූ සැපයක් ගැන නම් අපි අහලත් නෑ දැකලත් නෑ මේ හැම දෙයක්ම මිනිස් සැපත ඉක්මවා ගිහින් තියෙනවා මේ උතුම් වර්ණය දැකලා අපි තෘප්තිමත් වෙන්නේ නෑ ආකාශයේ පැන් පොකුණු තියෙනවා බොහෝ මල් තියෙනවා බොහෝ සුදු නෙළුම් තියෙනවා නිතරම පළතුරු පිරුණු ගස් තියෙනවා අතිශයින් සුවඳවත් වෙලා දිව්‍ය සුවඳ වහනය වෙනවා වෛරෝඩි මැණිකෙන් කරපු උස් කණු තියෙනවා. පබළු වලින් කර සැලසිරි තියෙනවා. මැසිරි ගලින්, පద్මරාග මැණික් වලින් කරපු කණු තියෙනවා. මේ හැම එකක්ම බබලනවා. දහස් ගණන් කණු තියෙනවා. ඒව සමාන කරන්න කිසිවක් නෑ. ඒ මුදුනේ තමයි ඔබේ ලස්සන විමානය තියෙන්නේ. රන්වන් වේදිකාවන් තියෙනවා. රන් පට තියෙනවා. ඒ රන්පටින් ලස්සනට සරසලා තියෙනවා. මේ විමානය හරි මට සිලුටුයි. දඹරන් පැහැයෙන් බබලනවා. ප්‍රාසාදයට නගින්න ලස්සන පඩිපෙළවල් තියෙනවා. ඊතා ලස්සනට ස්ථිරවම සියුම්ව පිළිවෙලකට හැදිලා තියෙනවා. මේ විමානය අතිශයින්ම දැකුම් කලු සිත්තලවන එකක්. මේ රුවන් විමානයේ ඇතුලේ බොහෝ කෑම්බීම් තියෙනවා. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා. මිහිඟු බෙර, පනා බෙර, තූර්යනාද ආදීන් සොඳුරු ഘോഷා නැගෙනවා. පිළිගැනීමේ ස්තුති ගීතිකා ගැයෙනවා. ඒ ඔබ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන සතුටු වෙනවා. මනෝරම්‍ය වූ මේ උතුම් දිව්‍ය විමානයේහි තිබෙන සැප සම්පත් ගැන නම් සිතලා ඉවර කරන්න බෑ. වෙසමුණි රජුරුවන්ගේ නලිනි ප්‍රාසාදය වගේ ඔබ දෙවියෙක්ද? ඔබ දෙවියෙක් වත්ද? එහෙමත් නැත්නම් යකෙක් වත්ද? එහෙමත් නැත්නම් ශක්‍ර දෙවියන් වත්ද? මිනිසෙක් වත්ද? පින්වත් දිව්‍ය පුත්‍රය, මේ ගැල්ගෙනියන වෙලෙන්දන් තමයි ඔය කරුණ අහන්නේ. ඇත්තෙන්ම කවුද ඔබ? පින්වත් වෙලෙන්දනි. මගේ නම සේරිස්සක. මං යක්ෂයෙක්. මන් තමයි මේ කාන්තාර සහිත වැලි කතර ආරක්ෂා කරන්නේ. මේ ප්‍රදේශය මම පාලනය කරනවා. වෙසමුණි රජ්ජුරුවන්ගේ වචනයට අනුව තමයි පාලනය කරන්නේ. පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබේ ඔය සම්පත් හේතු ප්‍රත්‍ය රහිතව පහළ වෙලාද, ක්‍රමක්‍රමයෙන් පරිණාමයටපත් වෙලාද, Taman විසින් නිපදවාගෙනද, දෙවිවරු දීලාද? මේ ගැල්ගෙනියන වෙලෙන්දන් තමයි ඔය කරුණ අහන්නේ. මෙතරම් අනෝරම්ය වූ සැප සම්පත් ඔබට ලැබුණේ කොහොමද? පින්වත් වෙලෙන්දනි, මගේ මේ සම්පත් හේතුප්‍රත්‍ය රහිතව පහළ වෙලත් නොවේ. ක්‍රමක්‍රමයෙන් පරිණාමයටපත් වෙලත් නොවේ. Taman විසින් නිපදවාගෙනත් නොවේ. දෙවිවරු දීලත් නොවේ. Taman විසින් කරගත්තු අලාමක පුණ්‍ය කර්ම නිසායි මෙතරම් මනෝරම්‍ය වූ සැප සම්පත් මට ලැබුණේ. පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ සමාදන් වුණ වෘතය මොකක්ද? ඔබේ බඹසර ජීවිතය මොකක්ද? මොන වගේ දෙයක් පුරුදු කරලාද මේ විපාකය ලැබුණේ? මේ ගැල්ගෙනියන වෙලෙන්දන් තමයි ඔය කරුණ අහන්නේ. මෙතරම් මනෝරම්‍ය වූ සැප සම්පත් ඔබට ලැබුණේ කොහොමද? ඒ කාලේ මං කොසල් ජනපදයේමයි රජ කළේ. මං ප්‍රසිද්ධ පායාසී යන නමින්. මං පිම් පව්වල විපාක නැත යන දෘෂ්ටියේ හිටියා. මං ලෝභ කෙනෙක් වෙලා හිටියා. පාපී කෙනෙක් වෙලා මරණින් මතු කිසිවක් නැත යන උච්ඡේදවාදියෙක් වෙලා හිටියා. කුමාර කස්සප නමින් ශ්‍රමණයන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ බෞද්ධෘතයි. විචිත්‍ර ධර්ම කතිකයි. උදාරයි. උන්වහන්සේ මට ධර්ම කතාව වදාලා එදා තමයි මගේ දෘෂ්ටි හුල් ටික ඉවත් කළේ. ඉතින් මං උන්වහන්සේගේ ධර්ම කතාව අහලා උපාසකෙක් බවට පත් වුණා. සතුන් මැරීමෙන් වෙන් වුණා. ලෝකෙහි නුදුන් දෙය ගැනීම අත්හැරියා. මත්පැන් බිව්වේ නෑ. බොරු කිව්වේ නෑ. තම බිරිඳගෙන් විතරක් සතුටු වුණා. ඒක තමයි මගේ වෘතය. ඒකම තමයි මගේ බඹසර. ඒක හොඳට පුහුණු කළා තමයි මේ පුණ්‍ය විපාකය ලැබුණේ. තමන් විසින් කරගත්තු අලාමක පුණ්‍ය කර්ම නිසායි මේ දිව්‍ය විමානය මට ලැබුණේ. ප්‍රඥාවන්ත මිනිස්සු කියලා තියෙන්නේ නම් ඇත්තක්මයි. ඒ පඬිතයන්ගේ වචන වෙනස් වෙන්නේ නම් නෑ. පින් කරගත්තු කෙනා යම්ම තැනක යනවා නම් ඒ ගිය ගිය තැන Taman කැමති සැප සම්පත් ලැබලා සතුටු වෙනවා. අකුසල් කළ පුද්ගලයා යම්ම තැනක යනවා නම් ඒ ගිය ගිය තැන ශෝක වැළපීම් ලැබෙනවා. වද වේදනා ලැබෙනවා. බන්ධන ලැබෙනවා. අයහපත ලැබෙනවා. කවදාවත් අපා දුකින් නිදහස් වෙන්නේ නැහැ. ඒ මොහොතේ ඒ දිව්‍ය පිරිස තුල කැළඹුණු ස්වභාවයක් ඇති වුණා. මංමුලා වුණු ස්වභාවයක් ඇති වුණා. දිව්‍ය කුමාරය මේ පරිවාර දෙවියන්ගෙත් ඔබගේත් දොම්නස් ගතියක් ඇති වුණේ මක් නිසාද? පින්වත් දරුවෙනි, මේ තියෙන්නේ මහරි රුක් වනයක්. මේ වනයෙන් දිව්‍ය සුගන්ධය හමනවා. දිවාරය දෙකේම අන්ධකාරයත් නැති කරලා මේ විමානයට ඒ සුගන්ධය හමනවා. අවුරුදු 100කට වතාවක් මේ මහරි රුක් වලින් එක එක මල් පෙත්ත ගානේ ගැලවිලා වැටෙනවා. එතකොට තමයි දැනගන්නේ මං මේ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා මිනිස් ආයුෂ වලින් 100ක් වසරක් ඉක්ම ගියා කියලා. මං මේ විමානයේ ඉන්නේ අවුරුදු 500ක් විතරයි. මං ඒක දන්නවා. ආයුෂත් පිනත් එතකොට පිරිහිලා යනවා. අන්න ඒ ගැනයි මගේ හිතේ ගොඩාක් ශෝකය තියෙන්නේ. පින්වත් දිව්‍ය පුත්‍රය මේ වගේ කිසි දෙයකට සමාන කරන්න බැරි බොහෝ කල් පවතින විමානයක් ලැබිලා ඔබ මොනවට නම් ශෝක වෙනවද? යම් කෙනෙකුට ආයුෂත් අඩු නම් පිනත් අඩු නම් අනේ බඳු කෙනෙක් නම් ශෝක කළාට කමක් නෑ. පින්වත් දරුවනි මා කෙරෙහි යහපත් හැඟීමෙන්මයි නුඹලා ප්‍රිය වචන වලින් මට මේ අවවාද කළේ. මාත් නුඹලාව ආරක්ෂා කරනවා. යම් තැනකට යන්න කැමති නම් සුවසේම එතැනට යන්න පුළුවනි. අපි බලාපොරොත්තු වන්නේ මිල මුදල් ටිකක් යහමින් හම්බ කරගන්නට සින්දු සෝවීර භූමියට යන්නයි. අපි පොරොන්දු වුණ විදියට තෑගි භෝග සම්පූර්ණ කරලා සේරිස්සක නමින් ලොකු පූජාවක් කරනවා. ඔය සේරිස්සක පූජාවල් කරන්ට යන්න එපා. දැන් ඔය කියන යමක් ඇද්ද ඒ හැම දෙයක්ම ඒ විදියට සිද්ධ වේවි. පව්කම් අත්හරින්න. ධර්මානුකූලව ජීවත් වීමට අදිෂ්ඨාන කරගන්න. මේ වෙළඳ පිරිස අතරේ එක්තරා උපාසකයෙක් ඉන්නවා. ඔහු බහුශ්‍රුතයි. සිල්වත්, ශ්‍රද්ධාවන්තයි, ත්‍යාග සම්පන්නයි, සුපේශල කෙනෙක්, විචක්ෂණ බුද්ධියක් තියෙනවා. ප්‍රීතිමත් සිතින් ඉන්න නුවණ තියෙන උපාසකයෙක්. ඔහු දැන දැන බොරු කියන කෙනෙක් නොවේයි. සතුන් මැරීමට හිතන කෙනෙක් නොවේ. සමගි සම්පන්න වුණාය වෙන් කිරීමට කේලාම් කියන කෙනෙක් නොවේ. නුවණින් යුක්තව කතා කරනවා යහපත් දේ කතා කරනවා වැඩිහිටියන්ට ගරුසරු කරනවා කීකරුයි විනීතයි පව් නොකරන කෙනෙක් අද සීලය තුල පිරිසිදු වුණ කෙනෙක් ඔහු මව්පියන්වත් ධාර්මිකව පෝෂණය කරනවා ආර්ය පැවතුම් වලින් යුක්තයි මං හිතන්නේ ඔහු මව්පියන්ට උපස්ථාන කරන්න ඕන නිසා තමයි භෝග සම්පත් සොයන්නේ තමන් උදෙසා නම් නොවේයි මව්පියන්ගේ ඇවෑමෙන් පස්සේ ඔහු නිවන අවබෝධ කර ගැනීම පිණිස ශාසන භ්‍රමචර්යාවේ හැසිරේවි. ඔහු ඍජුයි, අවංකයි, ෂටකපට නෑ, මායා නෑ. පිටින් හොඳ පෙන්නාගෙන වෙන දෙයක් හිතේ තියාගෙන කතාබස් කරන්නේ නෑ. ඒ විදිය යහපත් දේ කරමින් සිටින ධර්මයේහි පිහිටි කෙනෙක් දුකක් ලබන්නේ කොහොමද? මේ උපාසක පින්වතා හිටපු නිසා තමයි මන් නුඹලා ඉදිරියේ පහළ වුණේ. ඒ නිසා වෙලෙන්දනි ධර්මයයි දකින්න ඕනේ. ඒ උපාසක පින්වතා නැතුව නුඹලා මේ ගමන ආවා නම් ආකූල වෙච්ච අන්ධයන් වගේ මේ මරු කතරේ අනුන්ගේ කරදරවලට බඳුන් වෙලා නුඹලා ඉක්මනින්ම විනාශ වෙනවා. ඒකාන්තයෙන්ම සත්පුරුෂයන්ගේ ඇසුර සැපයක්මයි. පින්වත් දේවපුත්‍රය කවුද එයා? මොන වගේ වැඩක්ද කරන්නේ? ඔහුට කතා කරන නම මොකක්ද? ඔහුගේ ගෝත්‍රය මොකක්ද? අපි කැමති ඒවා දැනගන්ට. ඒක එහෙමමයි. ඔබ යම් කෙනෙක් ගැන අනුකම්පාවෙන් නම් මෙහි පහළ වුණේ ඔබ යමෙකුට ප්‍රියයි නම් එයාගේ පැමිණීම ලාභයක්මයි. ඔතැන කෙනෙක් ඉන්නවා එයා කරනවෑමියෙක්. එයාගේ නම සම්භව. එයා තමයි කොස්සෙන් පනාවෙන් ජීවත් වෙන උපාසකතුමා. එයාව හඳුනගන්න. එයා කම්කරුවෙක්. එයා බොහොම තැන්පත් කෙනෙක්. එයාව පහත් කොට හිතන්න එපා. පින්වත් දිව්‍ය පුත්‍රය, අපි දන්නවා ඔබ කා ගැනද කීවේ කියලා. නමුත් එයා ඔය ආකාර කෙනෙක් කියලා අපි දැනන් හිටියේ නෑ. පින්වත් දිව්‍ය පුත්‍රය, අපි ඔබේ උදාර වූ වචන අහලා ඒ තනත්තාව පුදන්න කැමතියි. ඔය තවලමෙහි බාල මහලු ඒ වගේම මධ්‍යම වයස ඇති යම්කිසි ලෝභී මිනිසුන් ඉන්නවා නම් ඔවුන් සියල්ලෝම මේ විමානයට නගිත්වා. පින්වල විපාක හොඳින් බලත්වා. එතකොට ඒ සියලු දෙනාම මන් තමයි ඉස්සර වෙලා යන්නේ කියලා එතන හිටපු කරණවෑමියා පෙරටු කරගත්තා. හැමෝම ශක්‍ර දෙවියන්ගේ තෞතිසා භවනයට නගිනවා වගේ ඒ විමානයට නැග්ගා. ඉතින් මේ සියලු දෙනාම මන් තමයි ඉස්සර වෙන්නේ කියලා ඊතා උනන්දුවෙන් තෙරුවන් සරණ ගිය උපාසකවරු බවට පත් වුණා. සතුන් මැරීමෙන් වෙන් වුණා. ලෝකයේහි සොරකමෙන් වෙන් වුණා. ඊට පස්සේ මත්පැන් බිව්වෙත් නෑ. බොරු කිව්වෙත් නෑ. Tamanගේ බිරිඳගෙන් පමණයි සතුටු වුණේ. ඔවුන් හැමෝම මන් තමයි ඉස්සර වෙන්නේ කියලා ඊතා උනන්දුවෙන් තෙරුවන් සරණ ගිය උපාසකවරු බවට පත් වුණා. ඒ තවලම සතුටින් අනුමෝදන් වුණා. දිව්‍ය 이르දියෙන් නැවත නැවතත් අනුමෝදන් වුණා. මිල මුදල් යහමින් හම්බ කරන්ට ආසා ඇති ඔවුන් සින්දු සෝවීර භූමියට ගියා. ගිහින් හිතාගත් පරිද්දෙන්ම වෙළඳ ගනුදෙනු සම්පූර්ණ කරගත්තා. කිසි කරදරයක් නැතුව ආපසු පාටලිපුත්‍ර නගරයට ආවා. ඔවුන් කරදරයක් නැතුව සුවසේම Tamanගේ නිවෙස් වලට ගියා. අඹදරුවන් සමග සතුටු වුණා. ආනන්දයට පත් වුණා. සතුටු සිත් ඇති වුණා. වඩ වඩාත් සතුටු වුණා. සේරිස්සක කියලා මහා උත්සවයකුත් කළා. ඔවුන් සේරිස්සක කියලා පිරිවෙනකුත් හැදුවා. ඔන්න ඔය විදිහයි සත්පුරුෂයන්ගේ ඇසුර ලැබුණහම මහා යහපතක් වෙනවා. දහම් ගුණ ඇති උතුමන්ගේ ඇසුර ලැබුණහම මහා යහපතක් වෙනවා. එකම උපාසක පින්වතෙක් නිසා සියලු සත්වයන්ටම සැප සැලසුණා. සුනික්කිත්ත විමානය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මේ විමානය හරි උසයි. මැණික් වලින් කරපු කණු තියෙනවා. යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා. උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා. වෛරෝඩි මැණිකින් කරපු කණු තියෙනවා. සිත් කළුයි සුන්දරයි. ඔබ මේ විමානයේ ඉඳගෙන පානය කරනවා, අනුභව කරනවා. දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා. දිව්‍ය වූ රසය තියෙනවා. පංචකාම ගුණත් තියෙනවා. රන් අබරණ වලින් සැරසිලා දිව්‍ය අප්සරාවන් නටනවා. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබපත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. සුගතයන් වහන්සේගේ ස්තූපයට පිළිවෙලක් නැතුව මල් පූජා කරලා තිබුණා. මං ඒවා ලස්සනට සකස් කළා. බුදුගුණ මනසිකාරය සිතේ පිහිටුවා ගත්තා. ඒ මහා 이르දි ඇතිව මහා අනුභව ඇතිව දිව්‍ය වූ කාමගුණයන්ගෙන් දැන් සතුටු වෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. හත්වෙනි සුනික්කිත වර්ගය නිමාවිය. එහි පිළිවෙල උද්දානයයි දලිද්දා වරහන් තුල චිත්තලතා නන්දන කියන විමාන වස්තු දෙක විහාර විමාන වස්තු දෙක, ගෝපාල විමාන වස්තුව, කන්තක විමාන වස්තුව, අනේකවන්න විමාන වස්තුව, මටකුණ්ඩලී විමාන වස්තුව, සේරිස්සක විමාන වස්තුව, සුනික්කිත්ත විමාන වස්තුව කියන මේ පුරුෂ විමාන වස්තු වලිනුයි තුන්වෙනි වර්ගය කියන්නේ. හතරවෙනි බණවරයි. විමාන වස්තු සමාප්තයි.